දැකලා තියෙන මූණු නමුත් කමගේ චාරිත්‍රයක් තමයි හැමදාම ආහනක දැන් පරියන්කට යන්න ඉස්සලා කාට හරි මූලික පරියන්කයක් සඳහා අවශ්‍ය තොරතුරු නැත්නම් මූලික උපදේශ ලබා ගන්නට කැමැති පිරිස ඉන්නවාද කියලා දැනගන්න. භාවනාවට ඉස්සල්ලාම් පෙළඹෙන තොරතුරු මේ ආධුනික යෝගාවචරිකට අවශ්‍ය මූලික මතක් කිරීමක් අවශ්‍ය කෙනෙක් ඉන්නවද නැත්නම් අපිට කෙලිම පරියන්කට යන්න දෙන්නේ තුන් දෙනෙක් වගේ ඉන්නවා ඒ නිසා මම ඒ යත්නම් කරේ විනාඩි සල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා අනික් අතට ඒක Tamanට භාවනා සම්බන්ධව ලැබෙන උපදේශ අලුත් වීමක් විදිහට සලකා ගන්නද ඒ අලුත් ඇත්තෝ Tamanට ලැබෙන උපදේශයක් විදිහට සලකා ගන්නද එතකොට අපි ඔක්කොමලා එක දෙයකට යොමු වෙන බොනුකුත් ගන්න පුළුවන් වෙන නිසා විනාඩි ස්වල්පයක් අරගමු ආධුනිකයෙක් වශයෙන් විශේෂයෙන් පරියංක භාවනාව සම්බන්ධව කෙටි මතක් කරගැනීමක් ගන්න. අපි මේ සම්රිවි මුල් කරගෙන මේ කරන දවසේ වැඩපිළිවෙල හඳුන්වා දෙන්න පුළුවන් සතිය පිහිටවීමක් සතිපට්ඨානයක් එහෙම නැත්නම් අප්‍රමාදයක් කියලා. ඉතින් මේ අප්‍රමාදය මෙච්චර අපිට ක්‍රමානුකූලව සංවිධානාත්මක කරන්න වෙන්නේ අපි ගොඩාක් වෙලාට ප්‍රමාදේ වැටලා ඉන්න නිසායි අසතියෙන් ගත කරන නිසායි ඒ නිසා අපිට හොඳම වෙලාවක් බලලා සුබ නැකතින් නියම ක්‍රමයටම මේ සතිය පිළිබඳව ආරම්භේ අප්‍රමාද පිළිබඳ ආරම්භය ලබා දෙන්න වෙනවා ඉතින් ඒකෙදී අප්‍රමාදය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී ක්‍රම තුනක් අපේ තේරවාද ක්‍රමේදී සරුවචනාංශ අපිට ඉදිරිපත් කරලා දීලා තියෙනවා. සඳහා එකක් තමයි සියලුම වැඩ බහා තබලා ඉරියව් හතරෙන් ගමන් ඉරියව නතර කරලා හිටගෙන ඉරියව නතර කරලා සැතපෙන ඉරියව හොවින ඉරියව නතර කරලා ඉඳගෙන ඉන්න ඉරියව්වටම අපි පෙළඹෙනවා. ඒක නිසා අපි මේ ක්‍රමයට කියන දෙන ක්‍රමයට කියන්නේ පරියංක භාවනාව කියලා. පරියන්ක කියන වචනේ සඳහන් කරන්නේ උඩුකය කෙලින් තියාගෙන වාඩි වෙලා ඉන්න ඉරියව්වට. ඒකෙදි ඇහැට කනට නාසයට දිවට අවධානය යොමු වීම වැළැක්වීම සඳහා අපි හැකිතාක් දුරට ඒ ద్వාරයන් කීකරු කරගන්න වෙනවා. එහෙම නැත්නම් සංවර කරගන්න වෙනවා. ඒ නිසා ඇස් වසා ගැනීමට පොදු උපදේශයක් දෙනවා. පුළුවන් තරම් Tamange නිකුත් වෙන ශබ්ද අඩු කරලා ශබ්ද අඩු වෙන තැනක වාඩි වෙන්නේ කියලා කියනවා. නාසයට දිවට අවධානය නොයන ක්‍රමයකට සාමාන්‍ය වාතයේ තියෙන තැනක එහෙම නැත්නම් රස බලන කතා කරන දේවල් වලින් මොකක්ද වාරේ වෙන් කරගෙන කය තැම්පත් කරගන්න කියනවා. ඉතින් අපි දැන් හුඟව දෙනෙක් ඉන්නේ ඒ වගේ තැම්පත් වෙච්ච අවස්ථාවක. ඉතින් මේ පරියන්කය සඳහා අපි කරන්නේ මේ ඉන්න ඉරියව්වෙම හොඳට හරි බැරි ගහිලා වාඩි වෙන එකයි. ඒ හරි බරි ගහනවා කියන එකෙන් අදහස් කරන්නේ ඉන්න පරියන්ක ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි සමබර කරන්න ඕන. ඒ වැඩි වේලාවක් එක ඉරියව්වෙම ඉන්න පහසු වෙන්නේ සමබර කෙරුවොත්. ඒ නිසා සමබර කරන්න ඕනේ. ඊගාවට කයේ මස් පිටු පුළුවන් තරම් සැහැල්ලු වෙන විදිහට පිළිලම්වත් අද කරන්නේ නැතුව එහෙම නැත්නම් බිල්ලවත් අඹරලා තියාගන්න නැතුව පුළුවන් තරම් සැහැල්ලු කරලා ඉස්ලාමයේ ඉන්න ඉරියව්වට හිතියෝ දාන්න ඕන. ඉතින් මේක අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ සතිය පිළිබඳ පැත්තෙන් කියනවනම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත ගන්නවා. ඉතින් මේකත් ඇත්තටම ලොකු දෙයක්. මේ හැමතැනම ඇවිදලා දිහිට හිත මම දැන් මෙතන ඉඳගෙන කියන තැනට ගන්න. ඉතින් එහෙම ගත්තා නම් ඒ ගත්ත බව ලකුණ තමයි හිතේ සාමාන්‍ය හිතවිලි දුවන ගතිය අඩුකම. අතීතට අනාගතයට වෙන තැනකට දුවන ගතිය අඩු වෙලා මම දැන් මෙතන කියන තැනට හිත කී කරුවෙනවා. ඒ වගේම කයෙන් වේදනා අඩු ගතිය. හිතගෙන ඉන්න ඉරියව්වේ අපහසුාවක් නැතිකම. ඒ වගේම බාහිර සද්ද වලින් හිත පිටතට නොදුවන ගතිය. මෙන්න මේ ටික තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මම දැන් මෙතන ඉඳගෙන කියලා. අන්නේ ඉඳගත්තට පස්සේ අර කයේ සම්බර භාවයත් බලලා මස්පිඩ හොඳට ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන එක්කෝ මෛත්‍රී අදහසෙන් මම තමන් එක තමන්ගේ කයත් එක්ක තමන් ඉන්න අවස්ථාව වශයෙන් එහෙම නැත්නම් සති වශයෙන් මම දැන් මෙතන වශයෙන් හිත මේ කයත් එක්ක යාළු වෙන්න අරිනවා හාද වෙන්න අරිනවා එහෙම හාද වෙලා ටික වේලාවක් ඉන්න ඉන්න එක සමහරලාට ලොකු අලුත් අත්දැකීමක් හිත අලුත් වීම සිදු වෙනවා ඒක නිසා පුංචි දෙයක් විදිහට සලකන්න නරකයි කොච්චර පරණ යෝගාවචරයක් වුණත් මම දාම පරියන්කයකට යනකොට මේ වගේ ඒ සකස් කිරීම මුල් සකස් කිරීම කරන්න ඕනේ ආ නෙමෙයි ඉරියව්වේ ඉන්නකොට ඉන්නවා කියන ඉඳගෙන ඉන්නවා කියන අත්දැකීම එනවනම් ටික වේලාවක් ඉන්නකොට තේරෙනවා මේ ඉඳගෙන ඉන්න වැඩපිළිවෙලේ යටි කය එච්චර ක්‍රියාකාරී සම්බන්ධයක් නැහැ උඩුකයේ තමයි මේ ප්‍රාණේ නැත්තම් පන එහෙම නැත්තම් මේ ජීවේ රඳා පවතිලා තියෙන වැඩපිළිවෙලට සම්බන්ධ. ඉතින් මේ වගේ ක්‍රියාකාරීත්වය උඩුකයේ තියෙනවා දන්නවනම් පමණක් වැටහෙනවනම් අර මුළු ලෝකෙම අමතක කළා Tamange කයට හිතගත්තා වගේ කයනුත් යටි කය අමතක කරලා උඩු කයට හිත ගන්නේ කියලා ආරාධනා කරනවා. එහෙම නැතුව තාම හිතේ එකලාසයක් නැත්නම් මුළු කයෙම හෝ හිත පැවැත්වීම ලොකු දෙයක් ලොකු ළඟාවීමක් කියලා හිතා ගන්න. ඒකෙමුත් තව ඒකාග්‍ර කිරීමක් තමයි කරන්නේ උඩුකයට ගැනීම. උඩුකයට ගත්තට පස්සේ උඩුකයේ වුණත් ටිකක් වෙලා යනකොට මේ හුස්ම ගන්න වැඩපිළිවෙල ප්‍රාණය වැඩිම තමයි ප්‍රකට වෙන්නේ ස්වාමී ශ්වසන පද්ධතිය උඩු කෙලවරේද යටි කෙලවරේද කියලා නිගමනයක් කරගන්න පුළුවන් වෙයි. එලවන්න යන්න එපා, හාරලා උසන්න යන්න එපා. උඩු කෙලවරේ කියන එකෙන් අදහස් කරන්නේ නාසිකාග්‍රයයි. යටි කෙලවර කියන එකෙන් අදහස් කරන්නේ උදරච්ඡදයයි. ඉතින් සමහරුන්ට නාසිකාග්‍රය හුලන් දැල්ල ඉහළ පහළ යන හැටි නාස්පුඩු පුරාගෙන පීරාගෙන යන හැටි තියෙනවා. තව සමහරකට උදරච්ඡදයේ ගනුදෙනු ක්‍රියාකාරකම් අනුව උදරේ පිම්බීම හැකිලිම වශයෙන් වැටහෙනවා. මෙන්න මේ දෙකෙන් ස්වභාවයෙන් Tamanට වැටෙන්නේ මොකද්ද කියලා බලාගන්න එක බොහෝම වැදගත් වෙනවා. කල්ලාතු ඒක තීන්දුව කරලා යවනවට වැඩිය පාඩි වෙලා සුදු කයට හිත අරගෙන ඊට පස්සේ බලනවා Tamanට වැඩිම වැටෙන්නේ නාසිකාග්‍රේද එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිමද කියලා. ඉතින් එතෙන් එනකොට දැන් අපි ඒකාග්‍ර වීමක් වෙලා තියෙනවා. ලෝකෙම අමතක කළා කයට හිත ගන්නවා. කයමුත් යටිකය අමතක කළා උඩුකයට හිත ගන්නවා. උඩුකයත් අමතක කරලා නාසිකාග්‍රේ හෝ උදරේ තෝරගන්න. ඉතින් එතකොට අපි ඒ කර්මස්ථානය කියන්නේ ඔන්න ඔතෙන්ද තමයි. ඊට පස්සේ එතනට ගියාට පස්සේ තේරෙනවා නාසිකාග්‍රය ඇල්ලා ගත්තා නම් හිටියා නම් ආස්වාද ප්‍රසවාද කියලා පළු දෙකක් මේකේ තියෙන බව. උදරයට හිත ගියා නම් පිම්බීම හැකිලිම කියලා පළු දෙකක් තියෙන බව. ඊට පස්සේ භාවනා කියන්නේ ආස්වාස වේලාදී ප්‍රස්වාසය අමතක කරන්න පුළුවන් ගතිය තමයි. ප්‍රස්වාසය කියලා කියන්නේ ආස්වාසය අමතක කරන්න පුළුවන් ගතිය තමයි. නිසා ආස්වාද කරන වෙලාවේදී 100%ක්ම හිත දෝතිම්ම ආස්වාසයත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ ඒක 100%ක් මම මතක් කළා ඊගාට මත වෙන ප්‍රසවාසයට යනවා. පිම්බීම හැකිලින් බලන කෙනෙක් නම් පිම්බීම අවස්ථාවේදී මුළු ලෝකෙමත් අමතක කරනවා, කයත් අමතක කරනවා, හැකිලිමත් අමතක කරලා පිම්බීමත් එක්ක මුළු හදින්ම ඇසුරු කරන එකයි. ඒක ඉවරලා හැකිලිමට යනකොට හැකිලිමට යන එක. ඉතින් මෙන්න මේ විදිහට අරමුණේ පළු දෙක මාරු වුණත් සතිය කඩා ගන්න නැතුව කර්මස්ථානයේ කියන වැඩ පොළ අල්ලගත්ත තැන අමතක කරන්නේ නැතුව හුස්ම රැලි කීයක් නැත්නම් උදරේ පිම්බීම හැකිලිම කීයක් ඉදිරියට යන්න පුළුවන්ද කියන එක තමයි අපි මෙතනදී සති ධාරාව වශයෙන් මතක් කරලා දෙන්නේ. ඉතින් මේ වැඩි වැඩියෙන් ඉඳින් ඉඳින් ඉඳින් සතිය තහවුරු වෙනවා. වැඩි වැඩියෙන් ඉඳින් ඉඳින් ඉඳ සමාධිගත වෙනවා. ඒතර කයේ තැම්පත් වීමක්, හිතේ තැම්පත් වීමක් වෙයි. ඉතින් මේ ලද විනාඩි සුවල්ප ඇතුළත මම විස්තර කරේ බාධා කිසිවක් නැතුව සියල්ල අංග සම්පූර්ණව තියෙනකොට කෙරෙන ක්‍රමය. ඉතින් මෙහෙමම හිතින්නේ අපේ හිතේ තරම් ඔය කියන තරම් කීකරු නැහැ. ඒවට එක එක එක එක බාධා එනවා ඒකක්වත් ආ මේ ස්ථිරහානියක් කරන දේවල් නෙවෙයි අපිට තියෙන්නේ කොච්චර වෙලා තෝරාගත් අරමුණේ පිඹීම හැකිලිම වහනාපාන ඉන්න පුළුවන්ද ඒ කරගෙන ඉනකොට මොන මොන ආකාරයේ මේ අවහිර කරදර එනවාද කියලා බලාගෙන ඉන්න එක. ඉතින් අපි ධර්ම සාකච්ඡා වෙලාවේදී මේ මතුවෙන බාධක තමන්ට ආවේනික හෝ අවස්ථානුකූල වෙන බාධක අනුව මොන ආකාරයට ප්‍රත්‍යාත්මක වෙන්න ඕනේද කොහොමද අපි ඒ අතුරු ආන්තර දුරුවන් කරගන්නේ අරමුණේ වැඩි යාළු වෙන්නේ අරමුණේ වැඩි සුවද වෙන්නේ කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ අවස්ථාවේදී මම ඒ සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද උඟ දෙනගේ වටිනා කාලය නිසා ඉතින් අපි බලාපොරොත්තු වෙමු මේ ලැබිච්ච උපදේශ ප්‍රමාණවත් වෙනවා කියලා. හිත හදාගෙන හිත අලුත් කරගෙන දැන් සිල්වත් පිරිසක් භාවනා කරන පිරිසක් එක්ක ඒකටම වෙන් වෙච්ච තැනක ඉන්නේ.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 භික්කවේ සංඥා අනත්තා තස්මා සංඥා ආබාධාය සංවත්තති නච්ච ලබ්බති සංඥාය සංඥාමේ හෝතු එවං මේ සංඥා අහෝසි මා අහෝසි තීති ශ්‍රද්ධා අවුත සිල්මෑනියන් ප්‍රදාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්රී මධ්‍යස්ථානයේ මුල් කරගෙන මාසිකට වතාවක් ඇස් වෙන චාරිත්‍රය අදත් එක දවසක් එක එක අංකයක් තමයි ධර්ම දේශනාවකට අපි සම්බන්ධ වෙන එක. ඉතින් ඒදිත් අපි දේශනා මාලාවක් විදිහට එකම සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ශක්ති ප්‍රමාණි ඒ සූත්‍රයේ ගැඹුරට බැසීම තමයි අපි කරගෙන කරගෙන ආවේ. ඒ සඳහා අපි ඉදිරිපත් කරගත්තේ පංචවග්ගීය සූත්‍රය කියලා පොත්පත්වල සාස්ත්‍රීය වශයෙන් සඳහන් වෙන සාමාන්‍ය බෞල විවාහාරී අනත්ත ලක්කන සූත්‍රය වශයෙන් සඳහන් කරන සූත්‍රයයි. ඒ සූත්‍රය අපි මුල් මුල් දවස්වල මතක් කරගත්ත විදිහට සරුවච්චන් වහන්සේ ඉස්සල්ලාම මේ ලෝකයේ පස්ස වගක් රහතන් වහන්සේලා පහල කර ගැනීම සඳහා දේශනා කරපු වටිනා සූත්‍ර ඉතිහාසයේ සම්දිස්ථානය මේ කවුරුත් වගේ දන්න දෙයක් තමයි සරුවච්චන් වහන්සේ ඉස්සල්ලාම ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. ඒකෙදි තමයි ඉස්සෙල්ලාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ශේක තත්වයට සෝවාන් තත්වයටපත් වුණේ. ඉතින් එතෙන් පටන් දවස් හතරක් තව වත්පපද්දී මහානාමස්සජී කියන ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරගෙන තමන් ළඟ ඉස්සරහ තියාගෙන නිතර ධර්ම සාකච්ඡා පවත්වමින් දේශනා කරමින් ඒ දවසින් දවසට එක එකනා එක එකනා සෝවාන් තත්ත්වයටපත් කරගත්ත බවත් අවසානයේදී මේ අපි මේ ඉදිරිපත් කරගන්නාලා දානන්ත ලක්ෂණ සූත්‍රය ඉදිරිපත් කරගෙන සිටු දෙනා වහන්සේලාම රහත් තත්ත්වයටපත් කරගත්ත බවත් අපේ තේරවාද ඉතිහාස පොතේ ත්‍රිපිටකයේ වශයෙන් සඳහන් පොතේ සඳහන්. ඒකදී දේශනා විත්තාමත්ම ශාස්ත්‍රීයයි. ගා කඩුවෙන් තමයි සමාජික තත්ත්ව තත්ත්ව කල්පනා කරලා තියෙන්නේ. සර්වචනාංශේ අවබෝධ කරගත්ත මේ නවමු බුදු හිතෙන් ඒ වාගේම සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් ඒ වෙනකොටත් තපස් ජීවිතයකට බැහැගෙන හිටපු ඒ පස්වක මානුන්ටයි දේශනා කරන්නේ. ඒ ඇත්තෝ ඒ වෙනකොට සෝවාන් මාර්ගඵල ලාභී වශයෙන් හිටි නිසා ගා කඩුයි මේ sannivedana ප්‍රශ්නය. කියන්න ඕනේ කාරණාව හරියට තේරෙන නිසා බොහොම කෙටියෙන් විස්තර කරලා තියෙනවා නිදර්ශන කතා, පරියාය කතා මොනක්වත් නැතුව. ඉතින් ඒකෙදී මේ සරුවචනාංශේ ඒ සූත්‍රේ පටන් ගන්නේ රූපම් භික්කවේ අනත්තා කියන පදයෙන්. ඒක අපි මීට මාස දෙක කර කලින් ඉදිරිපත් කරගත්තා. ගියේ සත්‍යයේ මාසෙ අපි වේදනා භික්කවේ අනත්තා කියන පදයෙන් ඉදිරිපත් කරගත්තා. අද ඊගාවට සංඥා භික්කවේ අනත්තා කියන ආරම්භක පාඩේ තමයි අපි මේ අද දවසේ දේශනාවට මාතෘකාව වශයෙන් කෙරෙන්නේ. ඉතින් ඒකදී තාමත්ම තාර්කික ශාස්ත්‍රීය ක්‍රමයකට සරුවචනාංශයේ මේ තමන්නාංශයේ ඉදිරිපත් කරන වාක්‍ය සාධනීය සාධනීය විදියට සාක්ෂි සහිත ඉදිරිපත් කරනවා සංඥා භික්කවේ අනත්තා සංඥා චෛතම් භික්කවේ අනත්තා අත්තා භවිසයිති යම් හේකින් මහණෙනි මේ සංඥාව ආත්මක් ස්වરૂපයක් තිබුණා නම් නයිදං සංඥා ආබාධාය සංවත්තති. සංවත්තිය. යම් විදියකට මේ ආත්මේ සංඥාවට ආත්මයක් තියෙනවා නම් මේ සංඥාව කවදාකවත් ඒ සංඥාව අයිතිකාරයාට ලෙඩක් පිණිස, අඩුවක් පිණිස, උලක් පිණිස, ආබාධයක් පිණිස, කම්පනයක් පිණිස, චංචලයක් පිණිස නොසිතූ දෙයක් කර දීමක් පිණිස හේතු වෙන එකක් නැහැ කියලා කියනවා. යම් ආකාරයකට ආත්ම ස්වરૂපේ තිබුණා නම් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ Tamange වශයේ පවත්වන්න පුළුවන් ගතියක්. අධිකාරී ශක්තියක්, නිවාසී තත්ත්වයක්. එහෙම නැත්නම් Taman ඒක පිළිබඳව පාලනය කිරීමේ ආණ්ඩු මට්ටු කිරීමේ ශක්තියක් තියෙන්න වෙනවා. ඒ ਸਰවඥාන්සේ මූලික ප්‍රකාශ කරන සංඥාවට එහෙම දෙයක් නැතය. සංඥාව අනත්තයි. යම් හේකින් මානි සංඥාට ආත්මයක් තියෙනවනම් ඔය කවුරුවක්වත් සංඥා මාර්ගයෙන් ආබාධාවටපත් වෙන්නේ නැහැ. ලැජ්ජාවට, දුකට, කරදරයට ලෙඩක් කරදරයක් ඕක කරගන්නේ නැහැ. ඒ වාගේ මේක නැවතත් ආති කරනවා ලබ්බේචත මේ සංඥා ඒතම් මේ සංඥා අහෝසි එවං මේ සංඥා මා අහෝසීති. ඒ වාගේ මේ පුද්ගලයාට සංඥාට හිතු කියන තැන හිතු කියන්නේ අධිකාරී ශක්තියක් තියෙන්න ඕනේ. මේ සංඥාමට මෙහෙම වේවා කියපුවාම එහෙම හිතව ගන්න පුළුවන් ගතියක් තියෙන්න ඕනේ. බීම සංඥාමට මෙහෙම නොවේවා කියලා අදිෂ්ඨාන කරපුවාම එහෙම පීටව ගන්න පුළුවන් ගතියක් තියෙනවනේ මේ සංඥාවට ආත්මයක් තියෙනවා. මේක තමයි සර්වචනන්සගේ තර්ක ක්‍රමය. ඊට පස්සේ අර එහෙම දෙයක් නැති බව තමන් වහන්සේ මේ මීට බොහොම සති කීපයකට ඉස්සලා ආબોධ කරපේ සර්වඥතා ඥාණය මතක් කරනවා යස්මාචකෝ භික්කවේ සංඥානත්ථා යම් හේකින් මහණෙනි මේ යම්සේ මහණෙනි මේ ආත්මය අනත්තද තත්මා සංඥා ආබාධාය සංවත්තේ ඒ නිසා මේ සංඥාව අනාත්ම නිසා අපිට පාලනය කරගන්න බැරි නිසා අපිට ආබාධ පිනිස ලෙඩ පිනිස කුලක් වගේ gaduwak වගේ කම්පනයක් පිනිස චංචලයක් පිනිස කුපිච්ච පිනිස මේක පිහිටනවා අපිට ඕනේ තාලෙට හිටින්නේ න ලබ්බේචත සංඥා ඒ තම් මේ සංඥා හෝති එවම් මේ සංඥා අහෝසිති මේ සංඥාව මට මේ විදිහට වේවා කියන විදිහක් අපිට හිටින්නේ නැහැ මෙහෙම නොවේවා කියලා කිව්වට එහෙම හිටින්නේ නැහැ මේක තමයි අපි අද අපේ ශක්ති ප්‍රමාණය විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට තේරුම් ගන්න වෙනවා සර්වචන්නාංශයේ මේ අනාත්මය කියන මේ සංකල්පය විස්තර කරලා දෙන්නේ එක පුද්ගලයෙක් කරන්නේ ඒ පුද්ගලයා පහට පතුරු ගන්න. පහකට පතුරු ගහලා එක එක පතුරු පතුරු පතුරු ගලවලා කපලා පෙන්නනවා. මේ මං කියනවා ඒකකවත් නෑ නේද කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ භාවනාවට බැසගත් ඇත්තෝ ඉතින් මේවා පිළිබඳව යම් ප්‍රමාණයක දැන ගැනීමක් සුතමේ වශයෙන් අවශ්‍යයි භෞතික භාවයේ පිණිස. ඉතින් ඒක අපි පතුරු ගහන්නේ රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංඛාර වශයෙන්, විඥාන වශයෙන් කියලායි. රූපය කියන එක තමයි අපි මේ මනින්න කියන්න පුළුවන් හැඩයක් ආකාරයක් තියෙන ද්‍රව්‍ය වශයෙන් සඳහන් කරන්නේ. ඒකත් ඒ ද්‍රව්‍ය ස්වરૂපේ තියෙන්නේ රූප රාශියක් එකතෙන් වෙච්චාම තමයි. ඒ කඩාන කඩාන කඩාන යනකොට මේ රාශියේ තියෙන ද්‍රව්‍ය ගතිය ඒකක ස්වરૂපය මධ්‍යස්ථාන භාවයේ නැති වෙලා එන්නේ එන්නේ එන්නේ ඒක නිකන් දෙයක් නෙවෙයි ශක්තියක් බවට පත් වෙන බව ඒ සරුවචනාංශය එදා හොඳට රූප විග්‍රහයෙන් තේරුම් ගන්න තිබුණා අපි මේ ධර්ම සාකච්ඡා දේශනා කරන දවසේ මතක් කරගත්තා දැන් ওই ක්වොන්ටම් ෆිසික්ස් වලිමුත් ඔතෙන් තමයි අවිලා තියෙන්නේ අංශුවක්ද නැත්නම් ඒක තරංගයක්ද කියන එක ඉතින් අංශු ගතියට තමයි පේන්නේ ගොඩාක් එකතු වෙලා ඒක gediy වශයෙන් ගන්නකොට ඝණයක් වශයෙන් ගන්නකොට ඒකකයක් වශයෙන් ගන්නකොට අධ්‍යස්ථානයක් වශයෙන් ගන්නකොට ඒක ඝණයට මනින්න පුළුවන් ආකාර තියෙනවා සටහන් තියෙනවා ඒක තමයි අපි රූප කියලා කියන්නේ අන්නේ සටහන් ආකාර නැති ස්වභාවයෙන්ම ශක්ති වශයෙන් පෙනී සිටන දේවල් තමයි අර වගේ මායාවක්වත් කරන්නේ නැතුව ශක්ති වශයෙන් පෙනී සිටින දේවත්වයක් තමයි මේ වේදනා සංඥා සංඛාර විඥාන කියලා පහට කඩන්නේ වේදනාව කියලා කියන්නේ විඳීම් අපි නැත්තම් මේ වේදනාව කියලා ගන්න දුක්ඛ වේදනාම නෙවෙයි. විඳීම් වගේක් තියෙනවා. පුද්ගලෙක් වෙච්චාම අත්‍යන්ත ලක්ෂණයක් තමයි මේ පුද්ගලයා උණුසුමට සිසිලසට යම්ම ප්‍රතික්‍රියා කරන ගතිය. ඊගාට අපි අද ගන්න හදන සංඥා කියන එක හැඳිනීම් කියලායි අපි සිංහලට දාගන්නේ. අපි විවිධාකාර දේවල් හඳුනා ගැනීම තුළින් තමයි ජීවිතය ගොඩගසාගන්නේ. අපේ ගුණ චරිත, නැත්නම් නුගුණ ජීවිත, අධ්‍යාපනය, ඒ වගේම ලෝකේ තාරාතිරන් දේවල් හඳුනා ගැනීම විශේෂයෙන්ම දැන් තියෙන කම්පියුටර් තාක්ෂණය එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණය ඉතින් තන්නේ ක්‍රම හඳුනා ගැනීම මත පදානම් වෙච්ච දෙයක්. සංඥාවලම ස්වර භාවයක් නැත්නම් සුභ ආකාරයක් නැත්නම් විකාරයක් කියලා කියනත් පුළුවන්. ඒ සංස්කාර කියලා කියන්නේ මේවා කෙරෙහි අපි හැඩගසන හැටි, අපි මේ වගේ යම් යම් පුරුදු ඇති කරගන්න හැටි, රුචි අරුචිකම් ඇති කරගන්න හැටි සංස්කාර කියනවා. ඒක ඉතින් චෛසික රාශියක ගුණයක්. අවසානයේ මේ ඔක්කොට මුල් වෙන මේ හිත කියන මනස කියන, චිත්ත කියන, විඥාන කියලා කොටස් පහකට මේ විදිහට කඩනවා. මේක සමහර විටක වෙනස ආකාරවලට කඩලා පෙන්නනවා එක එකනාගේ අධ්‍යාශ අනුව. සමහර විටක රූප කියලා අපි ගත්ත ඒ හැඩයක් ආකාරයක් මනින්න කරන්න පුළුවන් ගතිය පට වියාපෝ තේජෝ වායෝ කියලා හතරට කඩලා ඒ රූප අභාව ස්වરૂපය අවකාශ වශයෙන් පෙන්නලා අර කියන වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම විඥාන කියන පදයට අකුලලා දක්වන වෙලාවකුත් තියෙනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ඒ රූප ධර්ම පිළිබඳ වැඩි විස්තර ඕන කෙනාට ඒ විදිහට උගන්වන්න. රූප ගැන මට තේරෙනවා නාම ධර්ම දන්නේ නැහැ කියන කෙනාට නම් අර රූප කියන ඔක්කොම පඨවි ආපෝ තේජෝ කියන රූප කොටසට දාලා අර විඥාන කියපේක වේදනා සංඥා සංකාර විඥාන කියලා කඩලා පෙන්නනවා. ඉතින් ඒක සුතමේ ඥානයේ වශයෙන් බෞසත වාසියෙන් දැනගැනීමයි මතක් කරේ. කෙසේ නමුත් මේ වේද මේ නාම කොටාස නාම ධර්ම වෙන්කොට දක්වන ක්‍රමයකටයි සරුවචනාංශ මේ අනත් ලක්ෂණ සූත්‍රයේ විස්තර විග්‍රහ කරන්නේ. ඒක ඉතින් මේ සංඥාව පිළිබඳවයි මේ මතක් කරලා දෙන්නේ මේක අනත්ථ අනාත්ම ස්වરૂපයක් තියෙන. ඉතින් මේ සංඥාව අපේ ජීවිතවල භාවනා කරත් නොකරත් බෞද්ධ වුණත් නැතත් පැවිදි වුණත් නැතත් අනිවාර්යයෙන්ම බලපාන දෙයක් අපි මේ ඇයි හොඳයි දැන ඇඳුරුම් කන් කියලා જાතියක් තියාගෙන ඉන්නේ. ඔන්න ඔය සාමාන්‍ය විවහාරට ඇවිල්ලා තියෙන මේ හැඳිනීම තමයි සංඥා කියන පදයෙන් සඳහන් කරලා තියෙන්නේ. මේ හැඳිනීම මතින් තමයි අපි හොඳ හෝ නරක දිහාවට යොමු වෙලා හොඳ චරිතයක් නරක චරිතයක් ගොඩනගාගන්නේ. ඒ වගේම තමයි නරකාගත්ත ගොඩනගාගත්ත ජීවිතයේ පිළිබඳව තමයි සතුටු හෝ කනගාටු වෙන්නේ. එහෙම නැත්නම් මේ ගත කරන මේ වර්තමාන චිත්තක්ෂණය අපේ හිත වර්ණ ගැන්වෙන්නේ ඒ හඳුනා ගැනීම මත තමයි. නමුත් අපි ඒව හඳුනා ගැනීම වශයෙන් නෙවෙයි සලකන්නේව ඇත්ත වශයෙන්. ඒව සත්‍ය වශයෙන්, තත්ත්‍ය වශයෙන් ඝන බහලව අල්ලාගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් ඒ විදිහට සත්‍ය තත්ත්‍ය වශයෙන් අල්ලලා බැලුවට හුදු සංඥා ගොඩක් බව එහෙම නැත්නම් ඒවා නිකන් හැඳිනීම් ගොඩක් පමණක් බව තේරෙනවා එක චිත්තක්ෂණයක් ගියාට පස්සේ. චිත්තක්ෂණේ චිත්තක්ෂණයට අපි මේ ඒවට ආරූඪ කරන මේ ආරෝපිත නම් ඒව නැත්නම් ඒවා පිළිබඳ ඇති කරන තියෙන ආකල්ප හැඳිනීම් වහ වහ වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ස්වභාවය තමයි ਸਰවඥාන්සාරී අර සර්වඥතා ඥාන සාක්ෂාත් කරන චිත්තක්ෂණයේදී අවබෝධ කරේ. ඒකේ මොනම නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා ඒක චිත්තක්ෂණ දෙකක ඒකාකාරයක් නැහැ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන එක ඔය කඳුපටි වනිත අවශ්‍ය අපේ කම්පා අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ උපදින දෙනේ දේ නෙවෙයි නැති වෙන්නේ. ඒ චිත්තක්ෂණ උපදින දේ පරිවර්තනයටපත් වෙලා නැතිලා යනවා. උපදින දෙයම නෙවෙයි නැති වෙන්නේ. ඒ නැති වෙන චිත්තක්ෂණයටත් පරිවර්තනය වෙනවා. ආ මේ විදිහට එකම එකම දෙයක්වත් චිත්තක්ෂණ දෙක තුනක් එකට පවතින්නේ නැහැ. ඉතින් මෙන්න මෙවැනි දේ මත වහා වෙනස් වෙන රූප ධර්ම මත වේදනා මත අපි මේ සංඥා ඇති කරගන්න. මේක හොඳයි, මේක නරකයි, මේක මංගලයි, මේක අවමංගලයි, මේක වෙන්න ඕනේ, මේක මේක රැක ගන්න ඕනේ, මේ ටික අපේ නෙමෙයි මේ අයින් කරන්න ඕනේ, මේ ටික විතරයි අපි අරසා කරන්න ඕනේ කියලා මේක මේ බේරන්න බැරි දෙයක් තමාගේ කියලා අල්ලගෙන ඒක රකින්න හදනකොට හදන හදන වාරේ ඒක වෙනස් වෙනවා. වෙනස් වෙන්න වෙනස් වෙන්න අපි ඉතින් විවස්ථා සංශෝධන තමයි. දිග්ගටුවම ඔච්චර තමයි. ඉතින් මේ අපේ තනියම ජීවත් වෙලා තනියම මේ හිත දිහා බලන මේ මොහොතේ මෙතන මම කියන තැනට ආවොත් ඕකේ බලපෑම එච්චර බලපන්නේ අපිට. නැත්නම් බලපන්නේ නැති තැනට පුංචි කරගන්න පුළුවන් එකම ක්‍රමය එච්චරයි. යම් විදියකට අපි කාලයේ වශයෙන් තප්පර ගාණක් විනාඩි ගාණක් පැය ගාණක් එක දිගට හිතන්න ගත්තොත් අපි අනිවාර්යයෙන්ම ওই සංඥාවට අහු වෙනවා. ඒ වගේ එක්කෙනෙක් නේ දෙන්නේ තුන් දෙනෙක් සමිතියක් පිටව ගත්තොත් අනිවාර්යයෙන්ම අහු වෙනවා. මේ ඉන්න තැන නෙවෙයි අපි ලංකාවම අල්ල ගන්නව නැත්නම් මේ අනික් ප්‍රදේශ අල්ලන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අපි ওই සංඥාවට අහු වෙලා ඊට පස්සේ අපිට මේ ප්‍රශ්නෙට නැත්නම් ප්‍රශ්න විග්‍රහ කර ගන්නවත් බැරි තත්ත්වෙට තද බල අවුලකටපත් වෙලා ඉතින් දිගින් දිගට ගත කරනකොට නොදැනීම මැරලා යනවා. ඉතින් නමුත් අපිට මේ ප්‍රශ්නේ බරපතලකම තේරුම් ගන්න බෑ. ඇත්ත වශයෙන් කියනොත් සාමූහික වශයෙන් මේකට කිසිම උත්තරයක් නැහැ. ඒ වගේම දේශ වශයෙන් මේකට කිසිම උත්තරයක් නැහැ. කාලයේ දීර්ඝ වශයෙන් සලකලා බලනකොට මේ සංඥාවට උත්තර දෙන්න බෑ. මේ සංඥාව කියන එක තේරුම් ගන්න නම් එකම එක මානයකයි සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන තැන විතරයි. ඉතින් ඒක නිසා මේ අපි මේ වැඩ පිළිවෙල පටන් ගන්නකොට කතා කරා වගේ සතිමත් අවස්ථාවක මම දැන් මෙතන කියන අවස්ථාවක අවශ්‍ය නම් ඒකටත් මම හිතනවා දේශනා තුලදී පැහැදිලි වෙයි කියලා. හොඳ වීරියක් තියෙනවා. හොඳ අප්‍රමාදයක් තියෙනවා හොඳ සතියක් තියෙනවා මේ චරවචනාංශයේ කියන සංඥා භික්කවේ අනත්තා කියන එක රස විඳලා බලන එක. අත්දකලා බලනවයි කියන එක එක චිත්තක්ෂණයකට දෙයකට එච්චරම දුෂ්කර දෙයක් නෙවෙයි. නමුත් මේ අත්දකින්න දේ හරි හැටියට අර්ථකථනයක් දෙන එක. ඒක හරියට සංඥාවේ නියම සංඥාවේ හඳුනා ගන්නවා කියන එක සර්වඥාන්සේ මතක් කරනවා කවදාකවත් පරතෝ ഘോഷයෙන් තොරව තව කෙනෙක්ගේ හරි පාර දැක්වීමකින් තොරව වෙන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි. මේ පිළිබඳව කවදාකවත් කිසි කෙනෙකුට මම මේක ස්වයම්භූ ඥාණයෙන් මට මේ ලැබෙන තොරතුරු ටික හරි හැටියට සකස් කරගන්න මට පුළුවන් වෙයි කියලා කාලයක් යනකොට හරියයි නැත්නම් හරි වැරදි ක්‍රමයෙන් මං ඉස්සරහට යයි කියලා කවදාකවත් හිතන්නේ. මම මේ බලපෑම් කරන්න හදනව නෙවෙයි. ඒක සාරුවත්න දේශනාව. ඒ නිසා අපි සංඥා පිළිබඳව පතුරු ගහලා බලන ගතිය තියෙන්න ඕන. විචක්ෂණ ඥානෙ තියෙන්න ඕන. ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙන්න ඕන. නමුත් ඒකට කවදාකවත් සරුවචනාංශය අපිට පෙන්වන සම්මිය දෘෂ්ටිය හරි දැක්ම නැතුව මේ ඥාන කොච්චර එකතු කරත් නැත්නම් මේ අත්දැකීම් කොච්චර එකතු කරත් ඒකෙන් වගතුවක් වෙයි කියලා කුණුවක් වෙයි කියලා හිතන්න ඒක නිසා අපි අපිට මේ සංඥා කියන චෛතසිකය අපිට මේ ඇති කරන ආබාධ තත්ත්ව, ව්‍යාපාද තත්ත්ව, අපිට උලක් වගේ, සල්ලයක් වගේ අපිට මේ දෙන වදෙන් නතර වෙන්න අවශ්‍ය නම් අපිට ඒක පිළිබඳව අත්දැකීම් වශයෙන් භාවනා කරන්නත් වෙයි. ඒ වගේම සුතමේ වශයෙන් අහුම්කම් දෙන්නත් වෙයි. ධර්ම සාකච්ඡාත් කරන්න. ඒක නිසා අපිට කියන්න වෙනවා සංඥා පිටබඳ අපිට සුතමේ ඥානයක යම් ප්‍රමාණයක් අවශ්‍යමයි. ඒ වුණාට ඒ සුතමේ ඥානයේ ඔය ගත්ත සංඥාව අපි මේ බණ ඇහුවට අර ස්වාමීන් වහන්සේක් කියලා තමයි ඇහෙන බනද ආහන බනද කියන එක විශාල වැදගත්කමක් තියෙනවා. කුස්සිය බොංචි කපන ගමන් රේඩියෝ එක දාගෙන බන ඇහෙනවා. ඉතින් බොංචිත් කපනවා. කාරකේ යන ගමනුත් බන දාගෙන අහනවා. ඇහෙනවද අහනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකත් මේ බන අහලා පුරුදු කෙනාට සමාහට කියන්න පුළුවන් නෑ නෑ එහෙම කෙරුවත් මට අහන්න පුළුවන් කියලා මම නෑ කියන්නේ. නමුත් ඒ සූත්‍රමේ වශයෙන් ගත්ත දේ ධාරණ ශක්තියට එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් විග්‍රහයට යනවද නැද්ද කියන එක සුතේත 100 සාපේක්ෂ නැහැ. මේ වෙලාවල් වල හැටියට සමහර ඒවා අපේ හිතේ හිටිනවා සමහර ඒවා නැහැ. ඒකට කියන්නේ මේ දෙගෙන ඉනකොට ඔඩොක්කට යමක් වටනකොට පස්සේ නැගිට්ටොත් බිම වැටෙනවා. ඒ වගේ තමයි හිතේ ඉන්නකම් බොහෝම හොඳට බණහන් හිටියත් නැගිටලා ඉලෙ මේ ශාලාවෙන් එළියට ගිය ගමන් තේරෙම හැරෙනවා. කියන්නේ යටි කුරු කරලා කලයකට වතුරක් කිරුවා වගේ. මේකත් සංඥායම දෝෂයක් තමයි. ඒ නිසා මේ සංඥා ගැන ඉගෙන ගන්නකොට අහන්න වෙනවා. අහුවට අපිට හිතන්න අමාරුයි ඔක්කොමලා මෙතන ඉන්න මේ සබේ ඔක්කොමලා එකම කොටස උකහාගනි. ගත්ත කොටස අනිවාර්යයෙන්ම හෙට මේ වෙනකොටත් තියානෙදී එහෙම එකක් නැහැ. අනිවාර්යයෙන්ම එකක් නම් කියාගේ කිසිම දෙන්නේ එකම දේ උකහාගන්නේ නැත. ඒ වගේම උකහාගත්ත ප්‍රමාණය හෙට වෙනකොට මේ වෙනකොට රඳාපවතින දෙන්නේගේ සමාන නැහැ. නමුත් මොකද්දෝ ආනිසංසයක් තියෙනවා. ඒක නිසා දේශනා කරන්න කියලා. ඊට පස්සේ දේශනා ධාරණය කරගන්න ප්‍රමාණය වෙනස් වුණාට පස්සේ සමහරෙකුට ඒක කර බැලීමේ ආසාවක් තියෙනවා. ඔය කියන විදිහේ එම්නම් ඔය සම්පූර්ණ ජනමාධ්‍ය බොරුවක්ද? එහෙම නැත්නම් ඔය අපි ළඟ ළඟ අපි ළඟ තියාගෙන හැම සංඥාවක්ම ව්‍යාපාදයේ පිණිස ආබාධ පිණිස උලක් පිණිස gaduwak පිණිස ලෙඩක් පිණිසමද පිහිටන්නේ. එහෙම නැත්නම් අපිට මේකෙන් සෞඛාව කරණක් ඇද්දෝ කියන එක කර බලන්න හිතෙනවා. අත්තද බලන්න හිතෙනවා. ආන්නේ අත්තද බලන වෙලාවේදී තමයි හරියටේ භාවනාවට අදාළ කමටහන් දීලා ඒ නැවත නැවතත් අර ඇහෙන්ද සලසන්දී අරින්ද සලස්සාගෙන ගියොත් පුළුවන් වෙයි සමහර විටක ඒ විදි අත්දැකීම් ඇති ඇත්තන්ගෙන් 100 ප්‍රමාණයක් ගොඩ ගන්න. හරියට සරුවචන් ආංශي අර පස්වක මහණු ඉදිරියේ තියාගෙන බණ අහමින් බණ කීමෙන් ධර්ම සාකච්ඡා කරමින් එක එකනා ගොඩ ගත්තා වාගේ. ඉතින් ඒ නිසා අපි සුත්තමේ වශයෙන් අල්ලගන්න හදන මේ සංඥාව කියන চৈতසිකේ. ඒක ඉතින් සම්පූර්ණ ශාස්ත්‍රීය වශයෙන් අපිට දැනගන්න වෙනවා. සංඥා සංඥාවේ තියෙන සංජානන ලක්ෂණ කියලා අපේ ආචාර්ය මතේ ඒවා දේශනා අනුව පසු කාලීන මේ වාගේ කියලා දීමකට ගත්ත දේ සංජානන ලක්ෂණ කියන්නේ හඳුනා ගන්නා ගතිය. අපේ চৈতසිකේ එක එක දේවල් එක එක දේවල් වලට විශේෂිතයි. අපි මේ මූල ආරම්භ වශයෙන් ඇති කරන සතියෙන් කරන්නේ එළඹ සිටීම. ඒ චිත්තක්ෂණයට එළඹ සිටීම. බීරියෙන් කරන්නේ නින්දට වැටෙන්නේ නැතුව ඔසවා තියාගෙන ඉන්න එක. සමාධියෙන් කරන්නේ හිත ඔක්කොම මේ සමාහිත කරගන්න එක. එතකොට මේ සංජානන මේ සංඥාවෙන් කරන්නේ ඒ ඒ දේවල් වෙන් හඳුනා ගැනීමයි. වෙන්කොට හඳුනා ගැනීම විඥානයි කියලා කියනවා. සංඥා විඥාන පඤ්ඤා කියන විදිහ තමයි මේක දියුණු වෙන්නේ. සංඥාවෙන් කියන්නේ මේක නිල් පාට, මේක රතු පාට, මේක කහ පාට ආදි වශයෙන් මේ ස්ත්‍රියාවක්, මේ පුරුෂයෙක්, මේ හෙළදෙනක්, මේ ගවේ, මේ ගොනෙක්, මේ වස්්‍යෙක් කියලා දේවල් හඳුනන ගතිය තමයි සංඥාව. ඉතින් අපි පුංචිම දරුවෙකුට මේ සංඥා ටික පොවන්නේ ඉස්සල්ලාම අම්මයි තාත්තයි දෙන්න තමයි. ඒකට ඒ නිසා කියන පුබ්බාචාරිය කියලා. ඒ දරුවට මේව හොඳයි, මේව නරකයි, මේ ගින්දර, මේකට අත තියන්න එපා. මේ මේවා පීයක් ඇති වීමට කැපෙනවා ආදි වශයෙන් ඒ දරුවට මේ පිටිබඳ උගන්ලා දෙන මූලිකම සංඥාව අනිවාර්යයෙන්ම පෞපියන්ගෙන් තමයි ලැබෙන්නේ නැත්නම් ඒ කිට්ටුව ආශ්‍රය කරන කට්ටියගේ. ඉතින් මේ සංඥා මුලින්ම අපිට එනකොටගෙන ආපුවා නෙවෙයි අනිවාර්යයෙන්ම ආගන්තුක දෙයක්. අන්නේ සංඥා ටික අපි හැදෙන පරිසරය අනුව තමයි ඒ අනුව බලනකොට අපිට කොට ගැහිලා එන්නේ. අන්නේ සංඥා මේ පච්චා විඥාන රසා කියලා පසුව ඒක නැවතත් ජීවිතේ මතුමත්තර ප්‍රයෝජන ගැනීම පිණිස යොදා ගැනීම තමයි මේ සංඥාව අපට කරලා දෙන හොඳ හෝ නරක. මුලින් අපි ඒක ඉස්සලම අඳුනගත්තා පස්සේ ඒක නැවත පාවිච්චි කරනවා. නැවත මුණ ගැහෙනකොට අර කලින් ගත්ත සංඥාවෙන් තමයි අපි මෙයා පිළිබඳ විනිශ්චය කරන්නේ. මෙයා හොඳ මිත්‍රයේද නරක මිත්‍රයේද වසද්ද විසද්ද අසුරු කළොත් හොඳයිද නරකයිද කියන එක. මේ දෙවෙනි සැරේට ප්‍රයෝජන ආරම්භ දෙන එක තමයි සංඥාවෙන් අපිට වෙන්නේ කර දෙන කෘත්‍යය. ඒක සම්ප්‍රදාන කුල අටුවා පොත්වල සඳහන් කරලා තියෙන වඩුවේ Taman ඒ ලී වඳු ටික අරගෙන හදන උපකරණයේ හැටියට ඉස්සල එක ඇඳ ගන්න. මෙතනින් කැපෙන්න ඕනේ, මෙතනින් මේ තහඳි වෙන්න ඕනේ, මෙතන ලීතරක් බසන්න ඕනේ කියලා අන්නේ දී වල දාගන්න ලකුණු වගේ කියනවා. ගහෙන් මේ මහ ගහක් නම් ඒකේ වරදන් ගහගෙන හරියට ලෑලි ටික ඉදා ගන්න. ලෑලි ටික ඉරලා එක ගාගෙන ඊට පස්සේ ඒක ඇඳ ගන්න. ඊට පස්සේ ඇඳගත්තට පස්සේ තමයි කපලා ඒකේ මේ යතු ගාලා මට්ටම් කරලා ගන්න. අන්නේ ගත්ත සංඥා ටික තමයි ඉස්සලා ඉස්සලා ඒ සංඥාව ලකුණු කරගත්තට පස්සේ ඒ අනුව තමයි වැඩ කරන්නේ. ආන්නේ විදිහට මේ ලී වල ගහගත් එක වගේ අපි හැම කෙනෙක් පිළිබඳව අනික් කෙනෙක් පිළිබඳව අපිට තියෙනවා මිම්මා. මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මේක සපත්‍ය ආහාර, මේක අප්‍රත්‍ය ආහාර, මේක මේ අවංක මිනිස්සෙක්, මෙයා අවංක නැති මිනිස්සෙක්. එනත් ආදි වශයෙන් මේ ලෝකේ තියෙන සෑම වස්තුවකටම අපි ඒ මට්ටම් දින දෙවෙනි සැරේ අපි දකින්නේ වස්තුව නෙවෙයි අපි අර ගහපු ලේබල් එක තමයි. නැත්නම් අපි දක්වලා තියෙන ආකල්පය තමයි. ඊට පස්සේ ඒවා දෙක තුනක් එකතු වුණාට පස්සේ අපි ඇත්තටම කවමදාකවත් මේ ප්‍රකෘති වස්තුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. අපි අර ගහගත්ත අපි ඒකට දීපු ආරූඪ නන් ටිකත් එක්ක තමයි ගමන යන්නේ. ඉතින් එතන ඉඳලාම එහාට යන්නේ අපි විදිහින් ආරෝපණය කරන ලද්දක් මිස ප්‍රകൃතිය නෙවෙයි. ඒ නිසා සංඥාව ඇතුවත් බැරි නැතුවත් බැරි යකෙක් විදියට තමයි කටයුතු කරන්නේ. ඉස්සල්ලාම අපිට ඒක අඳුනා ගැනීම සඳහා ඒකට මේ ආරුල්ලනමක් දාන්න නැතුව අන්ත ඒකට යමක් එකතු කරන්නේ නැතුව අපිට අනිත්‍ය වයි වෙන් කරගන්න බෑ. ඒ නිසා අපි ඒකට ලකුණු තියාගන්න. ඉස්සර තිබුණ කමේ හැටියට රෙදියා පුළගෙනෙක් ගාවට අපි රෙද්දක් ගිහලා දුන්නාට පස්සේ යා ඒ ගිය ගමන් මේකට ලකුණක් තියලා ඒ ලකුණු තියපු කමිට මෙච්චරයි කලිසම් මෙච්චරයි කියලා අපිට තුන්දුවක් කියලා දෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ අපි ඒ තුන් දුන්නා පස්සේ යත්තා ඒ ලකුණු බලලා හරියට ඒක සුද්ධ කරලා මැදලා තියෙන එක ආපහු දෙනවා. එතකොට ඒ ලකුණු අනුව තමයි ඒ තීරුම් අරගන්නේ. නැත්නම් අපේ ඇඩ්‍රස් එක ලියා ගන්නවත් මුණ දිහා බලා ගන්නවත් මොකක්වත් කරන්නේ. එයා ගාව තියෙන සංඥාවක් තියා ගන්න. ඒ සංඥාව අනුව තමයි ආපහු අර හොදලා පිරිසු කරපු ඉදි දෙන්නේ. ඒ වගේ හැම දෙයකටම අපි සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තමයි නැවත ප්‍රයෝජන ගන්න. ඒක වඩුවේ කර දී ටික ඉරාගත් ගත්ත ලී ටික මැලිට කට්ටලිය ටික ඇඳ ගන්නවා වාගේ කියලා තමයි අපේ අටුවාචාරින් වහන්සලා ආචාරින් වහන්සලා සංඥාවේ අපට කරලා දෙන හොඳ හෝ නරක කෘත්‍ය පෙන්ලා තියෙන්නේ. ඒ වගේම ඒ දැන් අපි ඒ දී වල අපි නිල් පාටින් ඇඳලා තිබ්බා. කවුරු හරි ඇවිල්ලා කොළ පාටින් මොනවා හරි ලකුණක් වටනවා කියලා කියන්නේ. එහෙනම් පුස්කාලා තිබුණයි කිය. නමුත් අපි ඒ පස්සේ ඇවිත් ලකුණු ගණන් ගන්න. අපි අර අපිම තිබ්බ ලකුණු නැවත හඳුනා ගන්න එක තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ දැන් මේ සංඥාවෙන් මං ඉස්සලා තිබ්බ සංඥාවෙන් වැඩ උනාද නැද්ද කියලා. අපි සංඥා කරුවට පස්සේ ඒකට වෙන වෙන දේවල් එකතු වෙන්න පුළුවන්. කවුරු කවුරුත් අත ගන්නකොට අනම්මනම් තව තව ලකුණු වෙන්න නමුත් අපි හරියටම අපි අර තිබ්බ සංඥාව හොයාගෙන ගිහිල්ලා ඒ අනුව තමයි වැඩේට බහින්නේ. එහෙම නැත්නම් අඳුනගන්නේ අපි මේ පරණ ලී කැලමද එහෙම නැත්නම් ඒ අපුල්ලන්න දීපු ඒ සම් කමිසේ කලිසම ඒ තාපුකාරයා තෝරන්නේ එයාගේ ලකුණේ. අපි ආපහු ගන්නකොට බලන්නේ අපි තියාගත්ත ලකුණු වලින් ආන්නේ විදිහට ඒ ගත්ත නිමිත්ත නැවතත් අපි නිමිත්තට බැස ගන්න වෙනවා. අපි කලින් තිබ්බ නිමිත්ත සංඥාව ආරම්මණය කියලාත් කියනවා. ඒකට බැසගත්තට පස්සේ තමයි හරි මේ දීපු රෙද්දම තමයි හොදලා දීලා තියෙන්නේ කියලා අපි දැනගන්නේ. අපි ළඟ තියෙන සංඥාවල හැටියට. නමුත් ඒ අපුල්ලන කෙනා හඳුනාගන්නේ එයා තියෙන සංඥාවල වල හැටියට. ඉතින් මේ දෙන්න කොහොම හරි මේ සංඥා දෙකක වැඩ කරාට රෙද්ද හරියට හොදලා අපව දෙන්න වැඩි කරගන්න. ඒ නිසා අපිට වටහා ගන්න පුළුවන් වැටෙන කාරණාව තමයි අපි තිබ්බ ලකුණම නැවත ඒ විදිහටම හඳුනාගත්තොත් එතකොට මේ වස්තුව ඒකමයි කියලා අපි සංඥාව නිසා ඒ වස්තුව අනිත්‍යයි වෙන්කොට හඳුනා ගන්නවා. ඉතින් එන්නේ විදිහට මේ ඒ වස්තුව ඒ දේත් එක්ක සම්බන්ධ කරලා හඳුනා ගන්න ගතිය තමයි අපි මේ සංඥාවෙන් මේ ලෝකෙ ගන්න වැඩි. ඒක නිකන් කොච්චර දුරට මේක නොමග යවන පැත්තට මත් කරවන පැත්තට යනවාද කියනවනම් උපමාවක් විදිහට කියනවා හේනක මේ පිදුරු වලින් මිනිස්සෙක් අඹලා පඹේක් හදලා බලමුට්ටියක් ඔළුවේ නමලා නැත්නම් ලබු ගෙඩියක් ඔළුවට නමලා අත් දෙකට මොනවද තියලා තිබ්බහම ඉතින් අර මේ ඒව ඛණ්ඩ එන මේ මෝ එහෙම නැත්නම් හාවෝ අර සත් පුද්ගලයා දැක්කට පස්සේ ඒක සත්‍ය මිනිසෙක් විදිහට තමයි ගණන් ගන්නේ. ඉතින් මේ මිනිස්සෙක් විතර ගණන් ගත්තට පස්සේ ඒ සතා ආය කවදාකවත් ඒ හේනට රින්ගන්නේ නැහැ. හැමදාම පේන්නේ එතනයි ගත්ත සංඥාව හැටියට මිනිහෙක් ඉන්නවයි කියලා. ඒක රූපඩයක්. නමුත් ඒ රූකඩේ වැරද්දා ලාභකම් ගත්තොත් ඊට පස්සේ දිගටම ගොවියට ලාභයි. මොකද ඒ රූකඩේ තියෙන දාකල් ඒ සතා ආපහු එන්නේ නැහැ. ඒ වගේ තමයි අපි යම් කිසි කෙනෙකුට ගැහුවොත් ලේබල් එකක් මෙයා ಜಾති ද්‍රෝහී කියලා. එහෙම නැත්නම් මෙයා අපේ හතුරෙක් කියලා. නැත්නම් ಜಾති වෛරක්කාරයෙක් කියලා ඒ මනුස්සයා රත්තරෙන් හදලා තිබ්බත් ඒ මනුස්සයා තන්නේ කර සුදු හඳුන් වුණත් ඊට පස්සේ අපිට කොහොමඩක්වත් කිට්ටු කරන්න. අපි කොහොමඩක්වත් ඊට පස්සේ කැමති නෑ මේ පොත්පත් එක ගණිතය කරන්න යා කරන සෑම දෙයක්ම අපි දකින්නේ වැරදි පැත්තටම තමයි. ඒක නිසා මේ ඒ ඒ දේවල් වලට අපි ඉස්සරලා දෙන අපි විහිම්ම ආරූඪ කරන අපි විහිම්ම පටබඳින ඒ සංඥා මතින් තමයි ඊට පස්සේ සම්පූර්ණ ගණිතය වෙන්නේ. ඊට පස්සේ අපි ඒ අනුව ඉතින් අපි රුචි අරුචිකම් ඒ වගේම අපි කවුද කියන එක අපි ඒවට දෙන සංඥා මතින්ම තීන්දුව වෙනවා. නමුත් මේ සංසිද්ධිය නොදැන මෙහෙම දෙයක් අයි මේ ජීවිතේ ගත වෙන්නේ විශේෂයෙන්ම සමාජශීලී ජීවිතේ ගත වෙන්නේ කියලා නොදැන අවුරුදු 100ක් විතර ඉඳලා වුණත් මැරෙන්න ඉඩ තියෙනවා සංඥා පිළිබඳ කිසිම හැඟීමක් නැතුව. ඉතින් එහෙම කෙනෙක් නැවත නැතත් මේ සංසාරයෙන් ගොඩ එන පැත්තකට කටයුත්තක් කරයි කියන එක කවදාකවත් හිතන්නම සංඥාවම ඉස්තිර කරගෙන මේ අනුවම ජීවිතය ගත කරන එක නම් මේක මේ අපි පට බඳින ලද දෙයක් ආරූඪ කරන ලද දෙයක් මේක නැති වුණාට මේ වස්තු වල ඒවට ආවේනික අත්‍යන්ත ලක්ෂණ වගේක් තියෙනවා අපි ඒව සම්පූර්ණයෙන්ම අයින් කරලා අපි දී පට බැඳිනම් වලින් තමයි මේ නඩු ඇහෙන්නේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කියන එක නොදැන ඒ නිසා ඒක අපි මේ අන්තරේ යන ගමන්ම මේ වැඩි මේ නාඩගම නැට වෙන්නේ සම්පූර්ණ සංඥා ගොඩක් මත. ඇඳිනීම් ගොඩක් මත බව තේරුම් ගන්නටයි ਸਰවඥාන්සේ මේ සතිය පිහිටුවා ගැනීමේ කටයුත්තක් හඳුන්වා දීලා තියෙන්නේ. ඒ සතියෙදි සතිය ඉෂ්ඨිතසාර කරන්න අපි සංඥාවමයි වැඩ ගන්න. අපි සතියෙදි කරන්නේ එක දිගට යන අරමුණක් අරගෙන ඒ අරමුණ මතම අනිකොත අරමුණු බැහැර කරමින් ඒ මතම හිත කිඳා වහින්න උත්සාහ කරනවා. නිමග්න කරන්න උත්සාහ කරනවා. අපි ආනාපාන සතිය වෙන් කර ගන්නවා. නැත්නම් බිම්බීම හැකිලි වෙන් කර ගන්නවා. සක්මන් කරනකොට වම දකුණු කියලා වෙන් කරගෙන සද්ද විශේෂ, රූප විශේෂ, ගන්ධ විශේෂ, රස විශේෂයි අනිකුත් ශරීර පහස විශේෂයි හිත යන්න දෙ නැතුව එහිම හිත නිමග්න කර ගන්නකොට තමයි අපි කියන්නේ සතියේ ලක්ෂණයක් විදිහට. ඉතින් එහෙමනම් අපි නැවත නැවතත් මේ අරමුණම මූණට මූණ දාලා හිටියනම් අපි දන්න ඕන්න අපි ගත්ත උත්සාහය හැටියට නැවත නැවතත් අපිට ආනාපානෙම පේනවා නැත්නම් ආස්වාස ප්‍රස්වාසයෙන් පේනවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිමම පේනවා. සක්මන් කරනකොට එහිම හිතිට හිටිනවයි කියලා අපිට අනික් අරමුණු බැහැර කරලා මේ අරමුණට බැස ගන්න පුළුවන් ගතිය, ආහාරකම පවත් ගන්න පුළුවන් ගතිය, දිගට පවත් ගන්න පුළුවන් ගතිය සතියේදී ඇති වෙනකොට අපි දන්නවා ගත්ත ප්‍රයත්නේ ටිකක් සාර්ථකයි කියලා. ඊට පස්සේ ඒ තමන් මූණ දීලා ඉන්න අරමුණේ මේ ආස්වාස් වෙලාදී ප්‍රස්වාසයේ නෙවෙයි මේක ආස්වාසයේමයි. ඊට පස්සේ ප්‍රස්වාස වේලාවේදී කියනවා මේක ආස්වාස නෙවෙයි ප්‍රස්වාසයමයි. පිම්බෙන හැකීම් බලන ගණන පිම්බෙන වේලාවේ හැකිලිම නෙවෙයි පිම්බීමමයි. හැකිලින වේලාවේදී පිම්බීම හැකිලිමයි පිම්බීම නෙවෙයි කියලා ඒ එක එකක් එක එකක් වස්තු හොඳට වෙන්කොට විෂදව දැක ගන්නවයි කියලා කියන්නේ ඒක අරමුණක් වැඩි වේලාවක් ඇසුරු කිරීමෙන් ඒ අරමුණේ නිමිත්තක් ගැනීමක් සංඥාවක් ගැනීමක් ආරම්භන කර ගැනීමක් තමයි. ඉතින් මේකට එහෙම හිතිනවා නම් අරමුණේ මෙහිට හිටියානම් ඉතින් අපිට ලොකු ආරක්ෂක ගතියක් වැටෙනවා. සතිය දැන් තහවුරු වෙන ගතිය. මෙන්න මේක කිරීම සඳහා ආසන්න කාරණා පෙන්වන්නේ තීර සංඥා පදට්ඨානයි. ඒ අරමුණේම සංඥාව ස්ථීර වෙන්න වෙන්න වෙන්න මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි. මගේ හිත නාසිකාග්‍රයෙන් පිට ගිහිලා නැහැ. මෙතනමයි තියෙන්නේ කියලා සංඥාව ස්ථීර වෙන්න වෙන්න වෙන්න සතිය තහවුරු වෙනවා කියන එක බුද්ධ දේශනාවේදී අනුව අපේ ආචාර්යවරු අපට උගන්වනවා. එතකොට මේ සතිය පිහිටියට පස්සේ අපි මේකම පොඩ්ඩක් ඉස්සරහට ගත්තොත් මේ සංඥාව පිළිබඳව තියෙන මේ මායාකාරී භාවය අදවචනට පෙන්වන්නේ දේන බින්දූපමං රූපං වේදනා බුබ්බුලූපමා සංඥා මරිචිකූපමා කිය. ඥානං කදලිකූපමා කියලා පෙන්වනවා. රූපය පෙන කැටියක් වාගේ වක්කඩ පෙනක් වාගේ පෙන කැටියක් වාගේ වේදනාව පෙන බුබුලක් වාගේ සංඥාව මිරිඟුවක් වායි කියලා පෙන්වනවා. මිරිඟුවේ තියෙන ස්වභාවය තමයි දුවට රත් වෙච්ච තාරපාරක් වගේ දෙයක් ඈතින් ඉඳලා බලනකොට ඒ රත් වෙච්ච අර උණුසුම් 10 පේන්නේ ඈතට දියකඩක් වාගේ. වතුරක රැලි ගහන්න වාගේ. ඇත්තටම තියෙන්නේ තදබර වතුරේ හිගකම. කාන්තර ස්වභාවයක්. නමුත් මෙහෙදලා බලනකොට වතුර වගේ පේන. ඒ නිසා මුවා වතුර කියලා අරකා පස්සේ අඹා දුවනවා. නමුත් යන්න යන්න යන්න යන්න අර පේන මායාව සිටිජයෙන් ඈතින් ඈතටින් ඈතින් ඈතට යනවා. කවදාකවත් ඒ ඒ වතුර ස්වභාවයට ලං වෙන්න පුළුවන් ගතියක් නැහැ. මේක තමයි මිරිඟුවේ ස්වභාවය. මේක තමයි මායාව මේ සංඥාවේ ස්වභාවය. ඉතින් ඒක මේ වතුරක් නෙවෙයි මේ උණුසුමෙන් ඇති වෙච්ච දෙයක් කියලාවත් මුවාට පේන්නේ නැහැ. ඒ නිසා මුවා දුවලා දුවලා මැරලා ඉතින් ඒ මදිවට පලානෙලෙන්ලා හිටපු කෙනෙක් මේ මුවා දැකලා මුවා පිටිපස්සේ ලවන්න පටන් ගන්නවා අර පලා ටික පැත්තක දාලා. එතකොට දුවන මුවන් පිටිපස්සේ ගිහිල්ලා අර මනුස්සයත් මිරිගුවට අහුවෙලා මැරෙනවා වාගේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක සතියෙන් කොහොමද ලිහලා දෙන්නේ කියන එක අපි පොඩ්ඩක් ඒක නැත්නම් අපේ ජීවිතේට සතිය සම්බන්ධ වෙන හැටි ගැටුවා කල්පනා කරලා බැලුවොත් අපි මේ ආනාපානය කරගෙන ඉන්නවයි කියලා හිතමු. ඉතින් ගොක් ප්‍රයත්න කරලා කරලා කරලා මඩේ හිටවන ඉන්නක් වාගේ අපිට ආස්වාසි ප්‍රස්වාසි විනාඩියක් දෙකක් තුනක් හතරක් ඉන්න පුළුවන් ය කියන අවස්ථාවට ආවයි කියන එක දත්‍යක් කරගමු අපි. ඒක දී ඇති සාධකයක් නම් ඊට පස්සේ ඒ යෝගාවචරයට තියෙන ප්‍රශ්නේ තමයි මේ යන්තම් කෙලින් කරගෙන යන ආනාපානේ වර එක සද්ද නිසා වර එක වේදනා නිසා වර එක හිතවිලි නිසා නිදිමත ආදී කරුණ නිසා වැටෙනවා. ඒ වැටෙන බාධකය වැටීමට හේතු වෙන බාධකය ගත්තාම පේන්නේ මහා මෙරක් වාගේ විශාලවට. ඒන වේදනාව මුන්නම විදියකින්වත් නතර කරන්න බැරි මහා භයානක මහා ගල් පරුවතයක් ඇවිල්ලා තමයි යට කරගෙන ඉන්නා වාගේ අර වේදනාව කෙරෙහි අපිට නිත්‍ය සංඥාවක් තමයි එන්නේ. මේක කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මම ආනාපාන ඉවර වෙයි, මම ඉවර වෙයි. නමුත් මේ වේදනාව නම් කවදාකවත් නැති වෙන්නේ නැහැ කියලා අර වේදනාව පිළිබඳ විශාල හුබස් බියක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඇත්ත ඒ කතාව මොකද්ද බරපතල වේදනාවක් නේ. මොකද මධ්‍යස්ථ වේදනාව නම් ටිකක් කාගෙන ඉන්න පුළුවන්. පුංචි වේදනා ඇති වෙලා නැති වෙලා යන වේදනා දිහා බැලුවොත් නම් ඒ වගේ තරම් ස්ථිරසාර ගතියක් නැහැ. ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවක් ගැනෙන්න තරම් ඒකෙන් ඉතර බාධා කෙරෙන්නේ නැහැ. අන්න ඒවා පිළිබඳව අපිට අවබෝධ වෙන්නේ සෑහෙන සතියේ දිනු කරගෙන යනකොට මේ කොච්චර ආනාපාන හිත තිබ්බත් වේදනා කොහෙදෝ තිබිලා එව්වා ඔය මතුවේවි නැතිවේවි මතුවේවි නැතිවේවි මතුවේවි නැතිවේවි යනක බාධාවක් නැහැ. වගේම සද්දත් එහෙමයි ආනාපානේ කරගෙන යනකොට පුංචි පුංචි ශබ්ද වර්ගයක් තියෙනවා. මේ අපිට අඳ ගහන එකක්වත්. ඒ වගේ පණිවිඩයක්වත් නැහැ. ස්වභාවික ශබ්ද. ඒව ඇවිල්ලා යනවා. ඒක අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. මුගක් තව ගැඹුරට ගියොත් දවසක තේරුම් ගනි ඔය කොච්චර ආනාපාන හිත තියනවා කියලා කිව්වත් ඔය තියේදිත් බාගෙට ලාවට යාන්තමට හිතීලි වගේකුත් හොල්මන් කරනවා. ඒව ඇත්තටම අන්තිමට ඉතිහාසයක් ඉතුරු කරන්නේ ওই හිතවිල්ලක් ඇවිල්ලා ගියා බව ඒ වෙලාව හොඳට බලන්න හිටියොත් මේ ආනාපානේ පවතිද්දිම හිතවිලි හොල්මන් කරනවා ඒව එච්චර මේ එක දිගට මල් මාල වගේ ඇමිනිච්ච හිතවිලිත් නෙවෙයි. අර්ථයක් ඇති හිතවිලිත් නෙවෙයි මොනවදෝ හිතවිලි වගේ හොල්මන් කරන. ඒව එච්චර අපිට අහුවෙන්නේ නැහැ. ඒව අල්ලන්න පුළුවන් හැබැයි ටිකක් අල්ල යනකොට තේරෙනවා. විශේෂයෙන් සක්මනේ එහෙම හොඳට තේරෙන්න ගන්නවා. නමුත් ඒක අපි තියමුකෝ පැත්තක. නමුත් අපි හිතමු මධ්‍යස්ථ ප්‍රමාණයේ සබ්දයක් ආවා. මධ්‍යස්ථ ප්‍රමාණයේ වේදනාවක් ආවා. මධ්‍යස්ථ ප්‍රමාණයේ හිතවිලි ධාරාවක් ආවයි කියලා. එතකොට දැන් ඔන්න ආනාපානියක් තියෙනවා. පිම්බීම හැකිලිම ගන්න කෙනෙක් නම් ඒක කියයි ආන පිම්බීම හැකිලිමක් තියෙනවා. ඔන්න පැත්තක වේදනාවක් ඔලූ උස්සනවා. තහ පැත්තකින් සමහරට පාට ගැසිලා හද්දයක් ඇවිල්ලා යනවා. තව පැත්තකින් ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා යනවා. ආන්නේ ව්‍යාපාරේ යන වෙලාවක මේක එච්චරම මේ මේ හිතා ගන්න බැරි එකක් නෙවෙයි. උංගාක් යෝගාවචරය අත්දකින්න තත්ත්වයක්. අන්නේ වෙලාවේදී අපි මේන වේදනාව, මේ ශබ්ද, මේ හිතවිල්ල නිත්‍ය සංඥාවෙන් ගත්තොත් අපේ හිත වැටෙනවා, ආනාපානෙත් වැටෙනවා, අපි නැගිටලා යනවා. අන්නේ ඇතිවෙන වේදනා, හිතවිලි, ශබ්ද කියන මේ මූල කර්මස්ථානෙන් පරිබාහිර. අපි වල කියන ද්විතීයි අරමුණු කියලා. ඒව පිළිබඳව අනිච්ච සංඥාවෙන් බැලුවා නම් ඒවා එන්නේ අණ්ඩයි. ওই වේදනාව ආවට ඕකේ දිගට හිටින්නේ නැහැ. ওই සද්දාවට ඒව මට කතා කරන්න නෙවෙයි. ඔය හිතවිලි ආවට ඕකට අන්තර්ගතයක් නැක පණිවිඩයක් නැහැ. ඌව කැඩි කැඩි යන දේවල් කියලා අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් අර නිත්‍ය සංඥාවෙන් බැලලා දිව්ව වෙනුවට අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් මම ආනාපානේ රැකගන්න ඕනේ. මේ දිරච්ච කැඩිච්ච හිතවිලි ඔය දිර්ල කැඩලා ගියාවා. ඔය දිරච්ච කැඩිච්ච හේදනා කැඩලා ගිල්ලා ගියාවා. මේ ශබ්ද ඇවිල්ලා යන්නයි ඉන්නේ ගියාවයි කියලා ඒ අතරමැද ඉඩ තුල පවා ගිනාපු ආනාපානෙ දිගට ගෙනියන්න පුංචි ධෛර්යයක් යෝගාවචරයට ඇති කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට අපි බාධක ධර්මයක් තියෙනවා අපිට සාධක ධර්මයක් තියෙනවා කියන්නේ ආනාපානෙ තියෙනවා සද්දෙකුත් තියෙනවා. මේ දෙකෙන් කොයි එකද රකින්න හදන්නේ කොයි එකද දීලා දාන්න හදන්නේ. කොයි එකටද බැසගන්නේ කොයි එකද පරිත්‍යාග කරන්නේ කියන එක තන්නේ කරම සංඥා පිළිබඳ නිත්‍ය හැඟීම අනිත්‍ය හැඟීම කියන එක මතින් තීන්දුව වෙන දෙයක්. මේක දිදින් තවත් වාක්‍යයක් මෙතන එකතු කරන්න ඕනේ මොකද යම් ප්‍රමාණයකට භාවනා කරපු නැති කෙනෙකුට මේක නිකන් අපබ්‍රංශයක් වෙනවා ග්‍රීක් වෙනවා. භාවනා කරපු කෙනෙකුට නම් තේරෙනවා අපි මේකට මුහුණ දෙනවා. ආනේ මුහුණ දෙනකොට සරුවච්චන් වහන්සේ ඔය ගිරිමානන්ද වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට මේ සංඥාව අඳුනා ගැනීමට අවශ්‍ය නම් ඒක දස ආකාරකේ වඩන්න කියලා අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා ආදී වශයෙන් දස ආකාරයකට. ඒකෙදි මේ අනිච්ච සංඥාව සරුවචන සඳහන් කරලා තියෙන්නේ මේ ඇති වෙන සෑම දෙයක්ම. ආස්වාද ප්‍රසවාසයේ වගේම වේදනා හිතවිලි හද්දත් එන්නේ අණ්ඩයි. ඔය අල්ලගත්තොත් අතර එන්නේ අණ්ඩයි කියන අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් අපිට ඒ වෙනුවට අපි හඳුනලා දීපු මූල කර්මස්ථානය තියෙනවානේ මූල කර්මස්ථානය ලං කරගන්නත් අර අනිත්‍ය වූ වේදනා හිතවිලි සද්ද වලින් හිත වට ගන්න නැතුව අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන චිත්ත ශක්තියක් ගන්නත් ඒ ඒ වෙලාවේ පටිච්ච සමුප්පන්නම යෝගාවදයට අභියෝගයක් එල්ල වෙනවා. මේ වෙනකොට යටිපහුව කරා පුංචි පුංචි වේදනා හිතවිලි සද්ද එච්චර අභියෝග කරන්න නැති නිසා ඒක අමාරුයි අපිට මේ දේශනාවකදී විග්‍රහයට ගන්න. නමුත් මැද මට්ටමේ වේදනා හිතිරි සද්ද එනකොට ඒව අනිත්‍ය බව දන්නවනම් නැත්නම් ඒක පරිේශන කරලා බලන්න කැමතිනම් බන භාවනාවට ලං කරගන්න කැමතිනම් ඒ යෝගාවචරයට ඇත්ත වශයෙන් කියනවනම් ආනාපානය කරනකොට එන වේදනා හිතිලි සද්ද වලින් තමයි ඒ යෝගාවචරයා වැඩි පන්නරයක් ඇති කරගන්නේ සතියේට. නුවන් නැති තැනකට ගිහිල්ලා නැති දේවල් ඉල්ලලා අඬන්න යන්නේ. මේ තියෙන යාන්ත්‍රමට තියෙන ආනාපානයේ බාධා ධර්මවල තියෙන අනිත්‍ය භාවය සලකලා Taman ඉදිරියට ගත්ත කොඩිය Taman ඉදිරියට ගත්ත මූල කර්මස්ථානියම අත නෑර රැකගෙන ඉදිරියට ගියොත් ඒ වේදනාවල තියෙන සුඛ වේදනාවක් උනත් නැති වෙනකොට දුක් බවක් දුක්ඛ වේදනාවක් උනත් නැති වෙනකොට සැප බවක් අදුක්කම සුඛ වේදනාවල් උනත් එහෙම ඇතිවෙමින් නැති වෙන දේවල් දැනගන්න එක සැපයක් බවත් අර මූල කර්මස්ථාන වාංගු කරලා දැනගන්න පුළුවන්. සාද්දයක් ආවත් ඒ සද්දයේ පුංචි සද්ද තමයි බාධා නොකරන බවත් යම් ප්‍රමාණයකට සද්ද තීව්‍ර වෙච්චාම තමයි බාධා කරන බවත් ඒක තමයි Tamange සතියේ දියුණුව බවත් සතිය දියුණුව නම් ඊට වැඩිය ලොකු සද්දයක වුණත් බාධා නැතුව ඉන්න පුළුවන් බවත් ඔන්න තේරුම් ගන්න. ඒ වගේම හිතවිලි නැති තැන සතිය තියෙනවට වැඩිය යම් ප්‍රමාණයක හිතවිලි බාධා අභියෝගයේ මැද තියෙන සතිය ශක්ති සම්පන්න බවත් ඒකට හොඳ ප්‍රතිශක්ති සහිත තියෙන බවත් ඒ හිතවිලි වල ප්‍රමාණයෙන් අභියෝගයේ ප්‍රමාණයෙන් Tamange සතියේ තියෙන කොන්දපණ නැතිකම මැනෙන බවත් තේරෙනවා. තව ඉස්සරහට මේක දිනු කරන්නට නම් මීට වැඩි හිතවිලි තිබුණත් ගණන් නොගෙන එව්වා ඒ බිල්ල එන්නේ එන්නේ යණ්ඩයි. මේ හිතවිලිත් අනාත්මයි. මේ හිතවිලිත් අනිත්‍යයි. මේ හිතවිලි දුකයි. යෝක මහ දෙයක් කරගෙන අර මෙච්චර තන වඩාගෙන ආපු සතිය මොකටද ආනාපානෙ මොකටද පාවා දෙන්නේ කියලා ඒ එන්නා වූ වේදනා හිතවිලි සද්ද වල අනිත්‍යත්වයේ සලකා බලන්න නම් අනිවාර්යයෙන් මේ අභියෝගෙ එන්න ඕනේ. ආනේ විදිහට අභියෝගෙ එන්න පටන් අරගත්තට පස්සේ ඒකට අභියෝගශීලීව මුණ දෙන මිනිහත් නම් යෝගාවචරයයි කියලා කියයි. එහෙම නැත්නම් ඉති වෙන නමක් තමයි කියන්නේ. බුබ්බඩයා, කම්මැලියා, කුසීතයා, පරාජිතයා මුණන් වලක් කියන්නේ. ඉතින් මම කියනව නෙවෙයි සරුවත් යනසි කියනවා. ඉතින් ඒ නිසා මෙතනදී නිත්‍ය සංඥාවට යන්නෙම ලස්සන සූත්‍ර වලින් සඳහන් කරලා තිනවා ලාභයටයි සත්කාරයටයි කාමයටයි වැඩි ආසාව නිසායි කියලා. ආනාපානෙ මේ විදිහට බාධා කරන වේදනාවක් සද්දයක් හිතවිලක් ආවහම ආනාපානෙ පාවා දීලා මේ වේදනා සද්ද හිතවිලි වලට නිත්‍ය භාවයක්. මෙව නම් බේරන්න බෑ මං නම් බොහොම දුර්වලයි. මේ භාවනාවට ඇවිල්ලා තියෙන බාධා වැඩි. ඒ නිසා මම මෙතනින් නතර කරන්න ඕනේ කියලා කියනවා. ඒක අර කම්මැලියට පේන කියන්න පුළුවන් ගතිය තමයි. අනිවාර්යයෙන්ම වීරියට සහ සතියට සම්බන්ධ තත්ත්වයක්. මේ අපි භාවනාව පාවා දීලා අර වේදනාවට අර සද්දට අර හිතවිලට යන්නෙම යටිහිතේ තියෙන කෑදරකමකට. යටිහිතේ තියෙන ලාභයකට, සත්කාරයකට, සම්මානයකට, සිලෝකයකට කියලා සරුවත් chance සඳහන් කරනවා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි නිමන්ත්‍රයම කරලා දෙනවා. අනිත්‍ය සංඥා වඩන කෙනා කවදාකවත් මේ ලෝකයා ලෝකයක් කරගෙන තියෙන ලාභයට සත්කාරයට සම්මානති ලෝකෙට කියන මේ හැමත අහුවෙන්නේ නැහැ කිය. එහෙම නැත්නම් සම්භෝගයට අහුවෙන්නේ නැහැ. සංගණිකාවට අහුවෙන්නේ නැහැ. සංගණිකාවට සම්භෝගයට මේ රූපේ මේ වේදනාවට සද්දෙට හිතවිල්ලට වැටෙන්නෙම යටින් තියෙන අපේ අර වීරිය නැතිකම නිසා මෙතන වීරියට ටිකක් පොඩ්ඩක් උපදාලා පණ දාලා කියන්නේ නෝ වීරත්වය කියලා කියන්නේ. වීරත්වයේ තියෙනවනම් ඇයි මේ බාධක මැදත් මට මූල කර්මස්ථානෙට මුණ දෙන්න බැරි? ඇයි මට ඒකම රජ කරගන්න බැරි කියලා එතන අනිවාර්යයෙන්ම අභියෝගයක් ගන්න. එහෙම නැතුව බෑ මේ වෙලාවේ බෑ පස්සේ කරන්නම් ආදි වශයෙන් নানা ආකාර කුසීත වස්තු ඉදිරිපත් කරගෙන පුංචි සද්දයක් පුංචි වේදනාවක් පුංචි හිතවිල්ලක් ආපු ගමන් භාවනා අතහරින්නේ අපේ තියෙන පංච නීවරණ ධර්ම නිසා කාමච්ඡන්ද ආදී කටයුතු නිසා ඒක සරුවත් සංසේ සඳහන් කරන්නේ ලාභයට සත්කාරයට සිලෝකයට සම්මානයට ඇති ආසාව නිසා. ඒක නිසා ඒකට කියනවා සංසර්ගය කියලා. සම්භෝගය කියලා. නිසා යෝගී தત્ත්වේ සහ භෝගී தત્ත්වේ කියන දෙක මෙතෙන්දී අපිට ඒක විදිහක අර්ථකථනයක් දෙන්න පුළුවන්. යෝගී වෙනවයි කියලා කියන්නේ මෙවැනි යම් යම් බාධක තියේදී ඔය බාධක කියනවා ඔච්චරම ස්ථිර සාර දේවල් නෙවෙයි අරමුණ රකින්න එකයි ඕන කියලා යෝගී වෙනවා. නැත්නම් බාධක ධර්ම මහ විශාලයි යොව්වට මට කරන්න බෑ මම බොහොම දුර්වලයි කියලා මූල කර්මස්ථානේ පාවා දීලා ඒ බාධක ධර්ම නිසා නැගිටින්නේ භෝගී தත්ත්ව නිසා. ඒකට කියන කාම භෝගී தත්ත්ව නිසා. ඉතින් මේක මම මේක කිසි කෙනෙක් මේ රාජදඬුවමකටපත් කරන්න හෝ වැරද්දක් කරනවා කියන්නේ නෙවෙයි මම මේ මතක් කරලා දෙන්නේ ලෝක විවහාර වචන වලින් අපි මේ සංඥාව ප්‍රයෝජනට අරගෙන විශේෂයෙන්ම අනිච්ච සංඥා ප්‍රයෝජන අරගෙන මූල කර්මස්ථානේ නැවත නැවත මාලයකට මල් ලැබුණා වාගේ වඩන අතර එන බාධක ධර්ම වල තියෙන දිරච්ච භාවය, ඒ වගේ තියෙන කැඩිච්ච භාවය, ඒ වගේ තියෙන පුරුද්දලා ගන්න ගතිය පුරුද්ද පුදයක් කැඩිච්ච දියක් දිරච්ච දියක් බව සලකලා ගණන් ගන්න නැතුව දිගට අරමුණේ පවත්තන්න නම් මේ අනිච්ච සංඥාව අවශ්‍ය කර. ඉතින් ඒක පොවලා තියෙන්න ඕනේ කල්ලාතු හිතට මේ බරමුණ එනකොට බාධා වෙදී වඩන්න පුළුවන් දෙයක් නෙවෙයි අහලා තියෙන්න ඕනේ ධර්ම සාකච්ඡා කරලා තියෙන්න ඕනේ අනිත් කමනේ එක සැරයක් දෙසරයක් කරලා ජය අරගෙන තිබුණා නම් ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේක තමයි මම මෙතෙක්කල් සංසාරේ නොකරපු ව්‍යාපාරය මෙතෙක්කල් මං ඒව එනකොට ගසා දාලා සරුක සා දාලා නැගිටලා ගියා ඒක හැපුගෙනාට දොර අයියෙන් වහපේනාට දිදි දිදි මල්ල හොල්ලොප් එක්කනට බයි එහෙම නැත්නම් මගේ හිතවිලි ආවේ මේ ඉඳගන්න ඉස්සෙල්ලා මේ මොනවා හරි මම දැකපු රූපයක් නිසායි කියලා කියනවා. එහෙම නැත්නම් මේ කකුල පුංචි වේදනාවක් එනකොට ආ මේකේ හිටියොත් එහෙම කංශ භාගයට හැදී කොර වෙයි යෝව අසෙල්ලන්නේ නෙවෙයි දැන් මේ යන්න ඕනේ සුත්‍ර මාත්‍ය හම්බෙන්නේ කියලා. ඉතින් අර කාය ආසාවට අර තින කුමාර සැපේ බලාපොරොත්තුන් කුමාර සැපේ බලාපොරොත්තු භාවනා පාවා දෙනවා. හැබැයි ඉතින් මේක නොකරපු කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනාම මෙතෙන් ගියාට පස්සේ හරි ගුරුවරයෙක් හරි ධර්ම සාකච්ඡාවක් හරිකම තහන් සුද්ධ කිරීමක් වුණොත් ඒ බුදුලට අභියෝගයක් කරන් දෙන්නේ කොහොමද ඔබතුමා හෝ ඔබතුමිය අද ඉන්නේ විශාල ජයග්‍රහණයක තුල ඒ නිසා මේ ඉඳගන්න හිතිලා තියෙන නිසා ආනාපානයක් වඩලා තියෙන දැන් ඔබතුමා ගාව හෝ ඔබතුමිය ගාව ආනාපානේ බාධාවයි දෙකම තියෙනවානේ ආන මේ தත්ත්ව විශාල ජයග්‍රහණයක් ඒ නිසා මෙතනදී අපි කාටද ඡන්ද දෙන්නේ අපි ඡන්ද දෙන්නේ ආනාපානෙට නැත්නම් බාධාවටද? ඔය මේ නිදහස කරු. එහෙම නැත්නම් අපි මේ මේ ඉදිරිපත් කරගන්න මේ නැති බැරිකම් ඔක්කොම බාහිර කර්මත් අරමුණට දන දීලා ආනපානෙ පාවා දෙන වැඩ. එතකොට අපි ශාක්‍ය පුත්‍ර වෙන්නෙත් නැහැ, අපි ශාක්‍ය දීතා වෙන්නෙත් නැහැ, වීර වෙන්නෙත් නැහැ, වීරවන්ත වෙන්නෙත් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන කොයි වෙලාවක හෝ ආනාපානිය අසර නොකර තනි නොකර ආනාපාන ඡන්දේ දීලා අර මතුවෙන බාධාවල තියෙන දිරච්ඡ తত্ত্বය අනිච්ච తত্ত্বය කැඩිච්ච తত্ত্বය බලා ගන්න පුළුවන් නම් මේක හරියටම Taman ඉන්නේ කොතනද කියලා කේන්දරේ බල්ලා කියනවා වගේ කියන්න පුළුවන් తত্ত্বය මේක ගුරුවරයාට කී හැකි හරියටම කී හැකි භාවනා කරන කෙනා හරියටම මෙන්න මේ තොරතුරු ගුරුවරයාට සම්බන්ධීකරණය කරනවා. මුග දෙනෙක් මේක කියන තරම් මූල කර්මස්ථානෙට තන දීලා නෙවෙයි භාවනා කරන්නේ. කමඨාන් සුද්ධ කරනකොටත් මූල කර්මස්ථානය ගැන නෙවෙයි කතා කරන්නේ. කතා කරන්නේ නිකන් හරිය බල්ලයි කතාවල් කතා කරලා ඉන්නවා. භාවනා කමඨාන් සුද්ධ කරන්න ගියා. මෙන්න මෙහෙමයි වෙන්නේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියන එක ඒක හරියට විස්තර කරන්න පුළුවන් නම් ඇත්තටම මේ කමඨාන් සුද්ධ කිරීමම ධෛර්යය උපදවන දෙයක් වෙනවා. මෙන්න මේ විදිහට මේ අනිච්ච සංඥාව ඉදිරිපත් කරගත්තොත් වඩන කර්මස්ථාන සහිත ආරබ්ධ විපස්සකයාට වැඩට දැනටමත් ආරම්භ කරන ලද විපස්සනාවති යෝගාවචරයට ඒක නිකන් කණ්ඩ මී පැණි දැම්මා වගේ හොඳට තේරෙනවා මෙතෙක් කල් වැටුනේ මෙතනයි ඊට පස්සේ දවසේ මම කරන්න ඕනේ මේකයි කියලා අර සංඥාව පිළිබඳව බාහිර වස්තු එහෙම නැත්නම් බාහිර කරදර කරන දේවල් වල තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය වාසියට ගන්නවා පරදිනවා. හරියට පරදිනවා. පරදුනාට දවසක් දිනුවොත් දවස් 7-8කට අවශ්‍ය කරන චිත්ත ශක්තියක් ඇති වෙනවා. මේකේ තවත් එහාට යනකොට යෝගාවචරය තවත් වැටෙන තැනක් තියෙනවා. එහෙම නැත්නම් මේ අභියෝගයක් තියෙනවා. බරපතල අභියෝගයක් තියෙනවා. මොකද්ද වරපතල අභියෝගේ මෙතෙක් කල යෝගාවචරය මේ කියන බණක් අහලා හෝ වැඩගෙන පිරිසක් කරන හෝ හොඳ සද්ධාවකින් කටයුතු කරගෙන යනවා මොකද්ද සද්ධාව කොච්චර බාධා වුණත් මම මේ මගේ වැඩ පිළිවෙල අතාරින්නේ නැහැ නැත්නම් පරියන්ක බැන්න මම සක්මන් කරලා හරි ආවිලා ආයෙ වාඩි වෙනවා කොච්චර ආනපානට බාධා වුණත් මම ඒකම නගා හිටවනවා කියලා ලොකු සද්ධාහකින් කටයුතු කරගෙන යනවා ඔහොම කරගෙන කරන යනකොට ඉතින් යෝගාවචරගේ සද්ධාව නිසා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඡාටම් කරගෙන කරනකොට වරින් වර දින දින යනවා එතකොට යාට හිතේ ගතියක් ඇති වෙනවා දැන් නම් මගේ සද්ධාව විස්තර සාරයි දැන් මමත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මමත් හොඳ දක්ෂ යෝගාවචරයෙක් කියලා ඉතින් අන්න සංඥාවක් අඳ ගන්න හදනවා. කොහොම ගියාට පස්සේ ඉතින් ඔන්න වෙලාවක සද්ධාව 100ට 200ක් නැතිලා හොම්බෙන්න යන වෙලාවක් එනවා. ඊට පස්සේ ඉතින් වහ කන්න කල්පනා කරනවා, ගුරුරයා කල්පනා නැති කරන මාරු කරන කල්පනා කරනවා, භාවනා ක්‍රම වෙනස් කරන කල්පනා කරනවා. අයියෝ මෙච්චර ලස්සනට හදාන ආපු සංඥාව නිට්ටය කියාගෙන හිතාන හිටියේ. දැන් භූතලිය බුද්ධියට දින්න වෙලා උනාට දැන් මේ රක්ෂණ ධාතිකයක් වාගේ ස්ථිර tempatuක් වාගේ තියාගෙන හිටපු සද්දා එක පාරටම හිතා ගන්න බැරි විදිහට කඩලා යනවා ඒ මොකද හිතුවේ අර වේදනා අර සද්දා ඔක්කොම නැති කරගෙන මම මේ ආනාපාන උලුප්පගත්ත මේ සද්ධාවෙන්නව ඒ සද්ධාව ඉතින් අම්මා අප්පා දීපේක නෙවෙයිනේ බුදුආමරෝ දීපේකුත් නෙවෙයිනේ මම්ම වඩාගත්ත දෙන්නේ මේක නම් අනිවාර්යයෙන්ම මට තියෙන ඉච්ඡිතම සාරම දේ කියලා ඔය සද්ධාව පිළිබඳව හුඟක් වෙලාවට අදි탁සීරුවට එනවා මේක ඉතින් මේ දක්ෂ යෝගාවචරයට පමණක් හැදෙන පිළිකාවක් මම මේ කතා කරන්නේ. අදක්ෂ යෝගාවචරයට මේක එන්නේත් නැහැ. මාර්ගඵලයක් ලැබුවු කෙනාට එන්නේත් නැහැ. ඉතින් මේ විදිහට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල මට්ටමට දියුණු වෙනකොට සෑහෙන උච්චාවච තත්ත්වවලටපත් වෙනවා. ඒ උච්චාවච තත්ත්වයටපත් වීම නිත්‍ය සංඥාව සහිත කෙනාට දරා ගන්න බැරි දුකක්. පිටා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන එක සම්පූර්ණ ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. නමුත් එතනදී සරුවචාන්සේ සඳහන් කරනවා නැත්නම් අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අස්සද්දේන කම්පතිටි සති සද්ධා බලන් කියන. අශ්‍රද්ධාවක් ඇති වුණයි කියලා කම්පා නොවීමමයි සද්ධා බලය කියන්නේ. ඊට කට්ටක් අයින් කරන තව කට්ටකින් හාරනවා වගේ මේක ඩක් විතර තියෙනවා. සද්ධාව වැටුණාට පස්සේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නිසැලී ඉන්න පුළුවන් නම් ඒකට තමයි සද්ධා බලය කියන්නේ. මේකෙන් කියන්නේ තමන් මේ වඩාගෙන යනකොට දිනු කරගෙන යනකොට තිබුණ මේ ප්‍රසාද සද්ධාව මතු පිට තිබිච්ච දැක්මට බැල්මට තියෙන ලාමක මතු පිට තියෙන සද්ධාව බැස ගන්න සද්ධාාවක් බවට අරමුණක් මත භාවනාවෙන් සීලෙන් සමාධියෙන් ඇතිවන සද්ධාහ බාටපත් වෙච්චාම පෞද්ගලික බෝධලයක් වශයෙන් කල්පනා කරන හිතෙන කම ඒක ස්වභාවයි එකම අරමුණ වඩාන වඩාන ඉන්නකොට ඒ අරමුණ මතින් Tamanට මට ඕන තැනක මේ අරමුණ දැන් ගන්න පුළුවන්. ඉඳගෙන විනාඩි දෙකකින් ගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඒක මේ නරක දෙයක් නෙවෙයි. නමුත් ඒක අනිත්‍ය බව යෝගාවචර මතක් කෙරෙන්නේ හරියට රිදෙන ක්‍රමවලට. චිත්ත පීඩ ඇති දෙන ක්‍රමවලට සද්ධාව නැති බංගස්ථාන වෙන තැනකදී. අන්න ඒකට ප්‍රතිශක්තියක් දීම සඳහා මේ සංඥාවක් ඇති කරගන්න කියනවා මෙච්චර ආයාසයෙන් වත්තු භෝග අතහැරලා නෑ දෑ පිට අතහැරලා රුචිආර්චකම් අතහැරලා මම මේ යෝග ජීවිතයට බහැලා ඇති කරගත්ත මේ ශ්‍රද්ධාව නিত্য නැත අනිත්‍යය ඒකත් දුක පිළිස පිටන්න පුළුවන් කිය ඇති කරගන්නා වූ මේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම මත අනිත්‍ය සංඥාව වඩනවයි කියන එක නම් මං හිතන්නේ මෙතන ඉන්න කට්ටියකින් 98ක් විතර පරදින විභාගයක්. මොකද හුඟ දෙනෙක් හිතන්නේ සද්ධාව කියන්නේ අනිවාර්යෙන් පටන් ගන්න නැදලා නිවනටත් කියලා නිවනෙමුත් එහාට ගෙනියන්නයි. නමුත් රහත් උනාට පස්සේ රහතන් වහන්සේලා කියන්නේ අසද්දෝ කියලා. උන්වහන්සේට සද්ධායෙන් වැඩන්නේ නැහැ. උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරනකන් තමයි මේ සද්ධාව ණයට ගත්ත දෙයක් විදිහට වැඩ ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න සද්ධාව නැති වුණාට මොනම දෙයක් ඔක්ක ගණන් ගන්න. නමුත් මේ ආධුනිකයා සද්ධාව බොහොම ලොකු දෙයක් විදිහට රේන්කෝලයක් විදිහට බලාධිකාරියක් විදිහට අම්මට අපට නැති වටිනා බෝධිලක් විදිහට තමයි සලකන්නේ. නමුත් ඒකත් අනිත්‍ය බව අඤ්ඤා ස්වරූපෙන් අහලාවත් ධර්ම සාකච්ඡා කරලා හෝ එහෙනම් තමන්ට වැඩි උසස් ඇත්තෝ මේවා සෙල්ුණාට නොසැලෙන ගතිය නිසායි මේ උසස් මට්ටමේ ඉන්නේ කියන කෝවක් දැකලා කියනවනේ අර විදිහට සද්ධාහ වැටුණට එච්චර සංඥාව කඩා ගන්න. ඒකත් අනිත්‍ය බව තේරුම් ගන්න. ඊගාට වීරිය ප්‍රසිද්ධ තැන්වල කරවාදීන ධර්මයට නිඳයන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතානේ නම් නෑ අර මම බද්ද පරයන්කේ ගහගත්තාම පැය තුන ඉන්නම් කියලා තමයි යන්නේ. කවුරු කොහොම කෙරුවක්වත් මට නම් නෑ කියලා අනිකාන බලනකොට අහල්ලපු ගෙදර ළඟ ඉන්නෙක් නැවිලා තට්ටු කරනකොටයි හැරෙන්නේ ඒ තරමට මොකෝ රාජින මට්ටුන. ඒකට හරි ලැජ්ජාවක් ඇති වෙනවා. චි. මෙච්චර මං කරගෙන ගියාට ඕම් බලමු මගේ වීර්යය වග. ඒක වැටෙනවා. ඒක වැක්කිරන ඉරියව්වකට යනවා. හිතා ගන්න බැරි ඉරියව්වකටපත් වෙනවා. ඉතින් එතෙන්දිත් අර තමන් ඇති කරගත්ත වීර්ය නිට්ටයයි සුඛයි සුබයි කියන හැඟීම තිබුණ කෙනාට නම් හරි ආත්ම මේ තමන්ගේ ආත්ම සංඥාවේ ආත්ම සංඥාට වැඩිය මේ ආත්මාභිවන්දනේ පැකිලක් වෙනවා. නමුත් අපි තේරුම් අර ගන්න ඕනේ මොග්ගලාන ස්වාමීන් වහන්සේට පවා සෝවන් වෙලා ඉඳද්දි තනියෙන් භාවනා කරනකොට ඉතින් කිරා වැටෙච්ච කතිය අපි දන්නවා අපි මේ මේ පචලායමාන සූත්‍රයේදී අරුවචනසේ දකින්නවා. දැකලා කියලා දොස් කියන්නේ මොනවත් නැහැ. මෙහෙම තමයි ස්වභාවේ. ඒකට මෙන්න මේ උපක්‍රම කරන්න කියනවා මිස ඕකේ වැරද්දක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයා එතෙන්ට එනකොට ඒ ඒ තමන් වඩාගත් වීර්ය චෛතසිකේ පව අනිත්‍යත්වයේ මෙනෙහි කරන්න. අනිත්‍යත්වයේ දැක ගන්න නම් නිට්ටය නැති වෙන්න ඕන. ඉතින් මේ අනිත්‍ය නැත්නම් කුසීතේන කම්පතියිදි විරිය බලන් කියලා තමයි අපේ පොතේ තියෙන්නේ. කුසීතටපත් වෙලා හොඳටම තේරලා තියෙනවා. ඉරියව්වේ ඉන්න බෑ. සක්මන්ට ගියාට පස්සේ 30 මහට වැනෙනවා. පරියන්කේ ගියාට අරමුණට හිත වැටෙන්නේ නැහැ. ඉරියව්ව වැක්කෙනවා. මෙන්න මේක තමයි කුසීතකම, බුබ්බඩකම, කම්මැලිකම කියලා දැනගෙන ඕකට සැලෙන්න දෙයක් නැහැ. මොකද ඕක නෙවෙයි නිවන කියන්නේ. මොක නිවන යනකොට වර එක හොඳ උද්දීපෝ ලස්සනට එන වෙලාවකුත් තියෙනවා සම්පූර්ණයෙන්ම සුණු විසුණු වෙලාවකුත් තියෙනවා. ඔන්න ඔය දෙකටම සැලෙන්න එපා. මොකද මේ සංඥාවක් විතරයි. මේ සංඥාව නිත් අනිච්ච වුණාට අනිච්ච සංඥාව තමයි වඩා හොඳ. මේ දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව ගත්තනම් ඒ නීවරණ ධර්ම ශබ්ද වේදනා හිතිලි විතරක් නෙවෙයි අපි මේ ආයාසෙන් වඩන වීරිය පවා ආයාසයෙන් ගෙන දෙන වීරිය පවා වරක කැඩෙනවා. සතිය ගැන කියනකොට කියලා තියෙන්නේ පමාදේන කම්පතිති සති බල. අපි අප්‍රමාදයෙන් වඩන්නේ මේකතු වෙන්නේ සංඥාන මිත්‍ර හැදෙන්නේ මේ කොට නැගලි හදාන ස්ථාන හදාන අපි මේ උත්සාහ කරන්නේ විශාල බල පෙරමුණකේ නවයේදී හිලට පීනන්න. ගඟ ගලන්නේ පල්ලෙහාට කාම ආසාවට. අපි යනවා ගඟ දිගේ ඉහළට. ඉතින් ඒකට යනකොට අපිට අත්‍යවශ්‍යයි මේ අප්‍රමාදී. නමුත් අප්‍රමාදයේදී හොඳට අප්‍රමාදයේදී කටයුතු කරනකොට අපිට විශාල ප්‍රමාද වලට වැටෙන්න සිද්ධ වෙනවා. අපිට ඒක ආණ්ඩු බලයක් නැහැ. පාලනය කරගන්න පුළුවන් ශක්තියක් නැහැ. අපිට ඕන වෙලාවට හිතින්නේ ආන්න එහෙම වෙනකොට උඟ දෙනෙක් ඒක ඇති කරපු ඇත්තන්ට දොස් කියලා මේ පම් ප්‍රමාදයට අසෝලා නිසා එතන මම කවදාත් හිතුවේ නැහැ මෙහෙම මට වෙයි කියලා. මට මේක ගුරුවරු කියලා දීලා තිබුණේ නැහැ ආදිවාසී. බාහිරයට හේතු කරන්න හදනවා. නමුත් අනිච්ච සංඥාව දන්නවනම් ප්‍රමාද වුණාට කම්පාන වීමයි දැන් වටිනාකම තියෙන්නේ. ඒකට තමයි සති බලය කියන්නේ කියලා. ප්‍රමාදේන කම්පතිති සති බලං. එතකොට වැටුණත් එතන සන්තෝෂ වෙන්න දෙයක් තියෙනවා. මොකද සංඥාව කියන එක ඔන්න ඔහොම ලනුවක්. සංඥාව කියන එක ඔන්න ඔහොම මිරිඟුවක්. සංඥාව කියන එක මෙන්න මෙහෙම පෝරකයක ලෑල්ලක් වගේ දෙයක් කොයි වෙලාවෙදි විශ්වාස නැහැ. මේ නිසයි මේ සංසාරයෙන් අපි අයින් වෙන්න ඕන කරන්න තියෙන්නේ. ඒ නිසා සංසාරයෙන් අයින් නොවීම පිණිස ශ්‍රද්ධාවත් පාවිච්චි කරන්න එපා. වීර්යවත් පාවිච්චි කරන්න එපා. සතියවත් පාවිච්චි කරන්න එපා. මොකද ක්ලික් අතිසාර කරන්න බෑ. මේ ඔක්කොම බාසුන් නැහැ කියන එකට තියෙන අඩුම කැඩුම උපකරණ ටික වගේ උපකරණ නෙවෙයි කෘත්‍ය කියන්නේ. ඒක නෙවෙයි වාස්කම කියලා කියන්නේ. මෝඩ වඩුවා නම් ආයුධත් එක්ක පොරබදනවා. ඒ වගේ තමන් ඇති කරගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් පවා හෙල්ලෙනකොට සංඥාව ඉෂ්ඨිර සංඥාවක් ඇති කරගත්ත එක නා හෙල්ලෙන. ගුරුවරු මාර්ග කරනවා, ස්ථාන මාර්ග කරනවා, භාවනා ක්‍රම මාර්ග කරනවා, নানা ප්‍රවිධියට දෙස් දෙන්න පටන් නමුත් මේ සංඥාවේ වග විභාග දන්න කෙනෙක් නම් කවදාකවත් සැලෙන්නේ නැහැ. හැබැයි භාවනා ජීවිතේ අමාරුම හරිය තමයි මේ වේදනා හිතවිලි සද්ද අනිච්චයි කියලා බාර ගන්නකොට ජයග්‍රහයන්ගීමක් එන්නේ. නමුත් Taman වැඩපු සද්ධාම වීර්යම සතිය සමාධියත් අනිච්චන් කියලා දැනගත්ත දවසේ අහල පහල ඉන්න ඇත්තත් කියන ඔන්න කරන්න ගියා දැක්ක නේද? අපි වගේ හිටියානම් ඔය මොකුත් නැහනේ. ඕන කරන්න ගියා සතිය වැඩිය දැන් ඕන සතිය වෙනද අපිට විතරක් නෑ. පඬිතර දැන් ඒ දණ්ඩ යන්නත් බෑ. කරන කරන කරන වැඩ අපි කිව්වනේ කියලා ඕන්න තමන්ගේ මර දිරච්ච ස්වභාවේ කියන්නේ කොටින්ම කියනවා සත්‍ය දුක්ඛ සත්‍ය බව අනිත්‍ය බව අනාත්ම බව තේරුම් ගන්නවා කියන එක බොහොමත්ම අමාරු. ඕකේ ඔය කට්ට වදින්නේ කිට්ටු අන්තෙන්ගින්මයි. කටි වැරදුනාට පස්සේ මතක් කරලා දෙන්නේ කිට්ටුම කෙනා. බඳපු කෙනෙක් නම් ස්වාමි පුරුෂයාට නෝන තමයි මතක් කර දෙන්නේ ඕන්නේ. දැන් ඔන්න සතිමත් වෙන්න ගිහලා දැන් ඔන්න හැටි. අපේ සංඝයාගෙන ආසන්න දායකයා තමයි මතක් කරලා දෙන්නේ ස්වාමීන් වහන්සේ අපට සතිය ගැන බණ කිව්වට ඔන්න ස්වාමීන් වහන්සේ කර්ණඩි කුට්ටම් මතක නැතිලා කියන්නේ. අරක නැතුණා මේ අනන්තවත් වෙනවා. ඒකෙදී කරන්න දෙන්නේ අපි මේක එහෙම ඒ සංඥාවල් වල හැටියෙම තමයි අනිත්‍යත්වයේ හැටියෙම තමයි මිරිඟුවේ හැටියෙම තමයි අපි මේ සටන පාවා දෙන්නේ. මේ මතින් අපි ඉදිරියට යන්න ඕනේ කියලා පමාදේන කම්පතිටි සති බලං. ඒක බොහොම වහකන තැන තමයි වික්ඛිත්තේන කම්පතිටි සමාධි බලං කියන එක. මොකද යෝගාවචරයෝ යෝග ජීවිතේ කලාතුරකින් තමයි සතියට එල්ල කළා කරන්නේ. මොකද දෙනෙක් මේ සමාධියට එල්ල කළා තමයි කරන්නේ. මොකද සමාධියේ ධිට්ඨ ධම්ම සුඛයක් ඇති කර දෙන නිසා. ඉන්න ඉන්න පරියන්කේ බොහෝම සැපේලන ගතියක් තියෙනවා. මේක හම්බෙච්ච දවසේ රෑ එකට දෙකට එන්නේ කමඨාන් සූත්‍ර කරන්ඩ දැන් භාවනා හරි ගියා ඉක්මනට කමඨාන් සූත්‍ර කරගන්න ඕනේ යන්න කියලා. නමුත් ඔහොම ගිය කෙනා වුණත් සම්පූර්ණ හිතේ සමාධිය නැතුව වික්ෂිප්ත තත්ත්වයටපත් වෙනවා. විචිත් තත්ත්වයටපත් වුණාට පස්සේ යා දන්න දහංගට සේරම දානවා පරියන්කෙදී මොකක්වත් හරියන්නේ. බාහිර ගන්න වෙනවා සමාධිය නැති තත්ත්වයක් හිතේ තියෙන. වික්ෂිප්ත භාවයක් තියෙන. ඒකට සැලෙන්නේ නැතුව ඉන්න එකයි යෝග කර්මය කියලා කියන්නේ. මේවා සංඥා මත තියෙන්නේ අපි හිතාන ඉන්නවා අපි මෙච්චර භාවනා කරන නිසා ඉඳ ගන්නකොට මට ඒ සමාධිය එන්න ඕනේ. එහෙම නැත්නම් ඒ බාධාවක් ආවට පස්සේ මට ඒක ජය ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම හොඳ ඩිගර්ට රිට්‍රීට් එකක ඉඳලා ගිහිල්ලා තව සත අටක ඉඳලා ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ දෙඤ්ඤන් කියලා තමයි වාඩි වෙන්නේ. නමුත් දෙඤ්ඤන් තමයි අන්තිමට නැගිටිනකොට හොඳටෝ බංකොලොත් වෙලා අර මූණිච්චාවට වාඩි වෙලා හිටියට බුවක් කිත්ත ගලේ ගියා වගේ නන්නත්තර වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් කරගන්න දෙයක් නැතිකමට ගන්න ගිහලා ඉතින් ආයේ මේක ඉෂ්ටිත තත්වයක් නෙමෙයි. ආයෙසලක් හරියන වෙලාවකුත් තියෙනවා. අන්නේ ඒ පිළිබඳව යන්න නම් මේ සංඥාවේ තියෙන මායාකාරී බව මේ මඤ්ඤාවේ තියෙන මේ මිරිඟු ස්වභාවය. අපි මේවා අල්ලා ගන්න හැටි. මේ යාන්ත්‍රමට තියෙන ලාවට පේන දේවල් අල්ලගෙන අපි කොච්චර සැලසුම් හදනවද? නමුත් ඒවා කිසිසේත්ම අපිට වග වෙන්නේ නැහැ. සම්පූර්ණ අනාලම්බිත දෙයක්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒවා හැදෙන ගතිය තියෙනවා. අපි යොදන යොදන ශක්ති ප්‍රමාණයට කාලය ප්‍රමාණයට යම් ප්‍රමාණයක් දිනු වෙනවා. නමුත් කවදාකවත් ඒකට අපිට අධිකාරී ශක්තියක් ඒක අපිට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් අර සරුවචනංශයේ කියන විදිහට තත්මා සඥා මේ මේ මේ ශ්‍රද්ධා විදී සති සමාධි පිළිබඳව තියෙන සංඥාව පවා අපිට ආබාධා වෙනස හිතින් දිදිය. මුළු අනාත්ම ධර්ම. ඒ වගේම ඒවන් මේ ශ්‍රද්ධා හෝතු ඒවන් මේ ශ්‍රද්ධා මා අහෝසි කියලා අපිට මේ ශ්‍රද්ධාව මෙසේ වේවා ශ්‍රද්ධාව මෙසේ නොවේවා කියලා මොන්නම තාලෙකින්වත් අධිකාරී ශක්තියක් නැහැ. මේ වීර්යය මට මෙහෙම වේවා මේ වීර්යය මට මේ කුසීතකම මට නොවේවා කියලා මොනම ශක්තියක්වත් නැහැ. සතියෙත් නැහැ, සමාධියෙත් නැහැ, ප්‍රඥාවෙත් නැහැ. ඉතින් මේ කොච්චර වීර්යය තිබුණත් නැති වුණත්, සමාධිය තිබුණත් නැති වුණත්, ප්‍රඥාව තිබුණත් නැති වුණත් අපේ මූලික manussත්වයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපිට නැවත සතිය ඇති කරගන්න පුළුවන් ශක්තිය පින්කමේ පින් පුණ්‍ය කප්ප කියලා කියන්නේ ප්‍රභවයේ හැකියාවේ කිසිම අඩුවක් වෙන්නේ අඩු වෙන්නේ මේක පිළිබඳ වැරදි සංඥාවක් ගත්තොත් තමයි. අපි ගත්තොත් අනේ මෙච්චර ඇති කරගත්ත සංඥා මේ වතුර 1000ක් හදලා කලේ බින්දනේ කියලා. මේ සමාධිය නැති වෙච්ච වෙලාවේ විනිශ්චයක් ගත්තොත් ඒ විනිශ්චය නම් අපිට හානියක් කරනවා. නමුත් අපිට හිතා ගන්න පුළුවන් මේ ශ්‍රද්ධාදී ධර්ම පවා මේ සංඥා මට්ටමක් අපි ඇති කරගන්නවා. මේ සංඥාව පිළිබඳව ගැඹුරුම තැන තියෙන්නේ මෙන්න මේ වගේ තමන් වඩන ධර්ම පිළිබඳව මේක මමය මේක මාගේය මේක මගේ ආත්මය කියලා අපි ගන්න මේ සංඥාව බරපතල පිළිකාවක්. මේක තමයි අපිට ලාභයට සත්කාරයට සිලෝකයට සම්මානයට ගිහිල්ලා අපි නිවනෙන් බැහැර කරන දේ. ඒ නිසා අපේ තුල වැඩෙන සෑම ගුණ ධර්මයක්ම පිළිබඳව සංඥා කරන එක අපේ ඇබ්බැහියක් බවත් ඒ සංඥාවෙන් අපි හැමදාම සුමගටම යොමු කරයි කියලා විශ්වාසයක් නැති බවත් බුද්ධෝපදේශේ නම් මේ ඇති ගුණ ධර්ම පවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා. මේ මතින් ප්‍රපංච නොකරන තත්ත්වයට ගියා නම් ඒක තමයි මම හිතන බුදුහාමුදුර අපිට කියලා දීපු පණිවිඩය. ඒක තමයි බුදුහාමුදුර මේ ලෝකෙට ඉපදලා කිං කුසල ගවේෂී කියලා හොයාගෙන ගියේ. හැබැයි ඒක කරන්න බෑ තාම භාවනා කරන්න නැති පටන් ගත්තේ නැති අයට. වගේම භාවනා යම් යම් ප්‍රමාණයකට සද්ධා විරිස සමාධි ප්‍රඥා ඇති කරගත්තේ නැති අයට මේකට යන්න අමාරුයි. මේක මෙන්න මේ විදිහට ආනාපාන සති සූත්‍රයට පටලවලා කියනවා නම් පටලවලා කියන එක වැරදි. සම්බන්ධ කරලා කියනවා නම් ආනාපාන සති සූත්‍රයේදී පස්සම්භ කියන වචනය සඳහන් වෙනවා දෙපොලක කායේ කාමයේ ආය සංකාර පරිසංවේදී නැත්තම් පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා තැනක් එනවා මේ පළවෙනි චතුස්කේ නැත්තම් මේ කායනුපස්සන කොටසේ ඒකෙදී ආස්වාස ප්‍රසවාස දෙක සංසිඳීමක් ගැන සරුවචනංශي අපිට පෙර මගුණු පෙර ලකුණු දක්වනවා. හොඳට ආස්වාද ප්‍රසආස සංසිඳිලා ආස්වාද ප්‍රසආස දෙක අතර වෙනස නැති වෙන තරමට ගිහිලා අපි සාමාන්‍ය විවහාරයෙන් කියනවා ආනාපානෙ නොදැනෙන තැනට යනවා. හැබැයි ඒ යෝගාවචරය ඒකෙන් කලබල වෙන්නේ නැහැ. හොඳට අහලා තියෙනවා මේක හැටි. මේක තමයි අපි දිනු කරන්න ඕනේ මේ සංසිඳීම. මේ මූලික වශයෙන් සංසිඳීම. එතකොට මේ සංඥාවල් වල පොඩි පොඩි වෙනස්කම් වෙනවා නිද්දේද නැද්ද? මම ඉඳගෙනද නැද්ද? මගේ අතපය තියෙනවද නැද්ද කියන විදිහේ ඒ සංඥාවල් පොඩක් පොඩක් බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වෙන්න පටන් ගත්තාම අර නිත්‍ය සංඥාවේ කුමාර සැපේ හැදිච්ච කෙනාට ලොකු බයක් ඇති වෙනවා. මොකද උනේ මොකද කියන්න දන්නේ නැති ගතිය. නමුත් හොඳට පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා සතියත් සමාධියක් තියෙනවනේ යම් ප්‍රමාණයකට දැනගන්න පුළුවන්. මේක මේ නීවරණ දුරු නිසා හිතේ ඇතිවෙච්ච එකලසක්. ආනාපාන සංසිඳීමක් හිත සංසිඳීමක් කය සංසිඳීමක් මෙතනදී අපි ගෙන ආපු සංඥාවල යම් ප්‍රමාණික හැලිල්ලක් සිද්ධ වෙනවා ප්‍රඥප්ති සම්මුති හැදිලා හැබැයි මේක අත්දකින්න පුළුවන් ප්‍රත්‍යක්ෂයක් බව. පවත්තන්න පුළුවන් දෙයක් බව යෝගාවචර තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ තේරුම් ගැනීම ඇත්තටම යෝග ජීවිතයේ සෑහෙන හොඳ අඩයිමක් කියලා කියන්න පුළුවන්. ඒක ගියාට හැබැයි ඒක හැම පරියන්කම හම් වෙයි කියලා සාතිකයක් නැහැ. නමුත් පරිසර ආදක සප්පාය කරන හරියනකොට හරියන්න තියෙන ඉඩ වැඩි. දිගට පරිභාවනා කරන භාවනා පන්තිවලදී මම ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට අවශ්‍ය නම් එහෙම දෙයක් නිත්‍ය කාලසටහනකට වැඩ කරන්න ඕනේ. වැඩ කරනකොට ඔන්න ටිකක් ටිකක් ගන්න පුළුවන් වෙනවා. එහෙම ගියාට පස්සේ නමුත් යෝගාවචරයට සැක සංකා දෙකක් ඉතුරු වෙනවා. නැත්නම් යෝගාවචර අහුවෙන්න පුළුවන් වැරදි මේ පටලවා ගන්න පුළුවන් තැන් දෙකක් විතර තියෙනවා. එකක් තමයි එහෙම අරමුණ නැති වෙච්චාම ටික වේලාවක් ඉන්නකොට වැඩ ක්‍රියාකාරකම් හිතේ නැතිවීම නිසා හිත සීතල වෙලා ගුලි වෙලා නිින්දට වැටීමෙන් අපරාධ කාලේනාස්ති කරන වෙලාවක් එනවා. ඒක සමහරලාට චිත්තක්ෂණ වල ගැස්සීමක් වශයෙන් නින්දකු සමහරලාට විනාඩි ගානක නින්දකු වෙන්න පුළුවන්. මේ දෙකම එක සැරේ වෙන දෙයක් නෙවෙයි යෝගාවචරයට මේක මෙනෙහි කිරීම කියන තනි භාවනා උපදේශයෙන් කරන්න. හැම වෙලාවට මෙනෙහි කර කර ඉන්නවනම් සමාධියට ගැඹුරට යන්න බැරි වෙයි. සමාධි මිහිරියාව අඩු වෙයි. නමුත් නින්දට වැටෙන්න තියෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මම දැන් වැරදිලාද මේ සංඥාව නැති වෙච්ච නිසා මම දැන් ඉන්නේ හරි පාරද නැද්ද? මගේ සතිය නැති වෙලාද සමාධිය නැති වෙලාද කියන එක ආනාපානෙ නැතිවීමයි සතිය සමාධිය නැතිවීමයි දෙක පටලවා ගන්න. ඊට පස්සේ සති සමාධි නැති උනායි කියලා හිතුනොත් සැකයට පහළ වෙලා නින්දෙදී තියෙන කාර්යක්ෂම අඩුවීම වෙනකොට මෙතන කාර්යක්ෂම භාවය වැඩි වෙලා කාර්යක්ෂම කියන්න බෑ ඒකට ඇවිසිල්ලක් වෙනවා. ඒකට කියනවා අපි සැක සංකා කියලා. එතකොට මෙතෙන්දි ගියාට පස්සේ නිදිමත කියන චෛතසිකය නිවරණයෙන් හෝ සැක සංකා නිසා අවිසීම දෙක වෙන්න වුණොත් ඒ දෙක අන්ත දෙක වශයෙන් සලකන්න වෙනවා. හරියට මැදි නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව මේ තමයි ස්වභාවය කියලා හොඳට ආනාපාන දිග ඉදිරියට යන්න පුළුවන් වුණොත් තව ඉස්සරහට යනකොට මේ යෝගාවචරගේ හිතේ නානා නිමිත්තං අමනසිකාරා අනිමිත්ත චේතෝ සමාධි කියනා වගේ විවිධ අරමුණු අරමුණු කියන්නේ අඩු ගානේ මේ නින්දට වැටෙන්න දෙන්නෙත් නැහැ. හොඳට මෙනෙහි කිරීම තියෙනවා. නැත්නම් මෙනෙහි කිරීමෙන් අවදි කර ගන්න ගතිය තියෙනවා. මානසික කාර්යය තියෙනවා. එහෙම නැත්නම් ශක සංකාපෝදවන්නෙත් නැහැ. මේක හරි. මේක තමයි මේ හරියට මාරය කකුල් දෙක අස්සරින් ගල යන්න වගේ අන්ත දෙකට ගියොත් හැප්පෙනවා මැදින් යන්න පාර කියලා යෝගාවචරයට යම් වෙලාවක තමා තුළම විශ්වාසය එන වෙලාවක් එනවා. ඒක සාමාන්‍ය ලකුණු රාශියක් තියෙනවා. එකක් තමයි එතකොට පැයක් හමාරක් එක දිගට ඉන්න පුළුවන්. දෙක තමයි භාවනා කරන එකයි මෙතෙක් කිව්වේ දැන් කෙරෙන එකයි තියෙන්නේ. දැන් කෙරෙන එකට ඉඩ දීලා ඉන්න ඕනෑ කියලා යෝගාවචරය ඒ භාවනා වෙන්න ආරිනවා. වෙන්න ඇරලා පැත්තකට බලා ඉන්නවා වගේ අවදියෙන් බලා ඉන්න ගතියක් තියෙනවා. ඒ වගේම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වෙලාවේදී මේක මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කියලා සීමා වෙච්ච එකක් නෙවෙයි මුළු භවයෙන්ම සිද්ධ වෙන වැඩක්. එක එක ඉන්ද්‍රියන්ගෙන් දෙන ගතියක් නෙමෙයි හරීම විවේකයි. ඒ වගේම හරි සන්තුෂ්ත කරගතියක් තියෙනවා. හරීම සම්පatti කරගතියක් තියෙනවා. මේ සම්පatti කරගතිය එන්නේ මේ ආනාපානේ සංසිඳලා ඒකට නැමිලා. සැක කරන්නේ නැතුව නින්දට වැටෙන්න දෙ නැතුව හිටියොත්. ආන එහෙම යනකොට අන්නර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙනවා. දියුණුලා තේරෙනවා මට තව විනාඩි 10 15 යනකම් ෂුවර් කැඩෙන්නේ නැහැ. සතියක් තියෙයි සමාධියක් තියෙයි වීර්යයක් තියෙයි කියලා Tamanට Taman පිළිබඳව පූර්ව නිගමනට එන්න ඇත්තට වෙන්න පුළුවන් තත්යකට එනවා හැබැයි මෙහෙම හිතනවා කියන්නෙම සතිය කැඩිලා ඒ වුණත් භාවනා කැඩෙන්නේ නැහැ ආයෙත් තියෙනවා තියෙනවා ආන්නේ මට්ටමට එනකොට යෝගාවචරය ඇතුළ පොල් මොරොන්දම්කමක් එනවා හරි දැන් හරි කියලා වගේ ආන්න එතකොට ඒක ඉස්සලා වෙන தත්ත්වය කියනවනම් නානා නානා ආරම්මන විවිධ අරමුණු දිගේ හිත යනවා වෙනුවට මේ තීන දේ හරි කියලා ඇතුළට නැමෙන ගතිය. නානත්ත් සංඥා, ඒකත්ත් සංඥා කියන පැත්තෙන් උනත් මේක කියලා දෙන්න පුළුවන්. හැබැයි පූර්ණ ඒකත්ත් සංඥා කියන්නේ අරහත් ත්වයේ. එහෙම නැත්නම් සබ්බ නිමිත්තං අමනසිකාරා අනිත්‍ය චේතෝ සමාධි කියලා කිව්වනම් ඒ සම්පූර්ණ 100 100ක් තත්ත්වන රහත් ත්වය. නමුත් මෙතනදී ඒ දිහාවට නැඹුරු වෙනවා. හිත නන්නත්තර වෙනවා වෙනකොට ඇතුළට නැමෙනවා. මෙතෙන්දී බොහෝම පැහැදිලිව පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එක එකලා හිත එකලා සුණාට පස්සේ බාහිර දේ හොයන එකනට තමයි විද්‍යාඥය කියන්නේ. ඒගොල්ල තමයි අනාගත්තේ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මෙතෙන්දී ඕනම් බාහිර දේ හොයන්නත් හොඳ සමාධියක් එනවා. එයාට හිතුවොත් මොකක් හරි සමීකරණයකට හිතාලා පියවර 3-4ක් ඉස්සරහට වෙන දේ කියන්න පුළුවන්. ඒ තරම්ම පිරිසුකමක් එනවා. නමුත් බාහිරට ගියොත් අනාගතයි. නමුත් ਸਰවඥාන්ති කියනවා ඒ නිසා එතෙන්දී අභ්‍යන්තරයට හැරෙනවා නම් ඒකත් සංඥාවට එනවා නම් නැත්නම් ඒකෝදිගත වෙනවනම් ඒකේ ජීවිතයේ එක සැරේ වෙන්නේ. මේන්න මේ විදිහට උනාට පස්සේ යාට තියෙනවා මෙතන සම්දිස්ථානයක් තියෙනවා බාහිරාවර්තිය අන්තරාවර්ත බාහිරාවර්තන අන්තරාවර්ත කියලා. අන්තරාවර්ති වෙන්නේ කවදාවත් හිතලා නෙවෙයි කියනවා. අනිවාර්යයෙන්ම ਸਰවත් උපදේශයක් මත. පරතෝ ഘോഷයේ අත්‍යවශ්‍යයි කියලා කියනවා මෙතන අන්තරාවර්තනයක් වෙන්නේ. උනාට පස්සේ ඒ පුද්ගලයා නැවත හරියන්නේ නැහැ, වරදින්නේ නැහැ කියලා එකක් නැහැ. නමුත් ඒක බොහොම වැදගත් අවස්ථාවක්. මෙන්න මේ උනාට පස්සේ කොල්මොරොන්දාකමක් එන්න ඉඩ තියෙනවා. දැන් නම් මං හරි මෙතෙක් කල නම් මං හිතුවේ මේ වගේ විවේකයක් ආවට පස්සේ මේක සැප විඳින්න හිතුවා නැත්නම් මේක මම මාගේ හැඟීමෙන් හිතුවා නැත්නම් මේක දීලා නැති සත්‍ය සමාධි ප්‍රඥා ගැන ආඩම්බර වුණා මේ ශීරගෙම වෙන්නේ මේ தත්ත්වේ පොද්දල් වීම මට කරන්න තියෙන්නේ මෙතන මමෙක් නෑ මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේ ධර්මතා මේක මේ හේතුපටි මේ හේතුඵල ධර්මතාවයක් පෙළ ගැහිච්චාම මේ කාටත් උරුම දෙයක් මේක ඉන්නකොටයිටි බූදලයක් නෙවෙයි මේ ධර්මතාවයක් කියලා ඒ දිහාවට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කල්පනා කෙරුවොත් ඒ පුද්ගලයා තමයි අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ විපස්සනා වශයෙන් භාවනාවට අනුග්‍රහ කරනවා කියලා. යම් කිසි කෙනෙක් කටමැද දොඩවන්න පටන් ගත්තොත් මට දැන් චේතෝ සමාධියක් තියෙනවාය. මම නානා නිමිත්ත අරමුණු කරන්නේ නැහැ කියලා. හොඳ ලස්සන සූත්‍රයක් තියෙනවාට අහත්ති සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ සූත්‍රයේ ඒ ස්වාමීන් වහන්සේ නමින් මේ සූත්‍රය සඳහන් කරන්නේ හැබැයි ඒ ස්වාමීන්ගේ ලකුණු කැපෙන තත්ත්වයක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. මොකද ඒ ස්වාමීන් වහන්සේ දවසක් ඒ ධර්ම සාකච්ඡාවකට ගිහිල්ලා ඒ ධර්ම සාකච්ඡාවේදී අතුරු කතාවක් හෙළනවා යන කතාවේදී ඒකට ඒ සාකච්ඡාව මෙහෙවන කරුකටේ ස්වාමීන් වහන්සේ කියනවා මේ සාකච්ඡාවට අතුරු කතා හෙළන්න එපා. අවශ්‍ය නම් පොඩ්ඩක් ඉඳ ඊට පස්සේ මම අවස්ථාවක් දෙන්නම් කියලා. එතකොට මේ චුල්ලහත් හාරිපුත්තු සාංශගේ සාගේ කතා කරලා කියනවා නෑ ස්වාමීන් වහන්සේ එහෙම කියන්න එපා. චුල්ලත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බොහෝම භාවනාවේ දියුණුයි. නානා නිමිත්තං අමනසිකාරා අනිමිත්ත චේතෝ සමාධින් කියන මේ සමාධියට එන්න පුළුවන් තරම් ගැඹුරු හොඳ කෙනෙක්. ඒක නිසා මේ ස්වාමීන්ට එහෙම අතුරු කතා හෙලන්න අයිතිවාසිකමක් තියෙනවා පුළුවන්කමක් තියෙනවා කියලා යාගේ මේ පෙරක දෝරුවා කතා කරනවා. නැත්නම් යාළුවා කතා කරනවා. ඒකට ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම සමාධියක් තිබ්බත් නානා නිමිත්තං අමනසිකාරා අනිමිත්ත චේතෝ සමාධිය තිබුණත් ඒ පුද්ගලයා බොහෝ දෙනෙක් එක්ක ඇසුරට වැටුණොත් පික්කු බික්කුනි උපාසක උපාසිකා රාජරාජ මහා මාත්‍ය තිත්තික ආදීන් ඇසුරට වැටුණොත් ඒ පුද්ගලයා මේක කඩමැද දොඩවන්න ගත්තොත් මට එකක් කියකි ඔයා කවදාද සිවුරු අරිනවා කිය. ඒක අදින්න සාපයක් වාගේ ස්වාමීන් වහන්සේ මතක් කරා. නමුත් නොබෝ කලකින් චුල්ලත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සිවුරු අරිනවා. ඒ මොකද මෙතෙන්ට ගියාට පස්සේ මෙහෙම දෙයක් තියෙනවායි කියලා කියමනින් පවා සිද්ධ වෙන්නේ තණ්හා මාන දිටි උපදින එකයි. මේක ආරසා කළ යුතු දෙයක්. මේක රැකිය යුතු දෙයක්. මේක කුලකාන්තාවක් Tamange ඒ කුල ගෞරවය රකින්න වාගේ රැකිය යුත්තක් මිසක් ආන්දියක් අන්දියක් ගන්න විකුණන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒකෝදි සමාධිය ආවත් එහෙම නැත්නම් ඔය අනිමිච්ච සමාධිය කියන එකට යන පාර ආවත් නැවත නැවත ඒකට අවශ්‍ය தত্ত্ব දීලා ඒ නැති කෝයත්ොත් එක්ක කතා කර කර ඉන්නවට වැඩිය ඒකට අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ මේ සංඥාව පිළිබඳ හොඳම ගැඹුරක් තියෙන කෙනෙක්ගේ වැඩක්. ඇත්ත වශයෙන් කියනවනම් ඒක නිකන් මේ වැඩි විපත්‍ත්‍චි ගෑනුලා මේකේ අරසාව දෙන්න පුළුවන් වෙන වැඩි විපත්‍ත්‍චි කාන්තාවකට තමයි. පිරිමියෙකුට අක්කත් ඊට අඩු අයටත් දුන්නට ඒකේ ඒ තනිකම රැකෙන්නේ නැහැ. ආන් මේ වගේ ඊට එහා කෙනෙක්ගේ අසුරටපත් වුණා නම් එයාත් කියන දැන් ඉතින් සබ්බපාදස්සා කරනන් තමයි තියෙන්නේ. සියලු පවින් වැල කියලා ඔය තියෙන්නේ රැක ගන්න බලන්න කියලා. මේක ඉබේම වැඩෙන දෙයක්. ඒකට වෙන්න තියෙන බාධාව තමයි මේක කියා පාන්න. මේක එලි කරන එක. එලි කරපු ගමන් ඒක මතින් ආයෙත් නානා නිමිති ඇවිල්ලා ඒ වගේ මම පුළුවන් මට පුළුවන් මට සද්ධාව තියෙනවා මට වීර්යය තියෙනවා කියලා මෙන්න මෙතෙන්දී ඒක විදියට බලනවා දස උපක්ලේශයන්ගෙන් බේරලා ඉදිරියට ගෙනියනවායි කියන එක ඇත්තට ඒ පුද්ගලයා වරද්දාගත්තොත් ශාසනයටම පාඩුයි. නිසා ඒ පුද්ගලයා අරසා කළේ යතන කියන්න ඕනේ. පුළුවන් තරම් මේ අනුන් එක්ක හදා බෙදා ගන්න පැත්තක තියදී මේක ටිකක් තව ඝන බහල වෙනකන් තහවුරු වෙනකන් ඉස්තිර වෙන්න පැත්තකට වෙන්නේ කියලා. නමුත් ඒක නෙවෙයි අද කියවෙන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. සම්පූර්ණ අනිත් පැත්ත කිසිම කෙනෙකුට බැරි තත්ත්වයක් වෙලා දිනවා. එහෙම කෙනෙක් ආරක්ෂා කරන්න අද මොකද එහෙම ඇත්තෝ බහුල නැහැ. ඒ ඇත්තෝ ආම්විච්ච ගමන් ඒ ඉදිරියට අරගෙන ඉතින් අනික් අත්තන්ගේ උදව්වට ගියාම අර කෙනාටත් වෙන්නේ අර තීන තත්ත්වෙත් කෙලසිලා. මොකද මේක ඉච්ඡිත තාර තත්ත්වයක් නෙවෙයි මේ ආන්තන් ඒ හන්දියේ තේරුම් ගන්න මෙන්න මේ පැත්තට කපන්න ඕන කියලා දැනුමක් කියලා. නමුත් ජනනිවේ ජනසන්නිවේදනේ නැත්නම් ජනයාගේ කැමැත්ත ජනප්‍රියතාවේ ලාභේ සත්කාරයේ සම්මාන සිලෝකේ තියෙන අනිප්පාත. මේ පුද්ගල නික්කමට හරි හැරුණොත් ඒක ඇත්තටම කියනවා නම් ඒ පුද්ගලයාගේ හානියක් නෙවෙයි ශාසනයට වෙච්ච හානියක් මේ සියලු මානව ජනතාවම වගේ කියනවා. සියලුම ජනයා වගේ කියන්නේ ඕනේ මේ බුද්ධයාට දොස් කියන්නේ අන්න එපා. මොකද ඒ ලාභයට සත්කාරයට හැරෙන්නේ නැහැ කියන එක හරිම අමාරුයි බේරුම් කරගන්න. ඒ නිසා සරුවචන සඳහන් කර තියෙනවා අඤ්ඤෝභික වේ ලාභ සත්කාර සිලෝකෝ අඤ්ඤෝ නිබ්බාන ගාමිනී පටිපද. මහන්නේ මේ ලාභ සත්කාර හොයන ක්‍රම එකක් නිවන් ලබන ක්‍රම එකක්. ඒක හරියටම හුරස් වෙලා තියෙන්නේ. අර පැත්තට ගියා නම් මේක නෑ නෑ නෑ නෑමයි. ඔය දෙකම තියෙන සරුවචන වෙන්නේ. ඔය දෙකම තියෙන මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙකම තියෙනවා. මේකදී මේ මේ ලැබිච්ච අනිමිත්ත සමාධිය වෙනත මොනවාවත් අරමුණක් මේ වෙලාවේ පේන්නේ නැහැ. අරමුණ හොඳ හිත හොඳට කීකරු වෙලා උලන් වදන උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලා වගේ තියෙනවා. මේකම ගරු කරගෙන යන්න නම් ඒපත් ගලයන් නිමන නිවන අරමුණු කරන්න. ඒතං සන්තං ඒතං පණීතයි යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිසග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන එක අරමුණු කෙරුවොත් විතරක් ඒ Tamanට හම්බෙච්ච தත්තර හැකේ. මේක විග්‍රහ කරන්න ගත්තොත් කනුන කියලා දෙන්න පටන් අරගත්තොත් ලාභ සත්කාරණ ලැබේ. නමුත් මේක නැති වෙනවා. ඉතින් මේ දෙක එකිනෙකට විරුද්ධ නිසා මේකෙදී ප්‍රඥාන්වාසයේ උපදෙස් පිළිඅරගෙන මේ සංඥා වශයෙන් අපි මෙතෙන්දි දෙවෙනි තැන අහුවෙන තැන මේක සඳහන් කරන්නේ චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමිති සික්කති චිත්ත සංඛාර පරිසංවේදී පසසිස්සාමිති සික්කති ඊට පස්සේ පස්සම් භයං චිත්ත සංඛාරං අසසිස්සාමිති සික්කති පස්සම් භයං චිත්ත සංඛාරං පසසිස්සාමිති සික්කති ඔය චිත්ත සංඛාර කියන වචනේ විස්තර කරන්නේ පොතේ සංඥා වේදනා කියන චෛතසික වශයෙන් අපි කලින් කියපු කාය සංඛාර සඳහන් කරන්නේ ආස්වාද ප්‍රසවාස වශයෙන් චිත්ත සංඛාර කියන එක සඳහන් කරන්නේ සංඥා වේදනා දෙක වශයෙන් මෙන්න මේ වෙලාවේදී පළපුරුදු අපේ සංසාරගත සංඥාවට ඉද දුන්නොත් අනිවාර්යයෙන්ම ලාභයට සත්කාරයට ඇදෙනවා සාමාසාවට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලා පාවිච්චි කරපු සංඥාවට වැටුනොත් ඒතං සන්තං ඒතං පණීතං යද්දං සබ්බ සංකාර සමතෝ කියන විදිහට මේ පුද්ගලයා පුළුවන් තරම් ගණ්‍යා කරෙන් වෙන්ව, කුලයා කරෙන් වෙන්ව විවේක බුද්ධියට තනදී මේ සංඥාව දෙන මිරිඟු දර්ශන වලට යට වෙන්නේ නැතුව හැකිතාක් විපස්සනා අනුග්‍රහිතය කරනවා. ඒ විපස්සනා අනුග්‍රහිතය අපිට තේරෙන භාෂෙන් කියනවා නම් මේ ඇති වෙච්ච தত্ত্বය පවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන. එතන අනිච්ච සංඥාව, දුක්ඛ සංඥා, අදු මේ නිච්ච සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව අතහැරලා අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා තමයි මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය කියලා කියන්නේ. ඒක තමයි අමාරුම දේ. දිනූරට හැරපියා යන රජ කුසේ දුද්ද කළ දිනපු රට අතහැරලා යන රජ කුසේ ඉන්න කෙනෙකුට හැර මේක කරන්න බෑ. පරාජිත කෙනෙකුට කොහොමද කරන්නේ අභියෝගය එන්නේ නැහැ. නමුත් දිනාගත්ත රජ රටක් දිනා ගන්නවා කියන එක ලීජියක් නෙවෙයි. ඒක අතහරිනවයි කියන කෙනෙක් ලෝකෙ පැත්තෙන් බලනකොට කවදාකවත් තර්කානුකූල නැහැ. එතන විචාරත්තම් මේ රජ කෙනෙක් දිනෙන් ලද රට අතහැරලා යනවා වගේ මෙතන කරන්නේ. මෙතනදී විතරමයි හරියට නීල මහ යෝධයා චක්‍රායුධය ගහුවයි කියලා කියනවනේ මහා මූදට මූද දෙබෑ වෙලා 20000ක් සෙනගෙනකම් මූද ඈත්ලා තිබුණා වගේ මෙන්න මෙතනමයි මේ යෝගාවචරයා මේ නිවන කියන එක නැත්නම් නිවනේ ස්වභාවය අවබෝධ කරන්නේ අනිත් පැත්තෙන් කියනවනම් ඔය වීදුලින් හදලා තිබ්බ මාලිගාව මේ මමයේ මාගේ සක්කායිට්ඨිය කියන එක කුඩු කුඩු පුපුරු ගන්න තැන. ඒ නිසා මේ වෙලාවේදී වමන සංඥා වෙනවා. බය එනවා, සහලවනවා, දාඩිය දානවා, එහෙන් මෙන් හැලෙනවා, විසුළු තුලන් එනවා, සුනාමි එනවා, දියසුලි එනවා. සෑම දෙයකින් වෙන්නේ හරියට මේ දොළ ගෙනියන්නේ නැ යක්කුවා. ඉතින් මේ වෙලාව අපි නිකමට හරි ආත්ම සංඥාට හැරුණොත්, සක්කාය දිට්ඨියට හැරුණොත්, gediya වශයෙන් අපිට ලාභ සත්කාර හිලෝක හම්බිලා දීර්ඝ සංසාරයකට වාසනාව හම්බ වෙනවා. එහෙම නැතු අනිත් පැත්තට හැල්ලා මේක කැඩෙනවා නම් කැඩිච්චාවේ මේක කොහොමඩක් වීදුරු මාලිගාව කියලා ඒ තමන්ගේ මෙතෙක් ගෙනාපු ඒ ආත්ම සංඥාව ආත්ම සිනේහසය සිනේහණය පිළිබඳ තියෙන බය දන්නවනම් සංසාර බය දන්නවනම් මේ පුද්ගලයා ඇතෙන්ට හැරෙන හැරිල්ල කියනකොට ඇඟේ මයිල් කෙලින්ග කාටද පුළුවන් මේ වගේ මෙච්චරක් මේ තමන්ගේ ගුණ ධර්ම දිනු කරගෙන ඒ කිසිම ගුණ ධර්මයක් ලාභයට සත්කාරයට යොදවන්නේ නැතුව නැවත නැවතත් අර ඒකෝදි භාවයකට අනිමිත්ත සමාධියකට යන්න යනවා කියන එක බොහොම අපිට ඒ තරමටම මේ ආත්ම සිනේහණය අපිව මේ මී හරකෙකුගේ නැත්නම් එළහරගේ නහය විදලා ලනුවක් දැම්මා වගේ ඇදගෙන යනවා. ඉතින් අපිට මේ වෙලාවේදී සෑම හම්බෙන හැම ජයග්‍රහණයක්ම ආර්ය විනය පරාදයක්. මේ වෙලාවේ හම්බෙන හැම පරාදයක්ම ආර්ය විනය ජයග්‍රහණයක්. ඉතින් සංඥාව පැහැදිලිවම අනිත් පැත්ත හැරෙන තැනක් තමයි ප්‍රතිපාර්ත සිද්ධ වෙන එකක් තමයි මේ කාය සංකාර සංසිඳන වෙලා එතනදි පොඩි අභියෝගයක් එනවා 80ක් 90ක් යෝගාවචර වැටෙනවා එතන. ඊට පස්සේ ඉතුරු වෙන ටිකෙමුත් සෑහෙන ගාණක් ඔය සංඥා වේදනා දෙක පිළිබඳව හොල්මන එන වෙලාවේදී හොඳ ආරක්ෂාවක් තියෙනවා නම් කල්යාණ මිත්‍ර ආරක්ෂාවක් ඒවම කරලා හුරු වෙච්ච ගැම්ම තියෙන තැන කෙනෙකුට විතරක් අරතෝ ഘോഷයත් සහිතව ඉදිරියට යන්න පුළුවන් වෙනවා. එහෙම නොවුනොත් වැටෙනවයි කියන එක එච්චර අපරාධයක් නෙවෙයි නමුත් වැටෙන්න තියෙන ඊට වැඩි මොකද ඒ තරම්ම මේ මායාව මේ සංඥාව මායාකාරී ස්වරූපයක් තියෙන. ඒ නිසා භාවනා කරන්නත් ඕනේ. ඔව් භාවනා කරාටම මදි ඒක පිළිබඳ හොඳ සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ ඇසුරු කරන කල්යාණ මිත්‍රයන්ගෙන් මේ හරියට වෙලාවට මේ අවශ්‍ය තෙතමනේ අවශ්‍ය කරන මේ පෝෂ්‍ය පදාර්ථ නොලැබුණොත් මෙතන ගොඩාක් කල් ගන්න. කල් ගන්න එක නම් එච්චරම වැරද්දක් කියන්න බෑ. වැරද්ද තමයි මෙතනදී මේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට ඇදිලා අර Tamanට මෙතෙක්කල් සංසාරේ හම්බෙච්ච මේ වටිනා අවස්ථාවේදී මේ ආත්ම සිහිනේ අතහැරලා ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න. අපි මේ දී ගන්න අනුන්ට දෙන සංඥාවල් මතින් නැත්නම් අනුන්ට දෙන මේ ආරූඪ නාම මතින් අපි කොච්චරක් අහුවෙලා තියෙනවද කාට ආරූඪ නාමයක් දුන්නත් ඒකෙන් Tamanට ආරූඪය සිද්ධ වෙනවා. ඒ ආරූඪය අභියෝගශීලීව ඉදිරිපත් කරනවා මේ චිත්තානුපස්සනා කොටසට යනකොට වේදනානුපස්සනා කොටසට යනකොට ඉතින් තමයි වේදනා සංඥා කියන චෛතසික දෙක එල්ලි පිටම මේ හොඳ නරක දෙක තේරෙන හැටි. මේක සම්පූර්ණ වුණාට පස්සේ තමයි චිත්ත පරිසංවේදී අසසී සාමීති සික්කති කියන තැන ඉඳලා අභිප්‍රමෝදයන් ආදී මේ භාවනා ජීවිතය හැමනි ස්ථාම ගැඹුරු ප්‍රමෝද මතුවෙන්න පහළ වෙනවා. මතුවෙන්න පණ ගන්න ගන්න. ඉතින් ඒකේ වෙනකොට සෑහෙන කැපකිරීලක් මේ වස්තු ඥාති නෙවෙයි ආත්ම සිනහනය පිළිබඳ සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කරන එකක් නිසා ඒ මේකට අනුපූර්ව ප්‍රතිපදා අනු ප්‍රතිපදා කියන වචන පාවිච්චි කරනවා. එක සැරේම මේක ආවොත් නම් කවදාකවත් දරන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. ඒ තරම්ම තදබල අභියෝගයක් තියෙන්නේ. ඉතින් නිකමට අර හිතනද මේ විදිහට මේ සංඥා දෙපාරට කඩන වෙලාවල් වල ලාභ සත්කාර වැත්තක දාලා මේ සක්කාය දිටියත් එක්ක ජීතපුර සරණට ගිය යමුණු කුමාරයා වගේ කඩාගෙන ඉස්සරහා තියෙන දොරබාව ගලවගෙන ඇතුළට යන වෙලාව වෙනකොට යම් කිසි කෙනෙකුට සීලය එහෙම නොතිබුණා නම් මොන වගේ පදනමක් හිටියද කියලා. යම් කිසි කෙනෙකුට මානසික අසහනයක් එහෙම තිබුණා නම් කොහොම ඉදිරියට යන්නද කියලා. ඒ නිසා කල්ැතුම අපි සම්පූර්ණ මනස පිරිසුදු කරගන්න ඕනේ. අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට පූජා කරලා සීලයක පිළිట్లా යන්නේ කියලා එතෙන්දී වුණා පුදුමාකාර විදිහට බලමුළු විදිහට උදව් කරනවා. එහෙම නැතුව අර දානෙන් සීලෙන් සමාධියෙන් වගේ ප්‍රඥාවෙන් වගේ වැඩ කරගන්න නැතුව කෙලින්ම විපස්සනායෙන් විතරක් ප්‍රඥාවෙන් විතරක් මේක කරන්න පුළුවන් කියන එක හිතා ගන්නවත් බෑ. ඒකට අනිවාර්යයෙන්ම අර පිටිපස්සෙන් ඉඳලා තියෙන බලමුළු වල ශක්තිය අවශ්‍යයි. සීලයක් අවශ්‍යයි. හොඳ මානසික මේ සෞඛ්‍යයක් අවශ්‍යයි. ඒ වගේම අපි අනුන් කෙරෙහි දක්වන සමාජ සීලී ගනුදෙනුවලදී පුළුවන් තරම් මාන්නකාරකම් නැතුව, තණ්හා නැතුව, දෘෂ්ටි නැතුව මනුස්සකම සලකලා වැඩ කරන ගතියට ආවන මෙතෙන්දී අපිට ඒ සෑම දෙයක්ම ආපස්සට උදව්පකාර කරනවා. ඇත්තට මේ උදව්පකාරය වැඩියෙන්ම මේ ජීවිතයේ වශයෙන් හෝ සංසාර වශයෙන් ප්‍රයෝජන ගන්න යෝ විපස්සනා යෝගාවචරය විතරයි. ඒ වගේ ඇත්තට මේක ආයෝජනය කරලා හරියට මෙතෙන්දී තීර්ණාත්මක තීන්දුවක් ඇති කරගන්නවා. ඒ තීන්දුව ගත්තත් තාම අපිට කියන්න බෑ සෝවාන් මාර්ග ඥානෙ වගේ උසස් තත්ත්වයකටපත් උනායි කියලා. නමුත් මේ වගේ පන්නර දෙතුන් හරයක් තියලා තියලා තියලා තමයි හරියට කියනවා නම් මේ විශේෂ කාර්ය බල සාධක හමුදාවේ ඉන්න කට්ටියට විශේෂ පුහුණුවක් දෙන්න වගේ හැම දෙයක්ම යුද්ධයට යන්න ඉස්සෙල්ලා හතුරට දෙන දේ දීලා පෙන්නනවා මායාවේ වෙන දේවල් පෙන්නනවා කල්ලාතුව පෙන්නලා පෙන්නලා පෙන්නලා අවසාන තත්ත්වයේ තමයි අපිට මේ මායා ආවත් ඒක ඉච්ඡිත දෙයක් ඇත්තේ නැහැ කියන තරමට යන්න පුළුවන් ඒ නිසා පළවෙනි මාර්ග ඥානයත් හොඳටම මූර්තයයි අමූර්තයයි දෙක අතරමැද සටනක් මූර්තිය කියලා කියන්නේ මරණේ අමෘතය කියලා කියන්නේ නිවන. ওই දෙකෙන් කොයි එකක් කමක් නැහැ කියන තරමට ගියොත් මිසක් අමෘතය හම් වෙන්නේ නැහැ. මේකට ආසාව තියාගෙන මේක පිළිබඳව රකින්න ආසාවෙන් ගියොත් අර පැත්ත හම් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කැපකිරීම කියන්නේ මේ දාන වස්තු කැපකිරීමම නෙවෙයි. ඒකෙන් තමයි වෘදු කරන්නේ. ඉතින් එහාට දෙන සෑම වස්තුවක්ම කැප කරන්නේ. දාන වස්තු කැප කිරීමටත් සරුවචනන්සේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා කියන ඒවට ඉතින් දස දාන වස්තු කැම වීම ඉදුම් හිටු මල් ගඳ විලවුන් කියලා කියනවා. අතෙන් ගියarse කැප කරන්න වෙන්නේ තමන්ගේ නීවරණ ධර්ම ටික ආත්ම ස්නේහණය ෘචි අෘචිකං පෞරුෂත්වයේ සේරම කැප කරන. මොකටද? බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා තමන්ගේ ධර්මය ඒ සංගේ සාක්ෂි කරගන්න. තමන්ගේ සීලය සාක්ෂි කරගන්න. එනිසා එතෙන්දි සංඥාව ඇති වෙන වෙනස මොන්නම තාලකින්වත් කාටවත් කියලා දෙන්න බැරි මට්ටමක. මේ සරුවචනාතිකේ තියෙන පුදුමාකාර මහා කරුණාව නිසා උන්වහන්සේ 84000 ධර්මස්කන්ධ වලට මේක දාලා තීරණ තීරණාට කියලා දෙන එකෙන් බොහෝම ලේෂයක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ත්‍රිතුම් ගාක් වෙනස් මේකට මූණ දීලා කටයුතු කරනකොට. ඒ නිසා අපි සුත්ත මේ වශයෙන් අහුවට, චින්තාමය වශයෙන් කල්පනා කළා මේකට යෙදුනට හරියට වෙලාවට හරියටම ඇනේට මිටියෙන් වදින්නේ යෝගයේ යෙදුනට පස්සේ තමයි. ඒක හුඟක් මේ අහන බණ වලට වැඩිය වෙනස්. හිතන ධර්ම වලට වැඩිය වෙනස්. ඉතින් මේ සීල දෙනාව ගන්න උත්සාහයේ ප්‍රමාණය දිහා බලලා සීල දෙනාට මේ ජීවිතයේදීම අන්නේ ප්‍රායෝගික වූ Taman වශයෙන්ම දකින ඒ සංඥාවේ පෙරලිය මේ ජීවිතයේදීම පරියන්කයක් තුළ හෝ සක්මනක් තුළ දැක දැන ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද තීමිත ධර්ම දේශනා නැත කරන බලාපොරොත්තු වෙනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හොඳයි සිලිතරාටම පෙරුවන් සරණයි අපි අවස්වරුවේ සතිವಾರයේ සඳහා මේ අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාව ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. එන්නත්නම් ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් සඳහා ඒකට පුරුදු කට්ටිය හුඟක් ඉන්න නිසා ඔක්කොමගේ ප්‍රශ්න දැන් ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙනවා. අපි කෙටි කෙටි ප්‍රශ්න වලින් පටන් අරගෙන ඉදිරියට යමු කියලා මම යෝජනා කරනවා. ස්වාමීන් වහන්සේ පිළිකුල් භාවනාව හෝ අනුසති භාවනාව වඩන විදිය කාල වේලාවේ හැටියට විස්තර කර දෙන්න. මම ඉතින් කියනවා අපි දෙති වුණොත් අපි යමු. ඊගා ප්‍රශ්නේ භාවනාවේදී හිතට හිතවිලි ගලා එන අවස්ථා ඇත. අපිට කුමක් කළ යුතුද? මේක මේ අපි ධර්ම දේශනාවේදී මතු කරගත්ත නිසා මම හිතනවා මේක පිළිබඳව ටිකක් තව වෙලා ගන්න එක වටිනවයි කියලා. මේ භාවනා කරපු කෙනෙකුට තමයි පළවෙනිම ආර්ය සත්‍ය වාගේ තමයි දැනගන්නේ. භාවනා කරනකොට හිතට උතුමාකාර විදිහට හිතවිලි එන බව දැනගන්නේ භාවනා කරන කෙනා විතරයි. එහෙම නැති කෙනා ඇත්තට ඒ ඒ ඓසික ගුණේවත් දන්නේ නැහැ. ඒක නිසා අර නිල්ලම් භාවනා මධ්‍යස්ථාන හිටපු ඒ කොටින් මහත්තයා කියන්නේ භාවනාදී හම්බෙන පළවෙනි ප්‍රතිඵලය තමයි මෙච්චර හිතවිලි දින බව දැනගන්න එක. ඒක තමයි භාවනා පළවෙනි ප්‍රතිඵලය. ඔබ දෙනෙක් මේ වරද්ද ගන්නවා වැරදිලයි කියලා. වැරදිලා නෙවෙයි. හිත කියන්නේ මේ මේ දෙයක් කියලා දැනගන්නේ මෙච්චර මෙච්චර හිතවිලි දින බව. ඊට පස්සේ කුමක් කළ යුතුද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙදී ඉස්ලාම කියනවා එවැනි හිතවිලි අඩු වෙලාවක් වල්ලා නැත්තම් හරක් කරා බයින්කොට වාහන අඩු වෙලාවක් බල්ල පන්නේ කියනවනේ. එහෙමනේ පුංචි කාලේ අපිට කියලා දීලා තියෙන්නේ. අන්න වගේ දවසේ හොඳටම හිත තැම්පත් වෙච්ච වෙලාවක නැත්නම් හිත කීකරු වෙච්ච වෙලාව භාවනා පටන් ගන්න එක තමයි ආධුනිකයා කරන්නේ. ඒ සඳහා වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන අදහසට හිත ගන්න පුළුවන් නම් විතරයි අපි අරමුණට යන්නේ නැත්නම් ඉතින් හිත විලෙන නිසා අපි සමහර වෙලාවට ඉන්න ඉරියව්වෙම හිත නතර කරගෙන ඉන්නවා. නමුත් අපි කියමු ඊට පස්සේ අරමුණක් ගත්තයි කියලා. ආනාපානේ හරි බිම්බි මහැකිලිම හරි එම කරගෙන යනකොට ඉස්සල්ලාම කියනවා තමන් බුද්ධ ධම්ම සංඝ කියන තීත රත්නෙට ජීවිතේ පූජා කරන්නයි කියලා. ඒ වගේම සීලේ සිහිපත් කරන්නයි කියලා. මම මේ සීලේක පිළිලා බුද්ධ ආදී ජීවිත රත්නෙට ජීවිතේ පූජා කරලා යන්නේ. ඒ නිසා මගේ හිත මේ තමන් කලින් හිත යොදාගත්ත මූල කර්මත්තාන්ට ආනාපානට ඕ පිම්බීම ඇකිලීමට හිත පවතිවා කියලා අපි අදිෂ්ඨානයක් ගන්නවා. එතකොට හිත ටිකක් ඒ අර ගත්ත අදිෂ්ඨාන ශක්තිය නිසා ටික වෙලාවක් හිත හිටිනවා මූල කර්මස්ථානේ. නමුත් ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ ක්‍රමයෙන් හිතුවිලි එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකොට පළවෙනි උපදේශය වශයෙන් දෙන්න තියෙන්නේ එන හැම හිතවිල්ලක් පිළිබඳව මේ හිත නරක කරගන්න නැතුව ඒ හිතවිලි තියෙද්දි පුංචි පුංචි හිතවිලි තියෙද්දි පුළුවන් තරම් ආනපානෙ නැත්නම් මූල කර්මස්ථානෙම හිත පවත්වන්න උත්සාහ කරන්න කියලා. එහෙම කරගෙන යනකොට සමහර වෙලාවට එනවා හිතවිලි පන්ති පන්ති. මට ට්‍රේන් තෝට්ස් කියලා කියන කෝච්චි පෙට්ටි වගේ ඇමිනිලා දිග හිතවිලි ධාරාවල් එනවා. ඒව එනකොට ගාක් වෙලාවට සතිය නැති බව දැනගන්න විදියක් නැහැ. අරමුණෙන් හිත පිට පැන්නයි කියලා දැනගන්න විදියක් නැහැ. අර හිතවිල්ලේ අන්තර්ගතයට අහුවෙලා එක්ක රාගෙට, ද්වේෂෙට, මෝහයට මොනවා හරි දෙයකට ගිහිලා ඒක ගිලෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ මම දැන් භාවනා කරනවා නෙවෙයි හිතවිලි හිතනවා කියලා. අන්න ඒ වගේ රාග දෝෂ මොහ සහිත හිතවිලි නම් ඇත්තටම යෝගාවචරයට මුලින් මුලින් අඩමාරු කරගන්න අමාරුයි. ඒ නිසා ඒවට අපි යටත් වීම තමයි කෙරෙන්නේ. ඊට පස්සේ ඒවා ගියාට පස්සේ නැවතත් ලුතින්ම භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ මේ දැන් ඉපදිච්ච කෙනෙක් ඉස්ලාම හුස්ම ගන්නවා වගේ හිත නරක කරගන්න තු අලුතින් භාවනා පටන් ගන්න එකයි තියෙන්නේ. හිතේ මේ හිතවිලි ආවිලා හිත කරනවා සතිය කරනවා කියලා චිත්ත පීඩාවක් ඇති කරගන්න නැතුව නැවතත් අලුතෙන් පටන් අරගන්න කියනවා බිග්ිනර්ස් මයින්ඩ් වගේ අලුතෙන් පටන් ගන්නකොට ඒක එයා කඩපොතේ මං හදනවා කියන අදහසෙන්. එතකොට තමයි තේරෙයි යම් ප්‍රමාණයකට යනකම් හිතවිලි පුංචි පුංචි යම් ප්‍රමාණයක හිතවිලි තියේදී භාවනා කරන්න පුළුවන් බව තේරෙනවා. ඒක ලොකු හයියක් වෙනවා. ඒක ගන්නත් බෑ ටික කාලයක් යනවා. ඊට පස්සේ අනේ විදිහට යම් ප්‍රමාණයක හිතවිලි තියදී අපි කියනවා නම් මුහුදු වෙරළේ අපිට ගැඹුරේ යන්න බෑ. නමුත් බලලු කර දෙමිනකම්, ධනියෙ දෙමිනකම් සාමාන්‍ය යන්න පුළුවන්. එතකොට කය තියෙන්නේ සාම ස්ථිරසාරව යමුත් යට හරියට දෙමිලා. එතකොට එයාට තේරෙන පටන් ගන්නවා වරින් වර එක පාට ඇවිල්ලා ධනිස් චිමීගෙන අනේද වතුරක් එනවා. ආයෙ බහිනවා. ඔහොමම යනකොට ටික ටික ටික ටික ගැඹුරට යන්න ශක්තියක් එනවා අධිෂ්ඨාන ශක්තිය. අන්නේ විදිහට තමයි හිතිරිත් එක්ක වැඩ කරන්න වෙන්නේ. එහෙම නැතුව එන එන හිතවිල්ල මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න ගියොත් එහෙම අපි සමානට අනවශ්‍ය බාධා නොකරන පුංචි හිතේ සතා මෙනෙහි කරන්න යනවා. යම් වෙලාවකට මූල කර්මස්ථානය කඩාබින්ද දාගෙන මූල කර්මස්ථානේ පෙරලගෙන ආව හිතවිල්ලක් විතරක් ආවොත් තමන්ට පුළුවන් නම් දැනෙනවා නම් හිතනවා හිතනවා හිත පිට යනවා එහෙම නැත්නම් පිටිවිලක් හිතවිලක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. මේ මෙනෙහි කරුවට පස්සේ ඒ හිතවිල්ලට ද්වේෂ නොකරන එක ඒ හිතවිල්ල එන එක වැරද්දක් නෙවෙයි ස්වභාවය කියලා දැනගැනීමෙන් පමණම අපිට හිතවිලි පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්න්නේ නැත්නම් එනේන හිතවිල්ලත් එක්ක රණ්ඩු කරන්න ගත්තොත් ඒකවත් හිතවිලි වැඩි කරන්න හේතු වෙනවා හිත ඇවිස්සෙන්න හේතු වෙනවා නිසා හිතවිලි තියෙද්දි යම් ප්‍රමාණයකට ආනාපානය කරන්න පුළුවන් වෙච්ච දවසට ඒක තව ටිකක් ඉස්සරහට ගෙන යන්න පුළුවන් සක්මන් කරනකොට සක්මනේදී පය බිම තියෙන කොට හම්බ වෙන අත්දැකීම වම තියෙනකොට දකුණ තියෙනකොට හම්බ වෙන ඒ ස්පර්ශයේ ගැටීම හුස්ම ගැටීමට වැඩිය බොහොම ගොරෝසුයි. ඒ නිසා අරමුණ ප්‍රකටයි. එතකොට අර හිතවිලි යම් ප්‍රමාණයක් තියේදී ඒ පය මේ පය මාරු කරන එක අල්ලගෙන යන්න පුළුවන් ගතිය පරියන්කයට වැඩිය ටිකක් වැඩි සක්මනේ. පරියන්කයේදී ටිකක් හිතේලිත් එක්ක සුවද උමාරු කරගත්තට පස්සේ සක්මනේදී ඔක පොඩ්ඩක් දියුණු කරගන්න පුළුවන්. මේකට උපමාවක් වශයෙන් මේ පාවොක්සයිඩ්ගේ පොතේ ස්වාමීන් වහන්සේ දීපක පරිවර්තනය කරනකොට උන්වහන්සේ සඳහන් කළා තිබුණේ මේ ප්‍රසිද්ධ වීදියේක ඇවිදින අවස්ථාවක ඒ වීදිය කවදාකවත් නිදහස් නැහැ අපට. වීදිය හුඟාවක් සෙනගේ හැටමට ඇවිදිනවා. ඉතින් අපි බලන් හිටියොත් කවුරුවක්වත් නැති වෙලාවක් එනකන් මේ ඇවිදින්න අපේ වැඩේ කරගන්න කවදාකවත් වෙන්නේ. මිනිස්සු ඉන්නවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මිනිස්සු කොච්චර හිටියත් අඩියක් දෙකක් තියන්න පුළුවන්. ඒ අඩිය දෙක තිබ්බට පස්සේ තව අඩියක් දෙකක් තිබ්බෑ. ඊට පස්සේ තව අඩියක් දෙකක් තියන්න පුළුවන්. එහෙම යනකොටත් මිනිස්සු නිකන් මූණට මූණ වගේ එනවා. නමුත් ඒගොල්ලෝ එන්නේ අපි හම්බෙන්නේ නෙවෙයි. ඒගොල්ලෝ යන්නේ වෙන කොහෙද ගමනක් යන ගමන්. අපි ඒගොල්ලන් අහන්න ඕනේ නැහැ මොකද ඉස්සරහට ආවේ කියලා. අපිට කරන්න තියෙන්නේ අම්බෙච්ච අම්බෙච්චිදී යනකොට සෙනඟ නැති වී දෙක තරම් ඉක්මනට යන්න බෑ. නමුත් සාමාන්‍ය වේගයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය රම්බඩ පාසිකේ වගේ වාහනයක් අරගෙන යනකොට ආත්පසම මීදුමින් වෙහිලා තියෙන්නේ. මීදුම වෙච්චාම අඩි 5කට 6 කඩේ පේන්නේ. ඉතින් ඒකෙදී අපි පාර වංගු සයිසයි පුඩින් පල්ලෙහාට වාහන යනවා පහලෙන් උඩට යනවා පටු පාර. ඉතින් එතෙන්දී අපි වාහනේ නැතර කරන හිටියොත් මේ මීදුම ඉවරනකම් කියලා මේක වෙන්නේ නැහැ. අපිට කරන් තියනද යන්න පුළුවන් අඩි 5 යන්න ඕනේ. ඒකෝට තව අඩි 5ක් පේනවා. උඩහින් එන වාහනෙත් එන්නේ බොහොම ප්‍රවේශමෙන්. එතකොට මේ ගැටුමක් වෙන්නේ නැහැ. දැන් රම්බොට පාස් පැනලා ගිහලා නෝරේ දිගට පස්සේ වාහනේ මොකක් හැප්පිලත් නැහැ. මීදුමට මෙහා පැත්තේ බලන් හිතුත් පේන්නේ මේක අරා යන්න බැරි තරම් මහා ඝන කුට්ටියක් වගේ. ඇතුලේ යනකොට එහෙම ගන්නෑ. මේ වගේ හිතවිලි අතරමැද වුණත් යන්න පුළුවන්කමක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා අර තමන් අල්ලගත් අරමුණ ආනාපානය නම් ආස්වාසය ප්‍රස්වාසය අතර වෙනස පිම්බීම හැකිලිම නම් පිම්බීම සහ හැකිලිම අතර වෙනස සක්මණේ නම් වම සහ දකුණ අතර වෙනස දැනගන්නා තරමට මූල කර්මස්ථානයේ හිත කිමිදුනොත් හිතවිලි බලපෑම අඩුයි මූල කර්මස්ථානයේ හිත මතු පිට නම් හිතවිලි බලපෑම වැඩි ඒක නිසා හම්බෙන හම්බේ වෙලාවේදී හිතවිලි බහුල කෙනා අරමුණට මුණට මුණ දාලා ඉන්නවනම් එතෙන්දී විස්්‍රාම ගන්න නරකයි පුළුවන් තරම් අරමුණට கிඳා බහින්නවා ඉඳා බලලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණෙන් හිත පිට යන දෙන්නේ නැතුව නරතු කරන හිටියොත් ඉතිවිලි එන gati අඩුයි. සමත ක්‍රමයක් වශයෙන් මේකට උපක්‍රමයක් වශයෙන් කියනවා මේ ගණන් කරන ක්‍රමය. ආස්වාද ප්‍රසාද භාවනා කරන යනකොට හිතවිලි බහුලා තමයි දන්නවන වැඩිම තමයි බාධා කරන හිතවිලි කියලා මිනේ කිරීම දෙතාවර කරන්නයි කියලා කියනවා. ඇතුල් වෙනවා පිට වෙනවා එකයි, ඇතුල් වෙනවා පිට වෙනවා දෙකයි, ඇතුල් වෙනවා පිට වෙනවා තුනයි කියලා හිතවිලි නැති හුස්ම රැලි ගන්න ගණන් කරනවා 8ට යනකම් ආය එකට එනවා ආය 8ට යනවා ආය එකට එනවා අන්නේම රවුම දෙයක් කරනකොට හිතවිලි ගන්න අඩු වෙන්න පටන් ගන්නවා ඉතින් මේ වෙලාව හැටියට දෙන්න පුළුවන් මේ ප්‍රායෝගික උත්තර ටිකක් මම දුන්නේ නමුත් මේක මේ විතක්ක විජය කියන ඒ කියන්නේ අපි කියනවා නම් සමත ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානය හෝ විපස්සනා භාවනා කරනවා නම් උද්‍යප්පේ ඥාන මට්ටමට යනකම් ඒක සනාතන ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ ප්‍රශ්නයක් නැති එක නෙවෙයි තියෙන්නේ. හිතවිලි එයි. නමුත් ගණන් ගන්න නැතුව යන්න පුළුවන් ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඊට පස්සේ හිතවිලි කියන්නේ ඇත්තට බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. නිර්වන් සරණයි ස්වාමීන් වහන්සේ අද දින දේශනාදී ශ්‍රද්ධාව අතහැරීම ගැන සඳහන් වූ බුදුරජාන් වහන්සේගේ චරණ ගුණ ඇතුළත මේ ඇතුළත් මේ පිළිබඳව පහදන්නේ නම් අපට මහත් ප්‍රයෝජනවත් වෙනවා ඇත. මෙය අතහැරීම පිළිබඳ අවබෝධයේ ගුණතාවයක්tei දැක්වේ. මේ පිළිබඳ පහදන්නේ නම් අපිට මහත්ව දැක්වන්ත මේ මගේ අතහැරීම පිළිබඳ අවබෝධයේ ඌනතාවයක්tei සිට්වේ. දැන් මේකෙදි මේ මේ අතහැරීම කියන වචනේ මම හිතන්නේ මෙතන සැර වැඩි අතහැරීමක් නෙමෙයි කරන්න තියෙන්නේ මේ නැති උනායි කියලා සැලෙන්න එපයි කියන එක විතරයි කියන්නේ. සද්ධාවත් අරින්න වෙන්නේ අපට. සද්ධාව අපි වඩන්නයි කටයුතු කරන්නේ. කොච්චර සද්ධාව වැඩ කරන්න ගියත් සද්ධාව අපිව දාලා යන වෙලාවක් එනවා. අන්න එතෙන්දි සැලෙන්න එපා. ඒකත් මේ නොසැලීම පිළිබඳ උපේක්ෂාව පිළිබඳව නැත්නම් මේ මෙව වෙනස් වෙන සුළු නැත්නම් අනිච්ච සංඥා පිළිබඳව අදහසක් මිස තද්දාව අත හරින්න හදන්න එපා. ඒක හිතුවක් කාරකමක්. අදහාපේ හැකි හැකි වෙලා වඩන්න ඕනේ. වඩාන යනකොට වඩන්න ගියත් මේක හැලෙන වෙලාවක් එන්න එපයි කියලා හිතන්න එපා. ආවොත් හැලෙන්න එපා. මේ සද්ධාව නැති වුණාට නැවත ඇති කරගන්න පුළුවන් හැකියාව නැතිවීමක් වෙලා නැහැ. ඕන වෙලාවක නැවත ඇති කරගන්න පුළුවන්. එහෙම කැඩිලා ආපහු එනකොට බොහොම මේ ඔරොත්තු දෙන විදිහේ ශ්‍රද්ධාවක් තමයි ආය හැදිලා ඉන්නේ. නැවත නැවත හැපි හැපි හැදෙනකොට ඒ ඒන ශ්‍රද්ධාව බොහොම ඔරොත්තු දෙන සුළු එකක්. ඒ නිසා කැඩි කැඩි හැදෙන එකෙන්මයි මේ ශ්‍රද්ධාව අනුන්ගේක් නෙවෙයි මගේමයි. නමුත් මගේ ආණ්ඩුමට්ටු කරන්න බෑ මට පාලනයක් කරන්න බෑ. නමුත් උඹ කැඩපන් මං හදනවා. උඹ කඩපන් මං හදනවා. ආනේ විදිහට යන්න ගියාම ශ්‍රද්ධාව වැටෙනවා කියලා අපි වැටෙන්නේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ නැතුව අත්හැරීමේ කතාවක් නෙවෙයි. ඒ නිසා මේ මේ සංඥා ප්‍රශ්නේ තමයි තියෙන්නේ. කියන්නේ මොකක් වුණාට අපි එක එකනම අවබෝධ කරගන්න වල වෙනස්කම් තියෙනවා. ඒකට හොඳම වැඩේ නැවත ප්‍රශ්නයක් විදිහට අහනකොට ඉතින් අපිට පුළුවන් මේ පිරිසුදු කරගන්න ඒ නිසා ධර්ම ඇහිමේදී සාකච්ඡා කරලා මතක් කරලා තියෙනවා අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජ්ජ කරෝති කියලා ක්‍රම හතරක් සිද්ධ වෙනවා. ඒ උනොත් චිත්ත මනස පසීදති. ඒක නම් බොහොම ලොකු සතුටක් ඇති වෙනවා. එන අහපු නැති දෙයක් අහනවා අසුතං සුතාති සුනාති සුනා සුතං පරියෝදපේති. යම් කෙනෙක් අහලා තිබුණම ධම්මපද කතාව ගාතාව අස්සද්දෝ අකතඤ්ඤෝච කියලා බුදුරජාණන් වහන්සේ රාතන් වහන්සේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒක නැවත ඇහිමක් වෙනවා. ඒතකොට මේ වගේ කාංකා විතරදී තමලනක තිබුණු සැක සංකා දුරු කරගන්න පුළුවන් වෙනවා. දික්කින් උජ්ජු කරෝදී අපේ දෘෂ්ටිය බොහෝම වංකයි මේ වෙලාවේ. ඒක ඍජු වෙනවා. එතකොට හිත මනස පැහැදීමක් ඇති වෙනවා. ඒක නිසා අපිට බන අහනකොට වැරදුනා කියනකොට වැරදුනායි කියලා බෑ. අපිට කරන් තියෙන්නේ මේක ගැට කතා ගැට කතා පුළුවන් තරම් නියම ධර්මයට එනකන් අපේ පෞද්ගලිකත්වයේ හෝ අපේ කීර්තිනාමේ නෙමෙයි අපිට අවශ්‍ය කරලා තියෙන ධර්මයේ මතු කරගන්නයි. ඒක සාකච්ඡා කරනකොට මේ අපේ චේතනාවල එහෙම එක්කෙනෙක් එක්කෙනෙක් පරය වැඩ කරන්න ඕන ගතියක් හෝ එහෙම නැත්නම් ධර්මයේ විකෘත කිරීම අදහසක් නැති නිසා එච්චර හානියක් වෙන්නේ නැහැ. භාෂාවේ වචන යනු ශබ්ද සමූහයක් සංඥා ලෙස දැකීමයි හැඟේ. එසේනම් සත්‍ය පීඨවා ඇති විටක භාෂාව ශබ්ද සමූහයේ පමණක් එසේ හැඟිය යුතු නොවේද වචනාර්ථයේ හැඟිය යුතු නොවේද ගරු ස්වාමීන් වහන්සේ කර්ණාවෙන් පහදා දෙන්න මැන. මේක මේක මේ දාර්ශනික අදහසක් අපේ මේ ධර්ම අවබෝධයේදී මේ සංඥාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ අපි අවබෝධ ඥානවලදී අවස්ථා තුනක් තියෙනවා නාම ධර්මයක් රූප ධර්මයක් හඳුනා ගැනීමේදී ඒකේ තියෙනවා මේ ස්වභාවික ලක්ෂණ අඳුන ගන්න අවස්ථාව එක එකට එකට පුද්ගලික ලක්ෂණ පටවි ධාතුව වායෝ ධාතුවේ වෙන් කළ අඳුර ගන්නවා නාම ධර්ම රූප ධර්ම වලින් වෙන් කළ අඳුර ගන්න අවස්ථාවක් තියෙනවා මේ වෙලාවේදී අපිට නම් ඕනේ පටබැඳි නම් ඕනේ සංසන්දන අවශ්‍යයි භාෂාව සම්පූර්ණයෙන්ම වෙනදාට වැඩිය පාවිච්චි වෙන අවස්ථාවක් එනවා අපි දන්නේ නැති පටවි ධාතුවේ ලක්ෂණ දැනගෙන එනකොටම මේක පටවි ධාතුව කියලා අඳුර ගන්නවා අපි දන්නේ නැති වායෝ ධාතුවේ ගති ලක්ෂණ ඉගෙනගෙන මේක එනකොටම වායෝ ධාතුව කියලා අඳුර ගන්නවා. එතකොට එනේන ධර්ම කොටස නාම ධර්ම මේ පඨවි මේ ආපෝ මේ වායෝ කියලා තේරුම් ගන්න භාෂාව ව්‍යාකරණේ මතකේ සංඥා සේරම වැඩ ගන්නවා. මේක දහස් ගණනින් එනකොට එන එන එන උණුසුම එන එන සිසිලස එන එස තද ගතිය මෙලොක් ගතිය කම්පන ගතිය චංචල ගතිය සීරම දැකගෙන දැකගෙන දැකගෙන යනකොට තේරෙන්න පටන් අරගන්න මේ එක එකක් තනි තනියම විවේකීව බලනකොට කෙනෙක්ගෙන් වෙන් කළ අඳුර ගන්න පුළුවන් එකිනෙකට ආවේනික ලක්ෂණ තියෙනවා ලක්ෂ ගාණින් එන්න පටන් ගන්නවා. ඒකයි කියන්නේ අරමුණ හිත හොඳට ලං වෙනකොට ලක්ෂ ගාණින් එනකොට මේවා සේරගෙම තියෙන්නේ ඇවිල්ලා නැති වෙන ගතිය විතරයි. එනවා දක්වනවා නැති කරනවා. එනවා දක්වනවා නැති කරනවා. අර ටීවී එකේ වැටෙන ඩොට්ස් ආවේ. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ එක එකට පෞද්ගලික ලක්ෂණ තිබුණාට මේ සේරටම ආවේනික ලක්ෂණ තියෙනවා මේව බොහෝම ඉක්මනට නැති වෙනවා කියන එක. අන්න හරි එක එක ලකුණු දැකලා සේරටම ආවේනික වහා ඇති වී නැති ගතිය එනකොට එකිනෙකක් පිළිබඳව තිබුණු භාෂා ව්‍යාකරණ හඳුනා ගැනීම සම්මුති ලේබල් සේරම හැලෙන්න පටන් හැටෙන්න පටන් ගන්න හිත නිතරම බලන් ගන්නවා පටවියාවත් ඇතිලා නැතිව. තේජෝවාවත් ඇතිලා නැතිව. පටවිවසෙන් තද ගතියාවත් මෙලෙක් ගතියාවත් ඇතිලා නැතිව. තේජෝ කියලා සීතලාවත් උණුසුමක් ආවත් ඇතිලා නැති වෙනවා කියලා අර හැම දෙෙම තියෙන ඒ වහා ඇති වී නැති වෙන ගතිය දකිනකොට ඒකෙන් හිත පිරෙන්න පිරෙන්න එක එක ලකුණක් අඳුනා ගන්න ගැතිය සම්මුතිය ලේබල් එක සංඥාව හැලෙන්න පටන් ගන්නවා. අන්න එතනදී තමයි ඉස්සල්ලාම මේ පුද්ගලයාගේ විපස්සනා පරිණාමයේ පළවෙනි ශරීරය සිද්ධ වෙන්නේ. ඒක බොහෝ විට පස්සම්බයං කාය සංකාරං අසසී ස්වාමිත සික්කති කියන එකත් එක්ක සමාන්තර වෙනවා. අරමුණේමයි තියෙන පිට යන්නෙම නෑ අරමුණේ විවිධාකාර පැතිකඩ පේනවා. ඒ සෑම දෙයක්ම ශීඝ්‍ර වෙනස් වෙන බව විතරයි පේන්නේ. එතකොට කොච්චරක් විදිහට මේ භාෂා ව්‍යාකරණේ සංඥාව ලේබල් හැලෙනවද කියනවනම් ආස්වාසය ප්‍රස්වාසය දෙක අතර වෙනස පව නැති වෙනවා. අරමුණ සහ හිත අතර වෙනස පව නැති වෙනවා. නමක් කියාගන්න බැරුව යනවා. ආස්වාද ප්‍රස්වාස කියාගන්න බැරි වෙනවා. ඒතකොට ගුරුතුරු කියනවා හරියට මේක දැනගත්තොත් එහෙනම් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න එපා. නිකන් පොදුවේ දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. මේ තමයි සංඥාව හැලෙන වෙලාව. මේ තමයි සම්මුතිය හැදෙන වෙලාව මේ තමයි පරමාර්ථ ධර්ම වලට යන්න ඉස්සල්ලාම අඩියක් තියෙන වෙලාව. ඒත් තාම හිතගෙන ඉන්න තරම් ශක්තියක් නැහැ. දුවන්න තරම් ශක්තියක් නැහැ. යන්තම් අර ඉඳගෙන ඉන්න බබා අඩියක් තියලා හිත ගන්න විතරයි පුළුවන්. එතකොට පේනවා හැම අරමුණකම තියෙන නාම ධර්ම රූප ධර්ම වල පට විආපෝ තේජෝ වල තියෙන වහා ඇති වෙන ගති නැති වෙන ගති එනකොට සියල්ලකම තියෙන පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණයක් දිහාවට අපේ හිත මෝරනවා. එතකොට සම රසය කියන එකක් ඇති වෙනවා. හැම දෙයකම සමාන රසයක්. මෙච්චර කල් අපි දැක්ක මෙයා සිංහලයා, මෙයා බෞද්ධයා, මෙයා දෙමළ මනුස්සයා, මෙයා තත්ත්වවාදියා කියලා වෙන් වෙන් ඇති. ඔක්කොම බලනකොට ඔක්කොම මිනිස්සු කියලා තේරෙනවා. මජිමන්තාන්තර වෙනස් වෙන මිනිස්සු කියලා. ඒ වගේ අරමුණ වල තියෙන අරමුණක් වෙන්නේ හැම වෙලාවෙම ඇති වී නැති වෙන ගතිය. මනුස්සකමාට පස්සේ තේරෙනවා මනුස්සකම ඉන්නවනේ යුද්ධ නැහැ. සාමයේ. තේරුවක් බේරුවක් තමයි යුද්ධ තියෙන්නේ. ඒකට අපි නිෂ්පාදනයට වැඩිය නාස්තිකයි. පොදුගතියට આવොත් ඒකම සාමයක් ඒකම සමාදානයක් කියලා පොදුගතිය ධාර්මිකයි පොදුගතිය ආධ්‍යාත්මිකයි පොදුගතිය මානසික පීඩයෙන් අඩුයි පොදුගතිය නඩත්තු කරන්න ලේසි අමාරු නෑ පුද්ගලික වෙනකොට නඩත්තු අමාරු අන්නුතෙන්දි මෙතෙන්දි ගියාට පස්සේ මේ පොදුගතියට නැත්නම් ඇති වී නැති වෙන ගතියට අරමුණු ගැන කතා කළා ඒ දිහාට නැමෙනවයි කියලා කියන්නේ පොතින් ඉගෙනගත්ත දෙයක් නෙමෙයි විශාල ලොකු අභියෝගයක් එතකොට අර එක එක නායි ගහලා තිබුණ ලේබල් ඔක්කොම වස්නාකමක් නැති වෙනවා. පොදු අරමුණට එනවා. මෙතෙන් එනකොට සෑහෙන මේ භාෂාව පාවා දීමක් වෙනවා. හැබැයි තාම වෙලා නැහැ. ඊට පස්සේ තව ඉස්සරහට ගියාට පස්සේ තමයි සංඥා වේදනා දෙක කියන චෛතසික දෙක ආපුවාම Tamanට පැහැදිලිවම කියාගන්න බැරි වෙනවා භාවනා කරනවද හීනෙකද. මූල කර්මස්ථානයේ හිත පිට ගිහිල්ලාද? මම දැන් ඉඳගෙනද නැද්ද? කොච්චර වෙලා හිටියද නැද්ද? මේ ගැස්සිලාට පස්සේද සතිය තියෙන්නේ ගැස්සින්ට ඉස්සලා සතිය තිබුණාද කියලා මොන්නම දෙයක්වත් අර ගෙනාපු අපේ මිමි වලට අපේ හැන්දෙන් කප මේ මේ මැනලා වඩ බැරි තත්යකට එනවා. එතෙන්දී භාෂාව පිළිබඳ ලොකුම ලොකු අභියෝගයකට යනවා. එතෙන්දී සත්‍යයක් මතුවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගමන දෙන්නෙක් එක්ක යන්න බෑ. මම දැන් මෙතන කියන ඒ චිත්තක්ෂණය පමණයි ඒ චිත්තක්ෂණයේ කිසිම sannivedanayak අවශ්‍ය නැහැ. කාටවත් කියන්න ඕන කමක් නැහැ. Tamanට විතරයි අවබෝධ කරගන්න. එතකොට ඒක වෙනවා පෞද්ගලික අත්දැකීමක් direct experience එකට යනවා. ඊට ඉස්සෙල්ලා තමයි බුදුන් කියන්නේ අහලා තියෙන්න ඕනේ, ගුරුන් කියන්නේ අහන්න ඕනේ මේකත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. අරමුණත් එක්ක සම්පාත වෙනකොට සංනිවේදනයක් අවශ්‍ය නැතිවීම තුළ තමයි සත්‍යයට යන්නේ. සංනිවේදනයේ තියෙන තාක්කල් ලාමකයි, තුච්චයි, පහත්, ලදරු, ළමා, තරක කුණු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අර මම දැන් මෙතන කියන තැනට අවිලා උච්චන්නාසන්න වෙනකොට කිසිම කෙනෙකුට කියලා දෙන්න ඕනකමකුත් නැහැ කියලා දෙන්න යනවා කියන්නේ සත්‍ය කඩා ගන්න. එතෙන්දි භාෂාව හැලෙනවා. භාෂාව හැලුණාට පස්සේ අපි විශ්වගත මනසකට සම්බන්ධ කාටත් තේරෙන මනසකට සම්බන්ධ වෙනවා. ඒක මනසෙන් මනසට ක්‍රියාත්මක කරන දෙයක් මිසක් භාෂාව හරහා හෝ ගණිතය හරහා හෝ චිත්‍ර හරහා හෝ නෙවෙයි වෙන්නේ. ඒක උනාට පස්සේ තේරෙනවා දැන් ඉතින් සරුවචන්නාංශයේ මේ කාලේ නැතුණාට අවුරුදු 2550කට නැති උනන අපවත් උනාට ධර්මී පරණ වෙලා නැහැ. ඉන්දියාවේ නොවුනට මම මෙතන හිටිය කියලා බාධාවක් වෙලා නැහැ කියලා කාලේ තුන අවුරුදු 2000 ගානේ වෙනස මෙතනින් යන්න පටන් ගන්නවා. දේශීය වශයෙන් 70000 ගණන් තිබුණ වෙනස නැතුව මේක තමයි බුදුහාමුදුරුවෝ එක්ක සරත් නුවර හිටියත් මට ගන්න තියෙන දේ කියලා තේරෙන්න ගන්න. එතකොට ඒක මේ භාෂාවකින් වෙච්ච වගේ තුච්ච දෙවෙනි පන්තියේ රීකන්ඩිෂන් කරපු නොලෙජ් එකක් නෙවෙයි. ඍජු දැනුම කියලා කියන්නේ මේ sannivedanaya කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේ මේ ඍජු දැනුම අපි එන්නත් ඉස්සලා ලෝකෙ තිබුණා. අපි මරුණත් මේක ඉතුරු වෙනවා. ඒකට අපිට විවෘතුනේ නැත්නම් අපේ ජීවිතේ නැස්ති වෙනවා. විවෘත වුණා නම් අපිට තේරෙනවා මේ භාෂාවක් හරහා හෝ මොනම sannivedanaya හරි මෙතෙන් යන්නේක තමයි අපේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම දේ. ඒ භාෂාවකින් කියාගන්න බැරි තැනට යන්නේ නැතුව මැරෙන්න වුණොත් ඒක නාස්තිය. එතෙන්දී ඒ සත්‍ය කොච්චර සත්‍යද කියනවනම් කෙනෙකුට කියන්න බැරි තත්යකටපත් වෙනවා මොකද එතකොට බහදාව හැලිලා ව්‍යාකරණ හැලිලා ඒ පුද්ගලයා වර්තමාන වශයෙන් 100%ක්ම ඒකේ ඉන්නේ එතකොට තමයි නිස්සද්ද බණ කියවෙන්න පටන් ගන්න. ඒ පුද්ගලයා ලෝකේ කොයි කොනක හිටියත් එයාගේ නිකුත් වෙන හැම තරංගයක්ම අනික් අය සුව කරවන සුළුයි සාමේලවන සුළුයි මේ වගේ ස්පීකර් බඳගෙන මම කියන්න ඕනේ එතකොට එයාගෙන් නිකුත් වෙන්නේ ඒ තරම්ම සාමකාමී දෙයක්. ඒ නිසා කතා කරන තාක්කල් පරම සත්‍ය නෙමෙයි. ඉතින් කරන දෙයක් නැතිකමට කතා කරන නියම සත්‍යය ඉන්නේ කතා නොකර ඉන්න වෙලාවේ. මේ ඉන්දියාවේ කතාවක් තියෙනවා අම්මට කුළුඳුලේ කොල්ලෙක් හම්බෙලා දෙනවා ලස්සන කොළු පැටියෙක්. ඉතින් පළවෙනි හොඳට අම්මා තරුණ වයසේ ඉතින් මේ දරුවට යමක්කමක් තියෙන පවුලක වෙන්නේ නැති හොඳට සලකලා තියෙනවා. ඉතින් සලකුවාට දරුවෝ බොහොම ඉක්මනට හොඳට ඇහිලා සෙල්ලම් කරන ඔක්කොම කරනවලු හැබැයි මේක කතා කරන්නේ නැහැ. ඉතින් අම්මට හරිය හිතට අමාරුයි. හැබැයි වෙලාර කනවා, වැසිකිලි කරනවා, කැටි කරනවා, සෙල්ලම් කරනවා. අවුරුදු 7ක් වෙනකමුත් ඉස්කෝලේ යන්නේ නැතුව ඇති. කතා කරන්නේ නැතුව අම්ම හැබැයි මොකක් හරි ඉතින් පොඩි අප්සෙට් එකක් වෙන දිලා අම්මා දවසේ වැටික ගානටම කරනවා. ඉතින් එක දවසක අම්මා ඉතින් පොඩි වැරදිල්ලක් වෙලා අවන් එකට කේක් එකක් දාලා දැන් ආයෙත් ෆුල් ඔටෝමැටික් කවන් එකක් නෙමෙයි ඔකේ එක එක රත් වෙලා තියෙනවා කර වෙලා. කේක් කර වෙලා ගඳ ගන්නකොට මූ කියල අම්මා කේක් එක කර වෙනවා ඉතින්. ඊට පස්සේ අම්මා දුවගෙන ආවිලා මේක බදාගෙන කිව්වල ඇයි පුතේ මට මෙච්චර දුක් දුන්නේ මට මෙච්චර කතා කරන්න පුළුවන්කම තියේදී ඇයි අවුරුදු 7ක් මට කතා කරන්නේ නැත්තේ කියලා. අම්මා මෙතෙක් කල වැරද්දක් කරේ නැහැ කිව්වලු. අද තමයි වැරද්දක් කිව්වේ ඒකයි මම කතා කරේ කිව්වේ. අපි කතා කරනවා නේ ඒක වැරද්දක්මයි. කරුවත් යන අධික්‍රමයේ තමයි ළඟට ඇවිල්ලා හරි දෙයක් කියවනම් තූෂ්ණී භාවය. වැරද්දක් තිබුණොත් විතරක් කියන. අදීව තුන්නී භාව ධම්මී වා කතා. උන්වහන්සේ ආර්ධනාව බාරගත්තයි කියලා කියන්නේ නිස්සද්ද වෙන්නේ. එන්න බැරි නම් විතරක් කියන. දැන් අපි පුළුවන් වුණත් කියන බැරි වුණත් කියන. එනිසා අපිට කියන කතාව මිනිස්යන් විතරයි ගැලපෙන. උන්වහන්සේක මේ දෙයයන්ටත් ගැලපෙනවා, භ්‍රමයන්ටත් ගැලපෙනවා. බුදුරජාණන්සේ ගියාට පස්සේ කතා කරන්නේ නැත්නම් ඒ කියන්නේ වැඩේ හරියි. අපි ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත නිසා අපි ඉන්නේ උඩුකට යටිකුරු වෙච්ච ලෝකෙක. හැබැයි අභාග්‍යයට වගේ මිනිස්සු කියනවා මේ යුගයේ කියන්නේ ইনফরমේෂන් ඒජ් මොනවාද ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා. එහෙම නැත්නම් අපි මේ sannivedana යුගයක ඉන්නේ. වෙන විදිහට කියනවා මනසට අන්තිම පිස්සු යුගයක දැන් ඉන්නේ. sannikkරම අනාගත යුගයක ඉන්නේ. කොච්චර sannivedanaකම තිබුණත් කිසිම සත්‍යයකට කිසිම සම්බන්ධයක් නැව ජනමාධ්‍යයේ. තියෙන්නම කාමයට වගේ. නිශ්ශබ්දතාවය තුළ තමයි ගමන තියෙන්නේ. නමුත් අපිට කවදාකවත් එතෙන් යන්න බෑ. යන්න වෙන්නේ භාෂාව හරහා. යන්න වෙන කතාව හරහා. ඒ නිසා කියනවා කරනවා නම් කරන ධර්ම කතාව නැත්තම් නිශ්ශබ්ද වෙන්නේ කියලා. නමුත් අපි එදිනදා කල්පනා කරන බයන අපි කොච්චර සම්පප්පලාව කතා කරනවද? අපිට සත්‍යයේ කොච්චර අපි වෙනින් පොරොත්තු වෙනව ඇත්ත කවදා මේ මිනිහා කටවහගෙන ඉද කියලා. සත්‍ය අපි ළඟට එන්න නම් අපි කටවහ ගන්න වෙනවා. ඒකවත් බෑ. ඒ නිසා අපිට ඉස්සර පින්කිරිල පැත්තක තියලා පවු නොකර සිටීම බලන්න වෙනවා. මම කියන්නේ ඒකයි පැයක් ඉඳගෙන ඉන්නකොට කොච්චර පින් සිද්ධ වෙනවද බලන්න පැය අඩු ගන්න කතා කරන්නේ. නැතෙක් මැටි හොරගම් කිරි මොකක්වත් ඕනේ නැහැ. ධ්‍යාන මාර්ග බලත් එපා. අත පැයක් ඉඳින්න වගේ දෙගුණයක් පින් සිද්ධ වෙනවා පැය දෙකක් ඉන්නවා. පැය දෙකක් කතා කරන්නේ මේක කිව්වම මොකද මේ කිතුන ඊට වැඩි හොඳයි රුවන්වැලි සෑයට ගිහිල්ලා මල් ලක්ෂයක් පූජා කරනවා නම් හොඳයි අනම්මනම් ඒව නෙවෙයි කරන්න තියෙන්නේ පුළුවන් නම් සුම්මයිරි තමයි කතා නොකර ඉන්න එකයි තියෙන්නේ වැඩක් නොකර ඉන්න එකයි තියෙන්නේ ඒක තමයි වෙන්නේ ඒක ගනුදෙනුවක් කරනවා ඇතුළත Tamanට Taman එක විතරයි ගනුදෙනුව එතනයි ඒක තමයි අපිට හරි පාළුයි ඒකට අපිට හරි නිකන් කාංසාවක් සාංකාවක් එනවා තනි වුණා කොටු වුණා වගේ කිය. හැබැයි ඒ සත්‍යයට කිට්ටු කරන වෙලාව. ඉතින් අපිට සත්‍ය ආපු දවසට අපි දුවයි බය වෙලා මොකද අපි හිතන්නේ සත්‍ය කියන එක බොහොම බෙර ගහගෙන දවුල් ගහගෙන හොඳට බේස් කරලා ටියුන් කරලා ස්ටීරියෝ මියුසික් වලින් එයි කියලා. සත්‍ය කියන්නේ නිස්සද්දතාවය. අක්‍රියක්. ඒ නිසා එතෙන් යනකොට ව්‍යවහාරය තියෙන්න බෑ. නමුත් ඒක ලෝකේ අපි ශ්‍රාවකයෝ හැමදාම අපිට පණි දෙන්නේ ශ්‍රවණයෙන්මයි. අපේ ක්‍රමේ ශ්‍රාවක දේශක ක්‍රමෙමයි. ඒක තමයි ආරම්භය. ඉවර වෙන තැනට යනකොට සද්ධා ව්‍යාකරණ, ශබ්ද සාත්‍තර, සංඥා හැලෙනවා. ආය පටන් ගන්න ආය පටන් ගන්නවා ආය හල. එතකොට එතකොට යනකොට යනකොට තමයි අපි මේ මේ ක්‍රමයේ පිළිබඳව පරිච්ඡයක් ඇති වෙන්නේ. ඒක නිසා අන්තිමටම ගියේ කනට අපි කියන්නේ මුනි කියලා. මුනි කියලා කියන්නේ කතා නොකරනවා කියන්නේ. මියුට්. එතනින් තමයි අවසාන වෙන්නේ. සමාධිය සහ ධ්‍යාන අතර ඇති වෙනස වෙනසක් ඇද්ද කරුණාකර පැහැදිලි කරන්න. ඒ කියන්නේ සමාධියේ ස්ථාවර භාවය තමයි ධානය කියලා කියන්නේ. ධානය දක්වාම යන කංගිත සමාධිය කියලා කියනවා. ඒකට කියනවා උපචාර සමාධි. ධානය කියන කොට නැගිල්ලට ඇතුළට ගියාට පස්සේ ඒකට කියනවා අර්පණ සමාධි කියලා. ඒකට හරියට අර්පණ සමාධි කියන්නේ ගොඩ නැගිල්ල එලිපත්ෙන් ඇතුළට ගියා වගේ. එලිපත්ේ නැතුව තමයි මිදුලේ ඉන්න තාකල් කියන උපචාර සමාධි කියනවා. උපචාර සමාධියට එනකම් පරිකර්ම සමාධි කියනවා. ඒ කියන්නේ මේ ධානය කියලා කියන්නේ සමාධියක ස්ථාවර தත්වයක්. 100%ක්ම ස්ථාවර නෙවෙයි. යම් කිසි ස්ථාවර තත්ත්වයක් ධ්‍යාන කියලා කියන්නේ සමාධියක්මයි. නමුත් ඒක අර්පණාවකටපත් වෙලා ඉන්න නිසා ඒ කාලය තුල නීවරණයෙන් තොර වෙන නිසා ඒ தත්ත්වයේ අපිට යම් කිසි ප්‍රමාණයට අදිෂ්ඨාන කළා හසුරවන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා සමාධියේම උසස් තත්ත්වයක් තමයි සමාධිය මේ ධ්‍යානය කියලා කියන්නේ. ආනාපානසති භාවනාදී ආනාපානෙ හොඳින් දැකගෙන දැනෙනවා ඒ වේලාවකින් එය කරගෙන යන විට හුස්ම රැල්ල නතරදී බලාකුලක් වගේ එකතන නාසය ළඟ නතර වෙනවා ඉහළ පහළ යන්නේ නැත ටික වේලාවකින් නැවත ඉසේ නැවත යනවා වරින් වර එසේ වෙයි මේ ගැන වචනයක් බලාපොරොත්තු වෙන්න ඒක ඇත්තට මේ මේ සමාධියක මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ දැන් අර ආනාපානීය මේ විෂයාභිමුඛ භාව කියන විදිහට අරමුණට මුහුණ දාලා ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙන බව යෝගාවචරයට මේ වචන වලින් තේරෙනවා. ඒකම මුල් තැන දීලා කටයුතු කරන යනකොට අර හිතේ නීවරණ නැතිකම ආලෝකයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. හිත පේනවා කියලා කියන්නේ. එතකොට මුලින් මුලින් පේන්නේ අතනින් මෙතනින් ආලෝක ලබ චංචල කම්පන එකක්. ඒක හොඳට එවුව පේන දේ නමුත් ඒක ගැන එච්චර හාරවුසන් නැතුව ආනාපානෙම හිත තැම්පත් කරන යනකොට චංචල කම්පන ගති අඩු වෙලා ආලෝක තත්ත්ව වැඩි වෙලා අඳුරු ගති අඩු වෙනවා. අඩු වෙලා මුදුවට නිකන් සුදු පාට පිටියක් දිහා බලන වගේ මේක මේරිච්ච ගතියකට එනවා. ඒත් තාම මේ එච්චර වැඩ ගන්න පුළුවන් මට්ටමට අවිල්ල නැහැ. ඒතියෙදිත් ගොඩනෙක් අමාරු වෙනවා මේ මේ මේ සුදු පාට බලන්න යනවා ආනාපානේ පාවා දෙන්න යනවා කරන්න එපා කියන්නේ මම මේ කියන්න හදන්නේ ඒකේ ආනාපානේ කරන ගියාම මේ පැතිරිච්ච ආලෝකය හොඳට මණ්ඩලාකාර වෙලා නිකන් විනිවිද පේන නිකන් සිකුරු තරුවේ ආලෝකයට වගේ සමාන ආලෝකයකට ඇවිල්ලා ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න තමයි මේකේ අර ඇතිවිච්ච ආකර්ෂණ ශක්තිය වැඩි වෙන්න පටන් අරගන්නේ. ඇත්තට මේ සුදු ආලෝකයක් වගේ දැකලා දිගට ආනාපානේ කෙරුවොත් ඊට පස්සේ කොටස් ඉබේ සිදුවෙනා වගේ. වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉබේම ඒ සමාධිය මේ පශී වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යම් කිසි වෙලාවක මේ භාවනා කරන හිතයි ඒ ආලෝකයයි සම්පාත වීමක් එකිනෙක දැස ගැනීමක් නිමග්න වීමක් ගිල ගැනීමක් සිදු වෙන එක තමයි සාමාන්‍ය සම්ප්‍රදාන කුලෝ අපි අර්පණාව කියලා කියන්නේ. ඉතින් ඒකට මේ පෙළ ගැහෙන වෙලාව. මේ වෙලාවේදී මේ පේන ආලෝකය හරීම හිරිමල් සහිතයි. කෝල ගති පානවා. කෝඩු ගති පානවා. ඒක දිහා බැලුවොත් හැංගෙනවා. ඒ නිසා ඒක ගැන නොබලා ආනාපාණයෙන් බලබලා ඉනකොට මේක වරින් වර එනවා යනවා. මේ පාලනය කරගන්න බෑ. නමුත් ටික ටික ටික ටික ආද වෙන ගති, යාළු වෙන ගති තමයි තියෙන්නේ. ඉතින් එතින්ද කියන්නේ භාවනා කරනකොට යම් කිසි විදිහකට මේක ජීවුන පවුන වෙනවද, ආද වෙනවද, යාළු වෙනවද ආන්නේ ඒ දේ කරන්නේ. මොන දේ කරනවද කියලා කියන්න අමාරුයි. ඒ දේ කරලා මේක වැඩි අසුරකට වැඩි සමීපස්ථභාවයකට ඇති කරගන්න. ඉතින් සාමාන්‍ය ඒක තමයි කියන්නේ ඒ පේන එකේ අත්තර විස්තර බලන්න යන්න එපා. ආනාපානෙම දිගට දියුණු කරන්න කියලා. හැබැයි ඉතින් මෙතෙන්දී කොච්චර උපදෙස් දුන්නත් අර පැත්තට හිත ඇදෙන ගතිය ස්වභාවයි. නම ඒක වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් වැඩි වෙලා හිටියොත් සමාජයට බාධා වෙනවා. ඒ නිසා ගිය ගමම ආපහු අරගෙන ආනාපානෙ දිගට පවත්වන එක තමයි මේකට උපදේශයක් වශයෙන් දෙන්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කියා කෙනෙක් නැත නාම රූප දෙකක් ඇත ස්කන්ධ පහක් ඇත ආයතන 12ක් ඇත මම කියා කෙනෙක් නැත ධාතු 18ක් ඇත මම කියා කෙනෙක් නැත පටිච්චසමුපාද අංක 12 ඇත නාම රූප පරිච්ඡේ ඥාණයෙන් අවබෝධ කරගන්න කියා පොතේ ඇත ස්වාමීන් වහන්සේ මේ කරන්නේ කොහොමද මම හිතනවා මට මේ සමස්තය අමනා ප්‍රශ්නේ නියුනාමු කර ගැනීමම ගැනීමට වංශයට තෙරුවන් සරණයි. ඒ කියන්නේ මට හිතෙනවා මට මේ මමත්වයේ පමණයි ප්‍රශ්නේ නියං අරමුණු කර නිවන අරමුණු කර ගැනීම. ඔය ඒක මේක සඳහා මේ දෙක මැදට ක්‍රමවේදයක් අඳුලා දෙන්න තමයි සරුවචනංශේ මේ தත්ත්වය දැනගෙන ක්‍රමවේදයක් අඳුලා දීම තමයි සරුවචනංශකේ තියෙන විශිෂ්ටත්වය. මමත්වයේ කියලා කී කියා හිතයට මමත්වේ නැති වෙන්නේ නැහැ ඒ නිසා ඒ කියන විදිහට සීල සමාධි ප්‍රඥා ක්‍රමයට වැඩ කරන යනකොට තමයි මේ යාන්ත්‍රණය මේට වැඩිය හොඳට දැකගත්තාම දැකීම තුලින්ම මේක යම් ප්‍රමාණයකට මේ හීල කරගන්න පුළුවන් මොනවද නැත්තම් සංවර කරගන්න පුළුවන් ගතියකට එනවා. එතකොට තේරෙනවා මේ මමත්වයේ කියන එක නිකන් එන එකක් නෙවෙයි ඉල්ලලා ගන්න එකක් කියලා. තමන්ම ඉල්ලලා ගන්න එකක් කියලා ඒක ඊට පස්සේ නැති කරන්න නම් මෙන්න මේ දේ කරන්න ඕනේ මේ දේ නොකරන්න ඕනේ කියලා තේරෙනවා. ඉතින් ඒක මේ දීර්ඝ ප්‍රතිපදාවක්. අරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී සිත සංසුන් වී සෝසේ සතුටක් දැනි තමන් ඉන්න බව දන්නාමුත් තමන් එතන නැත යන තෝදායට වැටෙහි මැති වූ කල ඉන් ඔබට යන්නේ කිසිද වටහා වන්දනාපූර්වක වශයෙන්. දැන් මේකෙදි ඇත්තටම මේ මේ தત્ත්වය තහවුරු කරගන්න කියලා තියෙන්නේ ඔබට යන්න හදනවා කියලා කියන්නේ අර මේ තියෙන එක පායකිල්ලක් කියලා. තියෙන එක අවුල් කර ගැනීමක්. එනිසා මේක දැන් මේ කියන්නේ සෝදායක தত্ত্ব කොච්චර වෙලා ඉන්න පුළුවන් කියලා බලන්නේ කියන්නේ. බාධා නොකොට ඉබේ යnderලා විනාඩි 10ක් 15ක් නම් ඒක පැයක් පමණ යනකම් පුළුවන් තරම් කිසිම බාධාවක් නොකර තැම්පත් වෙන්න දෙන්නේ කියලා. තැම්පත් දෙනකොට වෙනකොට තමයි මේ විවේක බුද්ධිය පහළ වෙන්නේ. ඊගාට මොනවද කියලා හොයන පමණින්ම මේ ඉන්න එක නිග්‍රහ කිරීමක් කරනවා. මේ ඉන්න එකට අනදර කිරීමක් කරනවා. ඒ නිසා මේක තව අපි කියන්නේ මේ භාෂා භාවනා පැත්තෙන් කියන්නේ වශීකරන්නේ. මේකෙම පැයක් එකමාරක් විතර ඉන්නේ. ඒකට පරියන්ක පොඩ්ඩක් දික් කරන්න හොඳට සක්මන් කරන්න. ඒ නිසා මේ සුබර තත්යකට භාවනා යන්න අරින්නේ ගිහිලා ඒක උපයන්නේ නැතුව ඉබේ එන තත්ත්වේ දීලා කොච්චර වෙලා තියාගෙන ඉන්න පුළුවන්ද කියන එක බලන්න. ඒ තුලින් තමයි අපිට දැනගන්න පුළුවන් ඉන්නේ ආසන්නයේ තියෙන ක්ලේශය මොකද්ද? බාධා මොකද්ද? ඒක ඔය මේ විවේක බුද්ධිය නැගිනකොට ප්‍රකටව පේන්න පටන් ගන්නවා. එන්නේ හිතවිල්ලක්ද, හිතවි සද්දයක්ද, වේදනාවක්ද මොකද්ද කියන මේ ආසන්නයේ තියෙන බාධාව පේනවා. ඒක පොඩ්ඩක් සුද්ධ කරන ඒකට පිළියම් කරගෙන කරන යනකොට මේ ඉතින් මාර්ගය ඇත්තටම මෙතෙන් එහාට යන මාර්ගය අපි අත දැම්මොත් අවුල් වෙනවා. නිකන් සාමාන්‍යයෙන් මගේ මම යොදාගෙන තියෙන වචෙන් තමයි වැල යන හැටියට මැස්ස ගහන එකයි කරන්නේ. කලින් මැස්ස ගහලා වැල් අරින්න බෑ. වැල ඇදෙන්නේ අවුව තියෙන දිහාවට. මුල් ඇදෙන්නේ පොහොර තියෙන දිහාට. ඒ යන දිහාට උදව් කරගෙන යනවා මිසක් මෙතෙන් එහාට මේ දේ කෙරුවයි කියලා කිව්වොත් අපි කියනවා ඇහැට මොන දේ දැම්මත් කැවෙනවා. ඇල්ලතුරු විතරයි අල්ලන්නේ. අනිත් වගේ මේ වෙලාවට මොනවක් කරන්න යනවයි කියලා කියන්නේම මේ තියෙන දේ අවුල් කරනවා කියන්නේ. එහෙම අවුල් නොකර මට ඉන්න ලැබේවා නැත්නම් මෙතන යමක් නොකර සිටීමේ හැකියාව බලන්න ඕන. මම මොනවාක්වත් නොකර මට ඉන්න බැරිද මෙතන? ඇඟිලි ගහන්න නැතුව ඉන්න බැරිද? අවුල් කරන්න නැතුව ඉන්න බැරිද කියන එකට උඩ තමයි මමත් ඇයින් ඉන්නවතන. නැතුව මම මේක මෙහෙම කරන්න ඕනේ කියලා ගුරුවරයා කිව්වට හරි කෙරුවොත් කරනවා එක්කම සමායනේ රින්ගනවා මෙතෙන්ද. නැත්නම් මම කලා වෙනවා. ඊට පස්සේ ඒක අලුතෙන් කැලලක් ඇති කරනවා. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ බලන්න මෙතෙන් නිටකන් ආවේ ක්‍රමවේදයෙන් මේ විදිහට මට යමක් නොකර සිටීමේ හැකියාව කොච්චර තියෙනවද කියලා බැලුවොත් චක්කාය දිට්ඨිය මමයි කැඩෙන්න ඉඩ තියෙනවා. ඊගාට සඳහන් කරන ආස්වාද ප්‍රසවාස දෙක 11 ආකාරයට බලනෙමින් භාවනා යෝගයෙන් උපදෙස් ලැබේ. එසේම ස්වාමින් වහන්සේ දුක් දෙස බැලීමේදීත් 11 ආකාරයට බැලිය යුතුද කරුණාවෙන් පාදා දෙනු මැනවි. හිච්චවිලි සහ චේතනා එකක්මද කර්මේ බාටපත් වන්නේ කෙසේද? මේ පළවෙනි කෙනා තියෙන්නේ සෑම නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා ඒකක පවතින්න පුළුවන් 11 ආකාරය 11 ආකාරය දැනගත්තම හරි. එතකොට හැම ලෝකේ තියෙන ධර්මයේ 11 ආකාරය දැනගන්න ඕන. Tamanට ප්‍රකට වෙන දේ 11 ආකාරය දැනගන්නකොට මෙච්චර මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන විදිහට අනුමාන ක්‍රමයට අනිත්‍යව තේරෙනවා. නිසා ආනාපානේ වගේ එකක් දැනගන්නකොට අනිත්‍යව ඒ උපමාවෙන් ඒ න්‍යායෙන් තේරෙන්න පටන් ගන්නවා. නිසා භෞසුත්ත්‍ය ඥානෙ තියෙන කෙනාට අන්වේ ඥාන මාර්ගයෙන් ඉක්මනට වැටෙනවා. ඒක නිසා කොහොම හරි සාමාන්‍ය මේක අනිත් පැත්තෙන් කියකි එන ඕනෙම ආකාරයකට සාදර වෙන්න එකටක ප්‍රතික්‍රියා කරන්න. එතකොට ඒකලෝ සාකාරය වැටෙයි. තෝරන්න ගත්තොත් ඉතින් අරක දෙනවා මේක එපයි කියනවා කියලා ඔයකොල සාකාරට නිසිසේ පිපෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ආකාර තියෙන ඔක්කොටම එන්න දෙනකොට සම්පූර්ණ වෙනවා. නාම ධර්ම වේවා රූප ධර්ම වේවා. එතකොට සුද්ධ විපස්සනා පිළිබඳ අර්ථකථනයක් තමයි පැමිණි දුක් පැණි රහයි කියනවා මිස තෝරන්නේ මේක වේවා මේක නොවේවා කියලා තෝරන්නේ නැතුව යන්න නම් 11 ආකාරات එක විදිහට උදව්වක් වෙනවා. ඊගාට කියනවා හිතවිලි සහ චේතනා එකක්මද කර්මේ බාටපත් වන්නේ කෙසේද? ඇත්තටම මේ අපේ සම්ප්‍රදාන කුල විග්‍රහ හැටියට හිතවිලි චෛතසික වශයෙන් සඳහන් කරන්නේ චෛතසික 52ක් නම් කරලා තිනවා චේතනා කියන එක චෛතසිකයක්. එතකොට මේ චේතනා චෛතසිකය තමයි අනිත් චෛතසික මෙහෙවීම කරන්නේ. ඒ නිසා ඒක තමයි කර්ම රැස් කරන්නේ. චේතන නිසා චේතනාවම කර්මයයි කියලා සර්වඥ දේශනාවක් තියෙනවා. නිසා චේතනාවත් හිතවිලක්. නමුත් අනික් හිතවිලි වගලගෙන දැපෙන දමාගෙන තමන්ගේ කෘත්‍යයට ඇදගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා චේතනාව කුසල හෝ අකුසල. නිසා චේතනාව තමයි කර්මය කරන වෙලාවට පන්ති ගුරුවරයා ඇවිත් වෙලා මොනිටර් පන්තිමයි හසුරව ගන්න යම් ප්‍රමාණයකට මොනිටර් හොඳ නැත්නම් නර නරක වෙදකට හසුරවනවා මොනිටර් හොඳ නම් හොඳ දෙයකට හසුරනවා. ඒ වගේ තමයි මොනිටර් වගේ තමයි චේතනාව. වඩු පන්තියක ගුරුවරයා නැති වෙලාවට වඩු ශිෂ්‍යයන් අතර ප්‍රධාන තැන ගන්නා වඩු ශිෂ්‍ය ආවාසයෙන් සඳහන් කළ දෙන තියෙන චේතනාව. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා කිරීමෙන් තොරව ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණක් නිවන අවබෝධ කරගත්ත නොහැකිය. නැකිද? එසේ නොමැතිනම් භාවනා තුළින් කෙනෙක් නිවන් මාර්ග කරා ගමු වන්නේ කෙසේද? ඇත්තටම ඉතින් මේ භාවනා කියන්නේ මොකද්ද? ධර්ම ශ්‍රවණය කරන්නේ මොකද්ද කියන එකේ සංඥාව මත තමයි වෙලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණයත් භාවනාවක් තමයි. හරියට යතේ කියලා කරනවා නම් ඒක හොල්ලන්න නැතුව වේදනාව එනවා බලන්න නැතුව ධර්මයටම නතු වෙලා ඉන්නකොට ඒකත් භාවනාවක් තමයි. නමුත් මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අහන වැඩක්, භාවනා කරනවා කියලා කියන්නේ පරියන්ක බැඳගෙන කරන වැඩක් වෙනවා. චිත්‍ර රූප දෙකම වාගත්තොත් නම් මේක අතර පටලැවිලක් වෙනවා. නමුත් අර මේ දෙක දිගින්ම ඉදිරියට යන්න යන්න. ධර්ම ශ්‍රවණේ ඉදිරියට යනකොට සාමාන්‍ය චිත්ත භාවනා, පුඤ්ඤා ප්‍රඥා භාවනා කරන ඉදිරියට යන ඕ දෙකත් එච්චර ලොකු වෙනසක් නැහැ. මුලදී නම් ලොකු වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක නිසා කියනවා නැත්නම් භාවනාව තුළින් කෙනෙක් නිවන් නිවන් මඟ කරා පමුණවන්නේ කෙසේද හැමදාම ධම්ර විවේකයට එන්නේ එතකොට හරියනවා. නැත්නම් දවසෙන් කරන්න අමාරුයි. ඊගාට කියනවා කමට භාවනා කිරීමේදී මුලින් සමත භාවනාවෙන් සමත භාවනාව සමත භාවනා දියුණු කළපසු විදර්ශනා භාවනාව වැඩිතු බවත් අසයත්ති මේ එහෙත් මෑතකදී කිය වූ එක් ධර්මකන්තයක පුද්ගලික සක්කායදිට්ඨිය නැති කරන තුරු විදර්ශනා භාවනාව පටන්ගත නොහැකි බව විදර්ශනා භාවනාව පටන්ගත යුත්තේ සෝවාන් වීමෙන් පසුව බවත් සඳහන් වී තිබුණි. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙමින් ගෞරවයෙන් ඉල්ලමි. මේ කියන සංඥා ගැන කතා කරපු දවසේ කියපු නිසා වටිනාකමකුත් තියෙනවා ප්‍රශ්නේ. අන්නේ සංඥාවල් තමයි. මොකද්ද මේ සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකද්ද සමථය කියලා කියන්නේ මොකද්ද විපස්සනා කියන්නේ මේ එක එක පොත්වල තියෙන දේවල් ඉතින් හරි අපේ සාසනේ තියෙන විදිහට භාවනා ක්‍රම හතරක් තියෙනවා සමථයෙන් පටන් විපස්සනාට යන්නත් පුළුවන් විපස්සනායෙන් පටන් සමථයට යන්නත් පුළුවන් යෝගනන්ද භාවනා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ධම්මුද්දච්ච පහන ක්‍රමයට යන්නත් පුළුවන් ඒ නිසා විපස්සනා පටන් අරගන්නේ මේ සුවන්වියෙන් පස්සේ කියන එක බෑ කියන්නත් බෑ මොකද නමුත් සෝවන් වෙන්නේ දර්ශනයෙන්මයි. දස්සනා පහතබ්බා කියන කෙලස් ටික නැති කිරීම තමයි සෝවන් වීම වශයෙන් සබ්බාසෝ සූත්‍රයේ සඳහන් කරන්නේ. ඒක නිසා මේ මෙවුවා සාකච්ඡා කරන්න තු බේරන්නත් බෑ. මොකද සාකච්ඡාවෙන් චීර්ෂයක් විසඳන්නත් බෑ. ඕනේ අදහසක් ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්. ඒ නිසා මේ ආනාපාන වගේ භාවනා කරන කරගෙන කරන ගිහලා ගුරුවරයෙක් එක්ක ලං වෙලා කරනවා නම් මෙච්චර ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ සක්කාදිට්ඨිය නැති කරගත යුතු නැති කරන තුරු විදර්ශනා පටන් ගත නොහැකි බව. විදර්ශනා භාවනා පටන් ගත යුත්තේ සෝවාන් සෝතාපන්න වීමෙන් පසු බව සඳහන් වී තිබුණා. ඒක හරි අමාරුයි. මේ මට මේ මොනවද මේ ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඒ සමහර සමහර දෘෂ්ටි කෝණ වලින් එහෙම කියන්නත් පුළුවන් නියම විදිහට සීක தත්ත්වපත් වෙන්නේ සෝවන් වුණාට පස්සේ තමයි. නමුත් ඉතින් විදර්ශනා පටන් ගන්නවා කියන එක නෙවෙයි සඳහන් කරන්නේ. විදර්ශනා පටන් අර ගන්නවා. විදර්ශනාවේ පළවෙනි විදර්ශනා පළවෙනි මාර්ග විදර්ශනා චිත්ත විද්‍යාව අවසන් තමයි සෝවන් වෙනවයි කියලා අපේ සම්ප්‍රදාය පිළිගන්න තියෙන්නේ. ඒක නිසා මේ මීට වැඩිය අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ මූල ධර්ම ප්‍රශ්න විසඳනට වැඩිය අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් විසඳ ගන්න මේ හම්බ වෙන පැයි. ඊවා හරි අමාරුයි. නැවති පොත් ලිය හැකි. ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න මතු කරගන්න එකයි තියෙන්නේ. සෝවන් මාර්ගයේ ලැබීමට සක්කාය දිට්ඨිය ප්‍රහීන කළ යුතු බව බුද්ධ දේශනාවේ බුද්ධ දේශනාවයි. සක්කාය දිට්ඨිය anu මමේ මාගේ යන හැඟීම බව දහම් පොත්වල කියවේ. බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාන අවස්ථාවේ ආනන්ද මාහිමියන් සෝවාන් ඵලයටපත් වී සිටියත් බුද්ධ පරිණිරවාණය දැක ඉහත බදා ඉහ අත බදාගෙන ශෝක කළ බව කියවේ. සෝවාන් කෙනෙකු එසේ පැලපීම් කරයිද ඒ විස්තරය තුල පරස්පර විරෝධී ගැටලුවක් පෙනී කරුණාකර පහදා දෙන්න. මේ ළඟදී අර තායිලන්තේ ස්වාමීන් වහන්සේ නමක් ඒත් මේ ප්‍රශ්නෙට උත්තර දීලා තිබුණා. ඉතින් මේක හැබැයි ලේසි වැඩේ තමයි සෝවන් වෙලා බලන එක. නැතු අමාරු වෙනවා කියලා දෙන්නේ. ඉතින් බලන්න සෝවන් වුණාට පස්සේ අඬන්න පුළුවන්ද කියලා මම ඒත් පුදුම වෙන්නේ. මම ඇහෙනකොට මටත් අඬන්න හිතෙනවා දැන්. පොඩ එන්න පුළුවන් පරස්පර විරෝධය තමයි මේ කියන එක නා භාවනා කරලා නැහැ. ඒකයි පරස්පර විරෝධය වෙන්නේ පරස්පර විරෝධකම නැහැ. සෝවන් වුණාට පස්සේ මොනවාක් බැරි වෙන්නේ නැහැ. තියෙන දේ වැඩි වෙනවා. කිසිම දෙයක් බෑ ඕන්න නිකන් ඉන්න පුළුවන් ඕන කරන්න පුළුවන්. රහත් වෙනවා කියලා කියන්නේ අරිහයි කියලා කියන්නේ සුදුස්සෙක් වෙනවා මිසක මොනම දෙයකට නුසුදුස්සෙක් වෙන්න ඕන නම් ඇදී ඇහි. මේ මේ මේ hina වෙන්න ඕන තැනකුණොත් අඬන්න පුළුවන්. ඒ නිසා මේ පරස්පර විරෝධීකමක් ඇත්තෙත් නෑ අපේ ඉතිහාසගත දෙයක්. නිසා හොඳම වැඩේ තමයි කරලා බලන්නේ. කරලා බලන එක තමයි ලේසි වැඩේ. මේ මේ ප්‍රශ්න වලට විසඳනට වැඩිය ලේසි සෝවාන් වෙන එක. ඉවරේ ප්‍රශ්න જાතියක් නෙවෙයි. ධ්‍යාන මට්ටම දක්වා ගිය විට ඒ අවස්ථා සිටී මෙනෙහි කළ යුතුයද සංඛාර සංඥා චේතනා මේදී සංඥා හඳුනා ගැනීමද සංඥා වේදනා කියන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධ්‍යාන මට්ටම දක්වා යන විට ඒ අවස්ථා සිතෙන් මෙනෙහි කළ යුතුයද සමත භාවනාදී ඇත්තටම මෙනෙහි කිරීම එච්චරම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. සමත භාවනාදී කරන්නේ නැවත නැවතත් තමන්ගේ කර්මස්ථානයේ තියෙන ආරම්මන කොටසට නිවනත සම්මුති කොටසට නැවත නැවත හිත යොදන එකයි මෙනෙහි කිරීම එච්චරම අත්‍යන්ත අවශ්‍ය කරන එකක් නෙමෙයි. හැබැයි මෙනෙහි කිරීම වාසියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ධ්‍යාන භාවනාවේදී ඒ ඒ අවස්ථාවල් මෙනෙහි කිරීමක් නැහැ. කර්මස්ථානෙ මෙනෙහි කිරීම තමයි වැඩි වශයෙන් කෙරෙන්නේ. එන සංඛාර සංඥා වේදනා. මේදී සංඥා හඳුනා ගැනීමද සංඥා වේදනා කියන්නේ. ප්‍රශ්නේ ඉතර පිළිතුරු නෑ නමුත් මේක මේ මේ සාමයේ පචී සංඛාර නෑ චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා දෙක බව දේශනාවේදී සඳහන් කළාට ඒ සංඥා වේදනා මට්ටමෙන් අනිවාර්යෙන් භාවනා දෙන්නේ විපස්සනාවේ සමතේ නෙවෙයි. සමතේදී අහුවෙන්නේ මූලික කායනුපස්සනා කොටස විතරයි. ඊට පස්සේ වේදනානුපස්සනාවට යනකොටයි සංඥා චේතනා දෙක මතුවෙන්නේ. ඒක විපස්සනා අවස්ථාවක්. ඒ නිසා මේ සමතයට සම්බන්ධ එකක් නෙවෙයි. ප්‍රශ්න දෙවෙනි කොටස තමයි තියෙන්නේ සංඛාර සංඥා වේදනා. අචිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා. මේකේ සංඥා හඳුනා ගැනීමද සංඥා වේදනා කියන්නේ. නේද? සංඥා වේදනා කියලා කියන්නේ සංඥා කියන්නේ හඳුනා ගැනීම වේදනා කියන්නේ විඳි. ඉතින් ඇත්තටම විඥානත් හිතිය තියෙන්නේ උතන තමයි. විඥානව රඳා පවතින ගොඩක් වෙලාට සංඥා වේදනා සංකාර කියන තුනේ ඔය සංඥා වේදනා දෙක එක චෛතසිකයක් වුණාට විශාල කෘත්‍යයක් කරන නිසා ඒක ස්කන්ධ වශයෙන් පෙන්වන සංඥා ස්කන්ධයේ වේදනා ස්කන්ධය කියලා. මෙන්න මේකේ කරන මායා ස්වરૂපේ තමයි ඔය චිත්ත සංකාර සංසිඳනකොට තේරෙන්න පටන් ගන්නවා. අපිට අපිට කොච්චරක් මේ මේ වේදනාවයි සංඥාවයි දෙක අපේ ජීවිතේට වර්ණ ගැන්වීම කරනවද අපි කොච්චර මත් කරනවද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ සත්‍යය නෙවෙයි ජීවත් වෙන්නේ මේ චේතනා සහ සංඥා විචින් ඇති කරලද හීන ලෝකෙක. ආ මේ බව තේරෙන්න ඒ දෙක ඉස්සලා සංසිඳව ගන්න ඕන. සංසිඳන වෙලාවේදී සංඥාව හඳුනා ගැනීමද සංඥා වේදනා කියන්නේ. සංඥාව හඳුනා ගැනීමද සංඥා වේදනා කියන්නේ කියලා වගේ ප්‍රශ්නයක් මට පෙන් තියෙනවා. සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම කෘත්‍ය වේදනාවෙන් කරන්නේ මිඳීම් කෘත්‍ය කියලා නම් මේ වෙලාවේ හැටියට කෙටියෙන් සඳහන් කරගන්න පුළුවන්. ඊගා ප්‍රශ්නේ ආනාපාන සති භාවනාදී හුස්ම නොදැනීම අවස්ථාවටපත් වූ විට හිත කයෙන් වෙන් වී යන හැඟීමක් දැනේ. විට පෙර ආයතන හයේදී විඳින්නද ආමිෂ විඳීම් වලට වල බර බවක් ඇති. බර බවක් දැන් ඇති සහැල්ලු බවක් මිනිවේ. ඒත් ඒ ඇති ක්ෂණයක් පාසා ඇති වෙන බව හා නැති වෙන බව මිනිවේ. මේ බොහෝ වේ ආකාරයට කකුලේ වේදනාව සැරින් සැරේ මතුවේ. මේ දුක්ඛ සත්‍ය බව මෙනෙහි කරත් ඒ යටපත් වී නැවත මතුවේ සතියෙන් ඉරියව් මාරු කළත් නැවත සමාධියට පත්වේ පාදා දෙන්න මෙහිදී මෙනි කුමක් මෙනෙහි කළ යුතුද ඒ කියන්නේ මෙතෙන්දී මේ ප්‍රශ්නේ කියවනකොටම තේරෙනවා මේ වේදනාව පිළිබඳ ද්වේෂයක් තමයි මේ කතා කරන්නේ කියලා. ඒ කියන්නේ ඇතිවෙච්ච මේ අකුල වේදනාව කියන්නේ දුක් වේදනාවක් ඇවිල්ලා මේ මේ මේ ලස්සනට ඇති කරගෙන තියෙන අර කයේ tempatකම දිගට පවත්වාගෙන යන්න බැරි කරදරකාරයක් විදිහට තමයි වේදනාව දැකලා තියෙන්නේ. ඒක නිසා සැරින් සැරේ මතුවේ මේ දුක්ඛ සත්‍ය බව මෙනෙහි කළත් ඒ යටපත් වී නැවත මතුවේ. දුක්ඛ සත්‍ය කියලා මෙනෙහි කරන්නෙම ඒක පිළිබඳව මනාපෙන් ආදරේ නෙවෙයි. නැති කිරීමේ අදහසෙන් ඒ සත්‍යයෙන් ඉරියව්ව මානු කරත් නැවත සමාධියටපත් වේ කියලා ඒක නිතර වැරදිලා තියෙන්නේ. ඉරියව්ව මානු කරත් ආයේ එනවයි කියලා. ඒක නිසා මෙතෙන්දි වේදනාව මේ දුක් වේදනාවේදී අර වේතාල සූත්‍රයේ සඳහන් කරන විදිහට හැම වෙලාවෙම පටිඝානුසය තමයි තියෙන එක වෙලාවෙන් තරහ. පටිඝානුසය තියෙන තාක්කල් මොන දේ කෙරුවත් වේදනාව කිපි කිපි වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා දුක් වේදනාව කාණ මේකට සමන්තුලා තියෙන නුරුස්නා ගතිය. මේක නැති කරන්න තියෙන ආශාව දැකගත්තොත් නම් වේදනාවේ වෙනසක් වෙයි. තප වේදනාවක් ආවොත් රාගානුසය තියෙන්නේ. එතකොට ඒක ලං කර ගැනීමේ ආසාව තියෙනවා. ඒක දැක්කොත් විතරක් ඒකෙන් අරසා වෙන්න පුළුවන්. ඒ නිසා වේදනාවට යනකොට මෙනෙහි කිරීම දෙතෑවර කරන්න කියනවා. වේදනාව තියෙන තැනත් වේදනාවත් මෙනෙහි කරන අතර ඒ කෙරෙහි ඇති තරහව ඒ කෙරෙහි ඇති ආශාව දෙක යටිපහුව වෙලා තියෙනවා. ඒක මතු කර කර මතු කර මෙනෙහි කරොත් විතරක් මේ වේදනාව දැනගන්න පුළුවන්. ඒකට තමයි අපි වේදනා විජය කියලා කියන්නේ. ඒක භාවනාවේදී මේ සෑහෙන ලොකු පිම්මක්. ඒක මේ කියන්නේ මේ දොස්තරලා මහතුරුන් කියනවා ලෙඩෙක් දිහා බලනකොට ලෙඩෙක්ගේ ඔපරේෂන් එකක් කරනකොට you must get clinically detached කියලා. ඒ ලෙඩාගෙන් ලෙඩාවේ ලෙඩාගේ වේදනාව තමන් අඳුර ගන්න යන්න එපා. අඳුර ගත්තොත් දොස්තරකම කරන්න බෑ. වේදනාව දොස්තර ලෙඩාගාව තිබිටා තමන්ට තියෙන්නේ එකෙන් වෙන් වෙලා හිත මෑත් කරගත්ත හිතකින් ඔපරේෂන් කරන්න කියලා කියන ලෙඩා තුවාලේ කරන්න කියලා. ඒ වගේම බුදුහාමුදුරු කියන තමන්ගේ වේදනාවෙන් තමන්ගේ හිත මෑත් කරගත්තේ නැත්නම් කවදාවත් වේදනාව බලන්න බෑ. මෑත් කරන්න බැරි එක්ක අපි ද්වේෂයෙන් අල්ලා ගන්නවා නැත්නම් අපි මේ රාග අනුසයෙන් අල්ලා ගන්නවා. ඒක වේදනාව මතුනට පස්සේ මේ අවස්ථාවේදී හොඳට බලන්න පුළුවන්. දුක් වේදනාවක් නම් මේක නොදකින්න තියෙන ආසාව. සැප වේදනාවක් නම් මේක අතනාරින්න තියෙන ආසාව. ඒක දැක්ක ගන්න එක තමයි මේ getting a distance කියලා කියන්නේ. වේදනාවෙන්ම මෑත් වෙලා බලනවා. ලිහිච්ච හිතකින් බලනවා. පරතෝ සංකල්පෙන් බලනවනේ වේදනාව පිළිබඳ ටිකක් මාරු කරන්න පුළුවන්. ඒක උඟා පුරුදු කරනකොට තමයි මධ්‍යස්ථ ප්‍රමාණයේ වේදනාවක් අල්ලන්න පුළුවන් වෙන්නේ. උඟක්ම කල් යනවා අරපතල වේදනාවක් අල්ලන්න. පුංචි පුංචි වේදනාවලින් පුහුණු කරලා පුහුණු කරලා යන එක තමයි කරන්න තියෙන නිසා ඔය ගෝයන්ක භාවනා සිස්ටම් එකකදී තන්නේ කරන මුළු භාවනාවම ගන්නන්නේ වේදනාවෙන් විතරයි. ඊටම විශාල විශයක් තියෙනවා මේ වේදනාව සම්බන්ධව. දැන් අවසාන ප්‍රශ්නේ නිච්චපත ආනාපාන සිත භාවනා කරන විට ආනාපානෙ තුනිවි අනින්ද්‍රියබද්ධ විඥාන අවස්ථාවට එන විට මුහුණ රත් වීම, කෙල දහඩිය ගැලීම, ඇඟ තැවීම ආදී සිදුවේ. මේවා ධාතු ගුණ වශයෙන් දැනගෙන භාවනා යෙදෙමි. සංගීත කටේ ඊට අප්‍රිකතියක්ද දැනේ. මේ භාවනා පවත්වා තාත්තා බොහෝ වෙලා යනතුරුත් පාවිච්චි උපවාසයේ කණ්ඩායමකට ප්‍රතිසම්පාද දේශනාල පස්වෙනි දේශනාදී මිසේ කියා තුනේ භාවනා තන්පත් උනාට පස්සේ ඔකේ නාම රූප වවන්න යන්න එපා නාම රූප වලට ආත්මයක් දෙන්න යන්න එපා ඒ මැවීම සමහර වෙලාවක කයේ පහසුකමක් හැටියට පේන්න පුළුවන් කයේ සැලීමක් තහඩි දැමීමක් කෙලවතුර ගෑවිලක් ඕනෑ එකක් වෙන්න ඉඩ තියෙනවා විඥාන ඉන්දියා බැඳී ඉඳලා එයින් මිදලා අනින්දියපත් අවස්ථාවට යන විට අපිට දාඩිය දාන්න පටන් ගන්න ස්පාසු නැත්තරකට යනවා භාවනාදී පෙර කිව් විදිහට දැන් විතර ධාතු ගුණ සීකර භාවනා කළ යුතු නිසා මම දේශනාව ඇසුවාට පසු කුමක් කළ යුතුදයි සිත අපහසුතාවයක් ඇත. මේ අවස්ථාවේදී කෙසේ පිළිපැතිය යුතුදයි පහදා දෙමින් ඉතා යටත්ව ඉලා සිටිමි. මේකෙදී ඇත්තම තියෙන අර මුල් එකේදීම ගත්තොත් එහෙම අර අත්‍යීම් ධාඩිය දැමීම් කෙලිනීම් ඇඟතද වීම වගේ වෙනකොට ඒකට යමක් නොකර සිටීමේ හැකියාව බලන එකයි තියෙන්නේ. ඒක මේ ස්වභාවය මේ කය හැටිම තමයි. හැකිරෙන ගතිය, රත් වෙන ගතිය මේවා එනවා. මෙවලේ මූණේ රත් වීම කියලා කියනකොටම අපි මේ රත් වීමේ ගතියට මේ ඇඟ හේතු කරන්න ගිහිල්ලා සම්මුතිය ගාව ගන්න. එතනින් ගියාම කාඩිය දාන ගති රත් වීම, තද වීම කියනකොට ඒ ධාතු ගුණ වශයෙන් පමණක්. භාව ලක්ෂණ විතරක් පමණක්. ස්වභාවය විතරක් දැක ගන්නවා නම් මගේ කයේ, මගේ බඩේ, මගේ නහයේ, මගේ කියලා ශරීර කොටස් වලට සම්බන්ධ නොකර එතකොට අපිට පුළුවන් මේ ධාතු ගුණ පේනවා මට මෙතන යමක් නොකර සිටීමේ හැකියාව. මේකට සම්බන්ධ නොවි සිටීමේ හැකියාව එහෙම නැතුව මේක ඇඟය මේක කකුලේ ආදි වශයෙන් කොටස් කරන්න ගියාම වෙන්නේ අර නැති වීගෙන යන්න හදන මේ සංඥාවල් වලට ආය පණ දෙන එකයි වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ධාතු ධාතු වශයෙන්ම දක් ගන්න විදිහට මේ කය පූජා කරලා බතන් ගන්න කියන ඉඳ ගන්නකොට. මේක බුදුන්ට පූජා වේවා. මේ කාය ජීවිත নিরপেক্ষව මේට වැඩිය බොහෝම දුක් විඳිනවා අපායට ගියොත් තිරසං වුණොත් මේ ජීවිතේ වැඩ ගන්න බැරිනොත් ඒ නිසා මේ වෙලාවේ මේ සියුම් දුක දුකක් නෙමෙයි ලකුණු ධාරේතිති ධම්මෝ කියලා කියන්නේ ඒව ලකුණු පෙන්වන එකයි 13 වල ಗುಣ මම ඒකට ඉඩ දෙනවා මගේ ශරීරයේ මේ මුළු సంతානෙම ධාතු ගුණ පෙන්වන වේදිකාවක් ඒක නිසා මේක කකුලේ මේ කටේ බඩේ ආදි වශයෙන් ඒ ශාරීරික අංග මේකට හේතු කරන්න එපා ඒ ලේබල් මේක එල්ලන්න එපා උණුසුම් බව උණුසුම ස්වභාවය උණුසුම් ගතිය වශයෙන් භාව ලක්ෂණ විතරක් දැක් ගන්න මට්ටමට යන්න කියනවා. ඒ නිසා ඒකෙදි මේ නාම කොටස මේ රූප කොටස ආදි වශයෙන් විග්‍රහ කරන්න ගියොත් ආපහු අපි අරකට අහු වෙනවා. ඒකට එතකොට දහස් ගණනින් මේවා මතුවෙන දින අවස්ථාව නැති වෙන නිසා කියන මේවා මෙනෙහි කරන්නවත් යන්න එපයි. ගේට එන්න අරින්න. ඒ කියන්නේ මේවා තිබුණට සහනා සතියට බාධාවක් නැහැ. සමාධියට බාධාවක් වෙන්නේ නැහැ. දහස් ගණක් එද්දි සතිය නැසලී තියාගෙන ඉන්න නම් අපි මේ විග්‍රහයට යන්න දෙන්නේ නැහැ. සුඛ වශයෙන් එන්න පටන් ගන්න ගන්න අපිට තේරෙනවා මෙතනක් තියෙනවා ඊවසීමේ ශක්තියක්. මෙතනක් තියෙනවා උපේක්ෂා ගතියක්. මෙතනක් තියෙනවා මේ නොසැලෙන ගතියක්. මේ කයට සම්බන්ධ කරලා මේක මගේ කියාගත්තොත් තමයි අපි මේකට උත්තර දෙන්න බැරිලා ඉන්නේ. එහෙම උත්තර දෙන්න බැරිලා නෑ අපි. අපි බලන්න ඕන උත්තර නොදී මේක මේක සිද්ධියක් නොකරගෙන සිටීමේ හැකියාව. මොන විදිහින් මේක වාර්තා නොවෙච්ච දෙයක් කේස් එකක් වෙන්න දෙන්නේ නෑ. දහස් ගාණින් වෙන එකක් වෙන්න හරියට පස්සේ මේ සතිය ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේ හැම දෙයක්ම අවබෝධ කරගන්න හෝ මේ ආව හැම එකටම උත්තර දෙන්න පටන් අරගත්තොත් ගමන හුඟක් බාල වෙනවා. මේකට එන්න තියෙන කිසිම මගේ වචනෙන් මම කියනවා නම් කියන්න තියෙන්නේ මේකට යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මම මෙතන මොනවක්වත් නැතුව වාහනට නිසින්ින්ද යන්න දෙනවා. එතකොට ඕක එච්චරම ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. මොන දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකට අපි අර මුලින්මත් ප්‍රශ්නයක් අතහැරියා. මෙතන පිළිකුල පිළිකුල් භාවනා හෝ මානසික භාවනා වර්ණ විදිය කාල වේලාවේ හැටියට විස්තර කර දෙන්නමින් විස්තර කර දෙන්න. ඒක නිසා මම මේ ප්‍රශ්නේ තියාගන්න ළමන සැරේ. අපිට ඒක දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා. මේක මේ සමත භාවනාවට යන කොටසක් මේ මාස හැම් වෙනවානේ. මේ මාත් හම්බෙච්චාම මේ ප්‍රශ්නට අපි වෙලා අරගනිමු. මම හිතන්නේ අනික් ප්‍රශ්න ටික ඔක්කොම වගේ නිගාව දවස් වෙලා තියෙන අප්‍රේල් 6 වෙනිදා ඊට පස්සේ අපි එදාට කරගනිමු මේ මරණානුසුති භාවනාවයි අසුභ භාවනාවයි. Thank you. මේත් ඇත්තටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ එකකවත් ආත්ම ගතියක් නැහැ කියලා කියන්නේ මේක අපිට පාලනය කරන්න බෑ. මේ ලෝකේ ජීවත් වෙනවා අපිට හැම කෙනෙකුටම නමක් තියෙනවා. ආයිඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. හඳුනා ගැනීමක් තියෙනවා. ඒක අපිට පාලනය කරන්න දෙයක් නැහැ. දී ඇති සාධකයක්. මේක නිකන් හුදු නමක් විතරයි කියලා විතර බේරුණොත් අපිට ඒකෙන් ගැලවෙන්න. මේ පුද්ගලයා නෙමෙයි මේ සඳහන් කරන ආයිඩෙන්ටි කාඩ් නම්බරේ ගන්නකො. ඕක දකින්නකොටම අපි පුද්ගලෙක් නේ නම් වෙන්නේ. නමුත් එතන මේ පුද්ගලයා මේ කාඩ් එකෙන් කියවෙන්නේ නැහැ. මේ නම්බරෙන් කියවෙන්නේ නැහැ. ඊට පස්සේ ඇත්ත ලේමස් හයිද පුද්ගලයෙක් ඉන්න. නමුත් මේ නම්බරේ කියන්නේ ඒ පුද්ගලයාට වෙන් වෙච්ච නම්බරේ. ඒක හුදු නම්බරයක් විතරයි. ටැග් එකක් විතරයි. ලේබල් එකක් විතරයි කිව්වහම ඒ අනුව තෝරන දෙයක්ම ගැතියෙන් අපි ටිකක් නිදහස වෙනවා. ඕක දැකලා බෑ මනුස්සය ගැන තීන්දුව කරන්න. මනුස්සය දකින්න එපා. දකින්නකම් පොඩ්ඩක් ඉවසන්න ඕනේ කියලා වගේ සංඥාවෙත් තියෙන්නේ මිරිඟුවක් වගේ. මදයක් නැහැ. ස්ථිරසාර එක අංශුවක්වත් නැහැ. හැමදේම නලන නලියන අංශු ටිකක් තියෙන්නේ. වගේ රූප වේදනා සංඥා සංකාර හැම එකෙම එකට එකට ආවේනික ලක්ෂණ තියෙනවා. ලක්ෂණ තිබුණාට මේ තේරෙන පොදු ලක්ෂණ තමයි ද්‍රවයක් නැහැ, මඩක් නැහැ, සාරයක් නැහැ, පානයක් කරන්න බෑ, අධිකාරී ශක්තියක් නැහැ, ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඇත්තටම සූත්‍රයේ හමාර වෙනකොට තමයි මේ ආයතනයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන් හඳුන්වා දීගෙන ගිහිල්ලා එකින් එක එකින් නැවත ගෙනියනවා අනාත්ම ලක්ෂණය දක්වා සූත්‍රය හමාර වෙනකොට. මතක ගොඩ ගැනීමක් තමයි සංඥාව කියලා කියන්නේ. ඒ ගොනුම ඇති කරනකොට සතිය තමයි ගොඩක් වෙලාවට චිර කතම්පි චිර භාජිතම්පි සරති අනුස්සරති කියලා තමයි සතියට උත්සාහ කරන්නේ. පෙර කළ දෙයක් කී දෙයක් නැවත සිහිපත් කිරීමේ ශක්තිය සතිය. නමුත් දේවල් වෙන් කළ දෙන ගන්නේ ඒ ඒ වෙලාවේ ඒකට ලේබල් එකක් එල්ලන්න ඕනේ. ලේබල් එක එල්ලන එක නමක් දෙන එක තමයි සම්මුතියක් කරන එක මේ නික්නේම් එකක්. නැත්නම් අපි මේ අඩවැඳි නමක් දෙන එක තමයි සංඥාවෙන් කරන්නේ. ඊට පස්සේ ඒක මේ මොහොතට ගන්න පරණ වෙච්ච එක ඉඳලා මේ මොහොත දක්වා ගේන්නේ සති ධාරාව දිගේ තමයි. ඒකට ඇත්තටම විවෘත සාකච්ඡාවක් වශයෙන් ප්‍රශ්න වලට පිට දෙන්න අමාරුයි මේ ගොඩක් ප්‍රශ්න ලිඛිත ඉදිරිපත් වෙන නිසා. කෙසේ නමුත් මම හිතන්නේ අපි කාලෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නවයි කියලා මට හිතෙනවා. ඉතින් අපි දැන් මේ වෙනකොට කියන දැන් නිමාවයි දැක දැක දැන දැන උදව් කරපු ඇත්තෝ ඒ වගේම නොදැන්න නොදක උදව් උපකාර කරන විශාල පිරිසකගේ අනුග්‍රහයක් නිසා අපිට මේ බාධාකින් තොරව මේ කටයුතු කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි අද දවසෙත් අපි භාවනා කිරීමේ, බණ ඇහිීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමේ, සක්මන් කිරීමේ මේ දාන සැපීමෙන්, හේවන සැපීමෙන් යම්තා කුසලයක් කරගත්ත දේ කුසල් මේ නම් වශයෙන් සඳහන් කරන්න පුළුවන් පේන ඇත්තොත් නොදැන නොපිට නොපෙනී උදව් කරන ඇත්තොත් ඒ වගේ මේ ආයතනයේ මූලස්ථාන කටයුතු කරන ඇත්තොත් සීපත් කරලා ඒ සියලු දෙනාට පින් පැමුණවල අපේ මිහිගේ ඥාතීන් සීපත් කිරීමෙන් සහ අපි අපගේ ප්‍රාර්ථනා සීපත් කර ගැනීමෙන් අද දවසේ වැඩ කටයුතු නිමා කරමු කියලා මම යෝජනා කරනවා. අපි ඊතාවතා තාති ගාථා සජ්ජායනා කිරීමෙන් වැඩසටහන නිම කරන්න බලාපොරොත්තු චිත්තාවතා චනම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සිද්ධියා ඊත්තාවතා චනම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා ඊත්තාවතා චනම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය හොඳයි එහෙනම් සීල දනාම එකවර වන්දනා කරගන්න අපි ආශිර්වාද ගාථා සජ්ජායනා කිරීමේ කටයුතු නිම කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු